හැම දිනකටම තෙරුවන් සරණයි. අද 2018 ඔක්තෝබර් මාසයේ 7 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 2:00ට සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට ඇරඹෙන්නේ සවන්නට සිරිසිනස් යුරෝපා කලන මිතුරන් හා එක්ව කරන ධර්ම දේශනාව සාකච්ඡාවටයි අපි දන්නවා තුසිත මහත්මයා අපි හැමෝම රැස් කරගෙන මේ විදිහට ධර්ම සාකච්ඡා පවත්වන්න එක එක නොයෙකුත් විදිහේ ධර්මදර භික්ෂුන් වහන්සේලාත් ඒ වගේම ගිහි උගතුන් එකතු කරගෙන අපිට මේ විදිහේ ධර්ම දානයක් දැන් අවුරුදු 4ක 5ක පමණ කාලයක සිට කරගෙන එනවා. පසුගිය කාලයේදී මදකට නැවතුණත් මහා පංචමහා අදිෂ්ඨාන පූජාවෙන් පසුව නැවත වාරක් පසුගිය සතියේ මේ සාකච්ඡා වාරය ආරම්භ වුණා. අද අපිට මේ සාකච්ඡා වාරයේ දෙවනි වතාවට අපි එකතු වෙන්නේ. ඒ වගේම අපිට ඊටාත්ම වැඩගත් වෙනවා අද දවසේ. මොකද අපිට ඊටාත්ම වටිනා කල්යාණ මිත්‍රයන් දෙපලක් අපිට නැවතත් මුණ ගැහෙනවා. ඒ තමයි පාලුගම දීපානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ ජයසිංහ ජයසේන ඉදිරිසිංහ මහත්මයා ඒ දෙපළ අප කෙරෙහි මහත් කරුණාවෙන් ඔව් අපිට කාලකට පෙර පටන් සෑහෙන කාලයක් තිස්සේ අපට ධර්මයෙන් අනුග්‍රහය දක්වපු කල්යාණ මිත්‍ර යුගලක් තමයි අපිට නැවතත් හමු වෙලා ඉන්නේ. ඒ පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේම අපේ ජයසිංහ නිදිසිංහ මැතිතුමනොත් ඉතින් අපිට අද ඉතාමත් වැදගත් වෙනවා. ඒ දෙපළම අපිට අද සම්බන්ධ වෙනවා මේ වැඩසටහන කරගෙන යන්න. සවනට සිසිලස වෙනුවෙන් පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේ දැසන විසින් මාර්ණයාවත් අපි ඉතාමත්ම ගෞරවයෙන් අපේ සාකච්ඡාවට පිළිගන්නවා. ඉතින් මේ සාකච්ඡාව ආරම්භ කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේට අපිට ආරම්භයක් ලබා දෙන්න ලෙස. ත්‍රිවංශ සරණයි ස්වාමීන් වහන්සේ. ත්‍රිවංශ සරණයි. දීර්ඝාණයකට පස්සේ අපට ආයෙත් මෙහෙම ලැබුණා බොහොම සතුටුයි. දැන් මේ අවස්ථාව සඳහා අපේ ජයසිරි නිසිංහ මහත්මයා පැමිණ සිටිනවා. එතුමා පසුගිය කාලේ ටිකක් බලවත් රෝගාතුර තත්ත්වයකට පත් වුණා. ඒක නිසා අපට සම්බන්ධ වීමට අවස්ථාවක් නොමැති වෙලා ගියා. දැන් එතුමා බොහොම නිරෝගී තත්ත්වයෙන් ඉන්නවා. ඉතින් අද මේ සාකච්ඡාව මෙහිම සඳහා එතුමා බොහොම සූදානම් වෙලා මේ අවස්ථාවට පැමිණලා ඉන්නවා. මම ඉතාම කරුණාවෙන් එතුමාට ආරාධනා කරනවා මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්න හැකියි. පෙරුවන් සරණයි ගෞරවනීය අපේ වාල්ගම දීපානන්ද ස්වාමීන් වහන්සේ අපේ මේ සමනරැද්ද හම්බැල්ලේ සමනරැද්ද පරිවේණ ස්ථානයේ අධිපති අපේ වාල්ගම දීපානන්ද ස්වාමීන් වහන්සේතුළු ස්වාමීන් වහන්සේලා දීපනමක් වෙන වැඩ සිටිනවා අපි සියලු දෙනා වහන්සේගෙන්ම ඒ වගේම මේ වැඩසටහනට ලෝකයේ විවිධ රටවලින් සම්බන්ධ වෙන තවත් ස්වාමීන් වහන්සේලා වෙනම උන්වහන්සේලා කියලා දෙනා ඉන්නවා. පළමු කොටම নমස්කාර පූර්වකව අවසර පතනවා මේ වැඩසටහනට මේ ආකාරයෙන් සහභාගී වෙන්නට මේ කටයුතු මෙහෙවන්නට. මම ඉතාම සන්තෝෂ වෙනවා නැවත ආරක් අපේ මේ කල්යාණ මිත්‍රයන් අපේ කුසිත මහත්මයා ජයන්ත මහත්මයා අතුරු කොට ඇති මේ පැරණි අපේ මිත්‍ර කල්යාණ මිත්‍රයන් පිරිස සමග නැවත එකතු වෙන්නට ලැබීම පිළිබඳව ඇත්ත වශයෙන්ම මම දැනගන්න බිත් විදිහට ඒ අදිස්ත්‍රාණ පූජාව නිසා මේ කටයුත්තක් කියලා නැතිලා කියලා කියනවා මටත් ඉතින් අසනීපකම් නිසා ඔහුගේ කාලේ කටයුතු දෙන්න බැරි වුණා. ඒ අපි සියල්ල දැන් යථා තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා අද කොහොම සන්තෝෂයි මේ කටයුත්තට සහභාගී වෙන්න ලැබීම. ඒ නිසා මේ සඳහා සහභාගී ඔබ සෑම දිනකටම ලෝක බුදුරජාණන් වහන්සේගේ ධර්මරත්නය සංඝයාගේ තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අපි මේ වැඩසටහන ආරම්භ කරමු. අද මේ සඳහා බුද්ධ මහත්මයා මට මතක් කළා එතෙන්දී මම කල්පනා කළා දැන් මට මට සමහරව මතක නැහැ. පහුගිය කාලේ අපි සාකච්ඡා කරපු සූත්‍ර මොනවද කියලා ඉතින් නමුත් මේ වෙලාවේ නැතිවට මට මතක් වුණා මේ සබ්බිසෝදන සූත්‍රය. සාකච්ඡා කළොත් හොඳයි කියලා. මොකද ඒකට හේතුව මේ කාලයේ මේ ලෝකේ පුරාම මේ රහතන් වහන්සේලා කියලා පිළිසක් දිවිගෙන යන බවක් පේනවා. ඒක අමුතු දෙයක්. මොකද සංයුක්ත නිකායේ අස්සප සංයුත්තේ සඳහන් වෙනවා සබ්ධාම ප්‍රතිරූපක කියන සූත්‍රයක්. මේ සබ්ධාම ප්‍රතිරූපක සූත්‍රයේදී කාශ්‍යප මහ රහතන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි ඉස්සර මේ නීති රීති විනය නීති මේ තරම් බහුලව තිබුණේ නැහැ. හැබැයි ඒ කාලේ රහත් වෙන අය අරහත්ත්වය අවබෝධ කරන පිරිස වැඩි. දැන් මේ වෙනකොට විනය නීති රීති පහළ පැනවල ගොඩක් බහුලව පවවල තියෙනවා නමුත් රහත් වෙන අය ධර්මාවබෝධය කරලා නිවන් දකින අය බොහොම ප්‍රමාණයෙන් අඩුයි. ඒකට හේතුව මොකක්ද කියන්නේ? එතෙන්දී උන්වහන්සේ වදාරනවා ඒ වගේ තම සත්පු හෝති සත්‍යේසු හායමානේ සම්ම්‍ය අන්තරධායමානේ කියලා හේතු දෙකක්. සත්‍යේසු හායමානේ සත්‍යයන් ගුණධර්ම වලින් පිළිගෙන කොට. මේක එක හේතුවක්. මේක සම්ම්‍ය අන්තරධායමානේ සද්ධර්මයේ අතුරුදාන වෙනකොට මෙන්න මේ කාරණා දෙක නිසා පහත් වෙන අය ධර්මාවබෝධය කරන පිළිස අඩුයි. මේ කවදනේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ වදාළා. සත්‍යයන් පිළිදීම සාමාන්‍යයෙන් අපි දන්නවා ශ්‍රද්ධා සීල උපචාර ප්‍රඥා කියන මේ ශ්‍රද්ධා විරිය සුඛාන ප්‍රඥා කියන මේ කියන බල පහ මේ බල ධර්ම පහක් තියෙනවා මේ මේ ධර්ම පහේ ප්‍රමාණයට අනුව තමයි මේ ඇත්ත ගමන් කරන්නේ මේ ආර්ය මාර්ගය. එතකොට මේ ශ්‍රද්ධාව, ඒ සඳහා අවශ්‍ය කරන මේ ශ්‍රද්ධාව, ඒ වීර්යය, ඒ සුතය, ඒ ත්‍යාගයේ ප්‍රඥාව කියන මේ කාරණාවන් ඒ ආකාරයෙන්ම දැන් මේ ප්‍රමත්තනේ පුද්ගලයන්ගේ නැති වෙලා යනකොට සාතන් වහන්සේලා මිදීම කියන එක බොහොම අඩුයි කියන එක එදා බුදුරජාණන් වහන්සේ වදාළ හැබැයි එතෙන්දී ඒකම මතක් කරගන්න ඕනේ කිසිය මොකද මේ ප්‍රවේශයක් වශයෙන් මේක සඳහන් කරන්නේ මේ සූත්‍රය ඔබ දන්න සූත්‍රය නමුත් මේ කාරණයට ප්‍රවේශයක් වශයෙන් එම නැත්නම් මේ ආරම්භය කල්පනා කරන්නට මේ කතාව කියන්නේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා නකෝ කස්සප සබ්ධම් පාත්‍රේ සාධර්මයේ ආශ්‍රය නතාව අත්තක සද්ධාම අන්තධාමේති යාමේ සද්ධාම පතිරූපකම් ලෝකේ උපයි. සත්‍යධර්මයේ අත්මුදහන් වෙන්නේ නැහැ. සත්‍යධර්මයේ වගේ එකක් ලෝකේ පැතිරෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ සිදුවන උපමාවක් පදායනවා. අත්තරන් භාවිතයෙන් ඈත් වෙලා යන්නේ නැහැ අතුරුදහන් වෙන්නේ නැහැ අත්තරන් වගේ එකක්. මේ ලෝකයේ භාවිතයේ වෙන කාණ්ඩ කියන්නේ නිදේශන. අත්තරන් වගේ එකක් මේ ලෝකයේ භාවිතයේ වෙනකන් සත්‍යධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ කියන කාරණය සද්ධර්මයේ රත්තරන් අතුරුදහන් වෙනවා රත්තරන් දැන් මේක තියෙන සද්ධර්මයක් එහෙමයි සද්ධර්මයේ වගේ එකක්. දැන් මෙන්න මේ අර්ථකේ ඇති වෙලා කියනවා. රහතන් වහන්සේලා සිහි වෙලා කියනවා සද්ධර්මයේ වගේ හේතුත් යනවා. දැන් මේ දෙකෙන්ම පේන තියෙන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ ධර්මයේ අතුරුදහන් වීමේ දේශනා කරපු යම් කිසි තියෙනවා නම් අවධානමක් යම් කිසි දෙයක් තියෙනවා මේ සියල්ල දැන් පහළ වෙමින් තියෙනවා වගේ තුන්වෙනි කාරණේ ඉතින් ඉන්ද්‍රියයන් මතනවා ආශ්‍රිතය නේ පටවිද හතු සත්සම්මන් අන්තර්දහකෙදි මහ පොළොව කම්පා වුණාට භූමි කම්පා වුණාට මේ පොළොද්දගෙන අතුරුදහන් වෙන්නේ නැහැ කොටස. ඒ වගේම ආපෝ ධාතු මේ සුනාමි වගේ කොච්චර රළ ගැහුවත් අපි දැක්කා ඒක මේ සතු සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ. තේජෝ ධාතු. මේ තේජෝ ධාතුව නේ සබ්ධර්මය අතුරුදහන් කරන්නේ. ඒ සබ්ධර්මය අතුරුදහන් වෙන්නේ නැහැ. කියන්නේ ගිනිගත්තට ගින්නේ විනාශ වුණාට ලෝකේ සබ්ධර්මය අතුරුදහන් වෙන්නේ නැහැ. ද වායු ධාතු කුල්සුලං ආදී මොන මේ වාතයේ පිට උනත් මේක අතුරුදහන් වෙන්නේ නැහැ. ඉදේව රක්ෂකෝ මෙන්න මේ ශාසනයම පහළ වෙනවා මෝහ පුරිසා. ඇතැම් පුරුෂයන් ඒ මං සද්ධම්මං අතුරුදහන් අන්තර්ධාපයෙන් මේ ධර්මයේ අතුරුදහන් වන පුද්ගලයන් මේක ඇතුළෙන්ම පහළ වෙනවාය කියනවා. ඉතින් මේ කියන සියලුම විපස්සී අපිට දකින්න හම්බ වෙනවා. ඒ එක්කම බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ ආයි වදාරනවා මේ සත්‍යමය අතුරුදහන් වෙන හේතුවක් තමයි දික්ක දික්කුණි උපාසක උපාසිකා කියන මේ සිව් පිරිස අතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංග්‍රහ කෙරෙහි ශික්ෂාපද කෙරෙහි සමාධිය කෙරෙහි බුද්ධ ධම්ම සංඝ සික්ඛා සමාධි කියන මෙන්න මේ පිළිබඳ ගෞරවය සැලකිල්ල නැති වුණාට පස්සේ තමයි සත්‍යමය අතුරුදහන් වෙන්නේ වෙන්නේ පුද්ගලයන් විනාශ වෙන්නේ කියලා. මෙන්න මේ කියන කාරණා ටික සාගතගත සූත්‍රයේ ওই සම්ධම පතිමුතු සූත්‍රය. ඒ සූත්‍රයේ කියන ආකාරයේ සියල්ල දැන් සිද්ධ වෙලා සිද්ධ වෙගෙන යන වෙලාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ අතරින් තමයි අපිට ඉතාම හේතනීය තත්වයක් තියෙන්නේ. රහතන් වහන්සේලා මතුවීම. මේ රහතන් වහන්සේලා මතුවීම කියන එක මේ වචනේ පාවිච්චි කිරීමට පවා අපිට අපිට ලොකු සතුටක් අපිට තියෙන ලොකු බියක්. මේ ඉන්න මිනිසුන්ට රහතන් වහන්සේලා කියලා මෙසේ කියන්නට සිදු වීම. ඒක නැත්නම් බොහෝට හරි ඒගොල්ලෝ ගැන කියන මේ නාමය පාවිච්චි කරන්න සිදු වීමම අපිට අපිට ලොකු ඛේදවාසියක් වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව රහතන් වහන්සේ කියන චරිතය. දැන් රහතන් වහන්සේ කියන්නේ කවුද කියන එක පිළිබඳව. මහා සංවාද ඇති වෙලා තියෙනවා මහායානයේ සහ මේ ථේරවාදී අතර අපි බැලුවට පස්සේ මොග්ගලී කුටිස්ස මහරහතන් වහන්සේ මේ සංවාද ඇතුළත් කරලා සංග්‍රහ කරපු කතාවත් උපකරණේ ගතට පස්සේ මේ රහතන් වහන්සේ දිලා ඉස්සක් ගැඹුරු සාකච්ඡාවක් ගිහිලා ලෝකයේ යම් යම් සංවාද විවාද ඇති වෙලා තියෙනවා. මේ වගේ මහා දේවල් වෙනවා නමුත් කවදාවත් මේ රහතන් වහන්සේ කියන එක ඉමිටේට් කරන්නේ මේක අරගෙන ඉවරලා ඒක රඟපාන්න කියන කිසි ලෝක ඉතිහාසයක කවදාවත් කවුරුත් ඒක රඟපාපු ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කවුද නොදැන හිටපු මිනිස්සුත් ඇවිල්ලා බුදුහාමුදුරන්ට ඇවිල්ලා රහත් වඩටපත් වුණා. ආදාව තියෙනවා වගේ. එතකොට මේ රහත් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව අඟපෑම් කරපටි කියන්නේ මේ මේ බුද්ධාගමේ රහතන් වහන්සේ කියන එක නෙමෙයි. ඒගොල්ලෝ රහතන් වහන්සේලා කියලා වෙන අඟපෑම් කරලා තිබුණා. නමුත් දැන් වෙලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ මේ මිනිස්සු මේ අපි කාටවත් දැක්කනා අපිට මේ හොඳටම පැහැදිලිව දැන් අර අපි අර රජ කෙනෙකුගේ කතාවක් තියෙනවා. ඒ රජුලන්ට මොකක්ද කරන්නේ? ඒවල ඇඳුමක්. ඒ ඇඳුම අසුබට මේක මේක තියෙන්නේ පඬිතියන් විතරයි කියලා. බලනකොට මේ රජු ගිහිලා තියෙන්නේ එළුවේ. ඉතින් මම පොඩි දරුවෙක් දැකලා කෑගෙන හවල් ඔන්න රජුගේ එළුවේ කියලා. ඒක තමයි රජුවත් ප්‍රශ්නාය කියලා කියන්නේ. ඒ වගේ අපිට මේගොල්ලෝගේ මේ රත්න භාවයේ පොකට මොකද තේනවා මේ රහතන් වහන්සේලා කියලා කියන එක. එසේ දේනද සිහියදී ඒගොල්ලෝට වඳින පිළිසුත් ඉන්නවා, පුදන පිළිසුත් ඉන්නවා, පිටපස්සෙන් යන පිළිසුත් ඉන්නවා. ඉතාම විශාල සියද වාදකයක්. මේක දකින්නකොටම අපිට ලොකු මානසික වේදනාවකින් අපි පෙළෙමින් ඉන්නේ. දැන් මේ නිසාම මේ සූත්‍රය අරගෙන සාකච්ඡා කරන්න ඕනේ කියලා මම කල්පනා කළා. මේ පිළිබඳව ඉතිරිසතුන් කියන ඉතර වෙලා මම කැමති ඔබේ යම් අදහසක් තියෙනවා නම් ඒකට පොඩ්ඩක් ටික දෙන්න. තිරුවන් සරණයි අපේ පින්වත් පාලුම දීපානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාත් ඒ වගේම අපේ කල්යාණ මිතුර මිතුරියනොත් මේ අපේ ජයසේ නෙදිරිසිංහ මැතිතුමාත් ඉතාම ගෞරවයෙන් අපි নমස්කාර කරනවා මේ දැන් අපි කරපු සාකච්ඡා මේ කෙටි දේ ගැන මට මගේ අදහස නම් මෙතනදී අපිට ගැටලුවක් තියෙනවා මොකද මේ ධර්මයෙන් අපි කියන්නේ ත්‍රිපිටකය එහෙමත් නැත්නම් අභිධර්මයේ ඒ වගේ ගැඹුරු ධර්ම කාරණා නොදන්නා නිසා නොඑක් තැන්වල පැටලෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම අපිට අර ඉදා සූරම් බට්ටට කිව්ව දෙවෙනි බණ වගේ මේ එයාට තිබිච්ච ඒ දැනුම තිබුණා නම් උතන පැටලෙන්නේ නැහැ. නමුත් බොහෝ විට මේ අපිට සිද්ධ වෙනවා මේ ඕනෑම අපිට ස්වාමීන් වහන්සේලා කියලා මේ ස්වාමීන් වහන්සේලා සමග ඇලීමක් ගැටීමක් ඇති නොවි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේම කරණ යන්න. මෙන්න මෙතන මේකේ අඩුවක් තියනවා කියලා මට හිතෙනවා මේ බොහෝ විට ප්‍රශ්නයකට ඇති වෙන්නේ මේ දහම දන්නේ නැහැ. හැබැයි හොඳ හොඳ වෙලාවට මේ මේ රහතන් වහන්සේලා කියන කට්ටිය කිසිම කෙනෙකුට ඉර්ධි පාණ්ඩ එහෙම තාම බැරි වෙලා තියෙනවා. බැරි වෙලාවත් ওই ඉර්ධි පායවොත් එමනම් අර එදා සංකතහාමුදුරුවට වෙච්ච කතාව දන්නෝ ඇති. අන්නේ தත්ත්වයට වැටෙනවා. මෙතනදී බොහෝ විට මේ සද්ධර්මයේ බොහෝ විට සන්නද්ධ වෙන්න ඕනේ. මේක ත්‍රිපිටකයට බුද්ධ භාෂිතයට ගලපලා මේ කියන දේවල් බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්ත මේ මට මම දකිනවා මේ මේ අන්තර්ජාලය ඔස්සේ නොයෙකුත් මේ හැලහැප්පිලි ඇති වෙලා තියෙනවා. මේක හොඳ ලක්ෂණයක් නෙමෙයි. නමුත් බොහෝ විට වෙන්න ඕනේ මගේ අදහසට නම් මේ කිසිම ස්වාමීන් වහන්සේ කරන සමහර ස්වාමීන් වහන්සේලා හුඟක් හොඳ දේවල් කියන හොඳ දේවල්. ඒක බලනවා. බලලා ඒක ත්‍රිපිටකයට බුද්ධ භාෂිතයට අඩංගුණ ඒක පිළිගත්තට කමක් නැහැ. හැබැයි මෙතන සරණ යන්න වටින්නේ. මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි අපි සරණ යන්න ඕනේ. මේ මගේ කෙටි අදහසක්. ත්‍රිවන් සරණයි මම අනිත් අයට තවස්තාව ලබා දෙමින් තවතිනවා. හොඳයි. තවත් කාට හරි අදහසක් තියනවද? ඉදිරිපත් කරන්න පුළුවන්. නෑ නෑ නේ ලක්මලයි. ඔව් අපේ අපේ ඇත්තටම මේ මොකක්ද දුස්ත මහත්මයා මේ ඉදිරිපත් කරන වැඩසටහනේ මූලිකම අදහස වෙන්නේ අපි වැරදි දෘෂ්ටි වලට නොයා නිවැරදි දෘෂ්ටියක පිටලා නිවැරදි මගකට යොමු වීමයි. ඉතින් ඒක මම හිතන්නේ අපගේ පරමාර්ථය එකයි මම හිතනවා ජයසන් එඩ්විසිංහ මහත්මයා මම ඔබතුමාට නැවත වරක් යොමු වෙන්නම් ඉදිරියට කරගෙන යන්න පිරුවන් සම්මා. right පිරුවන් කරණයි. මම කොහොම සන්තෝෂයි නැහැ ඔබ මේක නේ මම විශ්ින්න හැබැයි මට තියාගන්න ඕන මමත් මේකට ප්‍රවේශ වෙන්නේ. කවුරුවත් විවේචනය කිරීම කියන මේ පරමාර්ථයෙන් නෙමෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ සත්‍යය කියන එක ධර්මානුකූලව මතු කර ගැනීම සඳහා පමණයි මේ සාකච්ඡාවට මා මේ මාතෘකාව වර්ධනාවේ එහෙම නැතුව මේකෙන් ඉතිහාස පිළිසකට විවේචනය කිරීම එහෙම නැත්නම් උද්ඝා කිරීම අපේ බලාපොරොත්තුව නෙමෙයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් සපුනට නිග්‍රහ වෙන ආකාරයට කටයුතු කරනවා කියලා පෙරලා ඒ ආකාරයෙන් අපි නිග්‍රහ කරන්න කිව්වොතින් ඒක අපිට සාසනයට වෙන හානියක් වෙන බවට අපි අපි පිළිගන්න ගන්නවා බුදුරජාණන් වහන්සේ ඒ බව දීගනිකායේ ප්‍රඥා සූත්‍රයේදී වදාරලා තියෙනවා ඔබට කවුරු හරි ධර්ම බුදුහාමුදුරන්ට ධර්මයේ සංගයාට කරන වෙලාවේ දුකිත වෙන්න එපා. පුදුමොත් ඒගොල්ලෝ කියන්නේ ඇත්තද නැත්තද කියලා හොයාගන්නත් බැරි වෙනවා ඒකට. නිසි පිළිතුරු දෙන්නත් බැරි වෙනවා කියලා. ඉතින් මෙන්න මේ නිසා මේ කුසිත වීම කියලා කියන්නේ අනිත්‍යය අනු අනුව හිතුවේ කියන්නේ පස්වෙනි කා තුන්වෙනි කාණ්ඩේ 190 අංගුත්තර තුන්වෙනි කාණ්ඩේ 190 වෙනි පිටුවේ කියනවා අඤ්ඤාභ්‍යාකරණ සූත්‍රය කියලා එකක්. එකක් ප්‍රසිද්ධ සූත්‍රයක්. ඒකට කෙනෙක් තමන් රාජ්‍ය කියලා ප්‍රකාශ කරන පුද්ගලයෝ වර්ග පහක් ඉන්නවා. පංචමානි වික්‍රේ අඤ්ඤබ්භ්‍යාකරණ ප්‍රථමානි පංච පස්සේ කියනවා. මන්දස්සා මෝහස්සා අඤ්ඤබ්භ්‍යාකරණ. තමන් මෝඩ නිසා නොදන්නා කම නිසා සහස්භාවය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා සමුද්‍රහත් කියලා ප්‍රකාශ කරන අය ඉන්නවා මේ අපේ ගම්දන වලට දැරිලා ඉන්නවා මේ කියන මේ අද ඔය රහතන් වහන්සේලා ඔය මාර්ග බලලා දෙනවා කියලා කියන ආයතන වලට ගිහින් උන් පොඩු වෙලා ඇවිල්ලා මම අනාගාමී මම සෝවාන් කියලා කියන යම් යම් උපාසක උපාසිකාවෝ ඉන්නවා. ඉතින් අපිට මොකටද පැහැදිලිව පේනවා මේගොල්ලෝ මෙන්න මේ මෝඩකම හිඳ තමයි මේක කියන්නේ කියලා. ඉතින් ඒක තමයි මන්දස්සා මොමු මත්තා අඤ්ඤම් ව්‍යාකරෝ. දෙක පාවිච්චෝ ඉච්ඡාපකතෝ අඤ්ඤම් ව්‍යාකරෝ. අවිස්වාදා මම කෙනෙක් මම රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ ඔය රටේ වෙන්නේ කියනවා මට බාබ ලෝක ලැබෙවි මට ඉස්සාව පිළිකක් දෙවි මට ලොකු ආයතන පවත්වාගෙන යන්න පුළුවන් වෙවි මේ රටේ මේ ලෝකේ ලොකු කෙලුම්කාරයෙක් වගේ කෙනෙක් ඉන්න පුළුවන් වෙවි ආදී මම සාමාන්‍ය මාතාවෙන් කිව්වේ මෙන්න මේ වගේ අදහස් තියෙන මේ වගේ පවිතු ආසාවන්ගේ පවිතුව බලාපොරොත්තු වලින් පිටිච්ච අය මේ සමන් රහතන් වහන්සේ කියලා ප්‍රකාශ කරනවා තුන උම්මාදා චිත්තරික්ෂේපාණ්‍යම් ව්‍යාකරෝති මානසික රෝගය අර ඉස්පීරියා කියන වගේ සමාන්තරයේ අනුමාන තිබුණා අර අදිමානිය කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ අදිමානිය. දැන් ආගන් වහන්සේ කෙනෙක් වශයෙන් ඒක දැන් පාරාණිකාව ප්‍රතිත්වය කියන උත්තරීමත් සඳහන් කර පාරාණිකාවේ මේක පාරාණිකාවෙන්නේ නැති හේතුවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන මොකද යාර පිටුනේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා. ඒ නිසා කරන්න දෙයක් නැහැ ඒක අනුකම්පාද විපත්යක්. ඉතින් සමහර ඒ නිසා මේ මානසික උන්මාදයේ නිසා හිතේ විචිත්ත භාවයෙන් සමාව ප්‍රහාණ මාත්‍රය කියලා කියා ගන්නවා. අර උන්මාද කියන්නේ පිස්සු නිසා තමයි කියනවා. උන්ගේ එක තමයි අදිමානය. අදිමානය කියලා කියන්නේ ඇත්තටම යා රැවටිලා ඉන්නවා. මම රහතන් වහන්සේ කෙනෙක් කියලා. සමහර වෙලාවට යම් යම් කර්ම කාරණා නිසා තමන් රැවටිලා ඉන්න පුළුවන් යා රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඊළඟ අනිත් එක තමයි සම්මදේවණියන් ව්‍යාකරණ සම්භාවය රහතන් වහන්සේ කෙනෙක් තමන් රහතන් වහන්සේ කියලා කියනවා. මෙන්න මේව කියන රහතන් වහන්සේලා මේ වර්ග පහේ. ඇත්තටම රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි කොහොමද හොයාගන්නේ කියන ප්‍රශ්නය. එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මතුවෙච්ච විලාප තමයි මෙන්න මේ කපිසෝණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එතකොට එදා ඒ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේක හැබැයි කවුරු අහලා නැහැ මේ ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ මම හිතනවා ඒ කාලානුරූපව මේක කිව්වොත් කියලා දුන්නොත් දේශනා කළොත් හොඳයි කියලා හිතර වෙන්නේ නැති උන්වහන්සේ මේක දේශනා කරන අත්‍යජාතේ සූත්‍රයක් වශයෙන් තමන් වහන්සේගේම අදහසක් ලෙස ප්‍රකාශ කරන බවයි වෙන්නේ. මොකද ඒක තියෙන්නේ කෙලින්ම ඒවම් මේ සංගීතන් සමයන් භගවා භාවත්‍යන්නේ ජීතවනි අනාත්මිකස්ලාරාමේ දස්සකෝ භගවා වික්වා මන්දේ වික්වරන්තේ සේවිකෝ භගවතු පච්චාපෝ භගවායි නදෝ එදිනෙ පුරියන් මාස දේශනා කරන්න පටන් ගන්නවා මේ ආකාරයෙන් ඉදිරියේ වඤ්ඤම් ව්‍යාකරෝ යම් කිසිවක් තමන්ගේ අවබෝධය රහත් භාවය ප්‍රකාශ කරනවා. ඒ රහත් භාවය ප්‍රකාශ කරන්නේ මෙන්න මෙහෙම කියනවා කොහොමද? සීනා යාති උදිකං බ්‍රහ්මචර්යයන් පතං කරණීයං නාමරං ඉස්සස්සායාති පජානාමි කියන. ඉතින් මෙන්න මේ කියන සීනා යාති දැන් යාතිය අවබෝධ කරලා ඉදීම අවබෝධ කළා. ඒ වගේම මුසිකම් භ්‍රමචාරිය. භ්‍රමචාරිය වාසය කරලා ඉවරයි. ඒ වගේම නාමරං ඉක්කත්තා මේ රහත්භාවය සඳහා කරන්න දෙයක් නැහැ. හතන් කරන්නේ නම් කරන්නේ මේ ඒක දැන් අට කතාවේ සඳහන් කරනවා මේක මේ රහත්භාවය ප්‍රකාශ කරන වචන හතරක්. මේ මේ කියන හැටියට මේ කාරණා හතරේ මේ පුද්ගලයා කියනවා මම රහත් කියලා. ඒ රහත් කියලා පාවිච්චි කරන්න කාරණා හතරක් හතරක් කියන එකක් තමයි සීලාජාති සීලා ಜಾති කිව්වට පස්සේ ಜಾති කියලා කියන්නේ උත්පත්තිය. එතකොට උත්පත්තිය ඒකලාය කියන උත්පත්තියෙන් මෙතනින් ගාන උත්පත්තියක් නැහැ. ඒක කියනවා මෙන්න මෙහෙම. අත්තනෝ ಜಾති කියන පටිඥාන්තේන අරත්තම් ව්‍යාකරණ. මම දැන් ಜಾතිය ඉදීම අවසන් කරලා ඉවරයි. මම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැති දාන කිනම් බව ඒතකොට ආය නැවත જાතියක් නැහැ ඉදීමක් නැහැ. මෙන්න මේක නිසා සීනා જાති කියන්නේ රහස්ව ප්‍රකාශ කරන එක ක්‍රමයක්. මුතිලම් බ්‍රහ්මචර්යය. ඒ කියන්නේ දැන් බ්‍රහ්මචර්යාව රකින්න. ඒ බ්‍රහ්මචර්යාව කියලා කියන එක රක්ත සයිත්‍යයන්නේ. රක්ත සයිත්‍යයන් කියලා කියන්නේ අර අරහත් කලස්ත බුද්ධලයා නැරෙන්න කන් ආයතන හත් දෙනාට කියන රක්ත සයිත්‍යයන් කියලා. මේ සත්ත්ව සෛත්‍යයන් කියලා කියන මේ සෛත්‍ය පුද්ගලයන්පත් වෙනවා අරහත් ඵලය දක්වා හික්මෙනවා. ඒ නිසා සෛත්‍ය කියලා කියනවා. මේ හත් වෙනාම කරන්නේ භ්‍රමචර්යාවේ හැසිරෙනවා මේ බබතර හැසිරෙනවා මේ සාධන ප්‍රතිපදාව හැසිරෙනවා කොට රාශියම හදා. කොට අවසාන මාර්ගයේ දක්වා මේ හත් වෙනාට ඒ නිසා හත් වෙනාම රහත් වෙලා ඉවර නැහැ රහත් ඵලය ලැබෙනවා. අන්න ඒ අය ඒ රහත් ඵලය ලැබුවට පස්සේ තුමා කියනවා සිතාන් බ්‍රහ්මචර්යයන් මගේ බ්‍රහ්මචර්යාව අවසානයි කියලා. ඒ කියන්නේ සායස්ත ජීවිතයේ ඉවරයි. දැන් වේදකේ දැන් අපේක. අපේක බව ප්‍රකාශ කරනවා. අන්න ඒක තමයි කියන සිතාන් බ්‍රහ්මචර්යය. නාපරං ඉස්සත්තාය කියලා කියන්නේ නැවත පුනර්භවයේ නැවත ආපහු මේ පුනර්භවයට එන්නේ නැහැ. නැවත ආපහු සංස්කෘතෝ මේ සත්ත්ව ලෝකේ මේ භවයට එන්නේ නැහැ කියන එක එකක්. එහෙම නැත්නම් ආයෙත් ආපහු රහත් වීම සඳහා මට කරන්න දෙයක් නැහැ කියන එක එනාපරණ සත්‍යයි. ඒකොට මෙන්න මේ කියන සීනාජාති මුසිතම් භ්‍රමචර්යම් කතම් කරණීයම් නාපරණ ඉස්සත්තාය කියන මෙන්න මේ කාරණා හතරෙන් හතර විදිහකට පුළුවන්කම තියෙනවා පුජ්‍යලේකට තමන් රහත් භාවයේ ප්‍රකාශ කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන හොඳයි. කොහොම ඔය කියන මොන වචනයෙන් හරි කෙනෙක් කියනවා. දැන් මම දැක්කා මේ ඔය ලංකාවේ මෑතක භාවයේ ප්‍රකාශ කරන එක්තරා විසුණු වහන්සේ කෙනෙක්ගේ පොතක තියෙනවා අවසානයේ දාලා මගේ මම කළ කළ යුතු දේ කළ කළේ තවත් කිරීමට දෙයක් නැත. එයා රහතන් වහන්සේ කියලා එකම කියන්නේ නැහැ. ඔන්න ඔය වාක්‍ය තියෙනවා. එතකොට මෙන්න මේකෙන් පේනවා දැන් මේ ඇත්තෝ මේක දැනගෙන මේ විදිහට කියනවා. එතකොට මෙන්න මේක මේ රහතන් වහන්සේ කියලා කියාගන්න ක්‍රමයක්. දැන් බුදුහාමුදුරුවෝ වදාරනවා. තස්ස විත්තරේ වික්ුණෝ බාධිතං මේව අභිනන්දිතබ්බන්න පටික්කෝටිකම්මා. ඒ වික්ෂුව එහෙම කිව්වම ඒ කියපු දේ මේව අභිනන්දිතබ්බා. ඒක කව ඒ ගැන එක සැරේටම සතුටු වෙන්න එපා. ඒක හොඳයි කියලා අනුමත කරන්නත් එපා. මේව පටික්කෝටිකම්මා ප්‍රතික්ෂේප කරන්නත් එපා. අනුමත කරන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව නැවත ප්‍රශ්න විචාරණ වෙන්නේ ප්‍රශ්නේ අහන්න. මොකක්ද අහන්න කියන ප්‍රශ්නේ. අර ඒ ප්‍රශ්නේ අභිනානන්දයා විස්සා පටිකෝනිස්සා කන්නේ සත්තාරෝ මේ ආවුසෝ ඕහාරා කේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ සම්ප්‍රඥා ඥානයෙන් මනාව අවබෝධ කරගෙන යෝග ව්‍යවහාර හතරක් දේශනා කළා කියනවා. සත්තාරෝ ඕහාරා මොන හදලේ ගන්නාට මොනවාද දිත්තේ විද්වානිකා සුතේ උදවානිකා මුතේ උදවානිකා විඤ්ඤාතේ විඤ්ඤාත වානිකා මේ ඕ ආවසු සත්තාරෝ මෙන්න ව්‍යවහාර හතර එතකොට මේ ව්‍යවහාර හතර ගැන ඊළඟට තියෙනවා කතං ඥානකෝ මනායත්මා කතං පසු මේ ව්‍යවහාර හතර කොහොම දැනගෙනද කොහොම දැකලාද මේ ව්‍යවහාර පිළිබඳව අනුපාදාය උපාදානයේ නොකර ආශ්‍රයයන්ගෙන් සිත විමුදවා ගත්තේ කියලා අහන්නේ ඉඳලා කියනවා. දැන් මේ ප්‍රශ්නයට පිළිවන් කියන්න ඉස්සෙල්ලා අපි ව්‍යවහාර කියන එක පොඩ්ඩක් විස්තර කරගන්න ඕන. ව්‍යවහාර විස්තර කරගැනීමේදී අපිට වැදගත් වෙනවා මෙන්න මේ කාරණා. මේ කියන සතර ව්‍යවහාරයේ ව්‍යවහාර කියන කාරණේ විස්තර ගන්නකොට බුදුරජාණන් වහන්සේ ඉත්තේ විචවාන්තා උත්තේ සුතවායතා උත්තේ මුදවාතා විඤ්ඤාතේ විඤ්ඤාතවාතා ව්‍යවහාර කියන එකේ තියෙන තේරුම් හතරක්. එකක් තමයි වෝහාර ව්‍යවහාර කියලා වෙනදාම. යෝයිමෝචි මනුස්සේසු වෝහාරං උපජීවිති ඒවං වාදෙත් ඥානහානි වාණ්‍යෝසෝන බ්‍රාහ්මන. වාහේත රූපේ කියනවා යම් කෙනෙක් ව්‍යවහාරයේ ජීවත් වෙනවා නම් මෙතන ව්‍යවහාර කියලා කියන්නේ සමුදෙන්නේ. ධනතුල කරලා ජීවත් වෙනවා නම් එයාට කියන්නේ වෙන දෙයක් නිසා බ්‍රාහ්මණයෙක් නෙවෙයි. දෙන්නේ ව්‍යවහාරය කියන්නේ ධර්මය. ඊළඟට එනවා පන්නති වෝහාර. පන්නති වෝහාර කියන්නේ ප්‍රඥාප්තිය. ප්‍රඥාප්තිය කියලා කියන්නේ දැන් අපි ඒකේ කරන් ළමක් දෙනවා මට ජය තියෙන කියලා කියනවා. ඒ වගේම සුචිත ආත්මය කියලා කියනවා. අපි හාමුදුරුවෝ කියලා කියනවා. මේ ආදී නොයෙකුත් දේවල්. මේ පරමගත ව්‍යවහාර වලින් කියලා වැඩිම පන්නති වෝහාර කියනවා. ඊළඟට වචන වෝහාර. වචන වෝහාර කියලා කියන්නේ අපි භාෂාව. ඉංග්‍රීසියෙන් කතා කරන්න කියන ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා සිංහලෙන් කතා කරන්න සිංහලෙන් කියනවා ඒකට කියනවා ඒකට ව්‍යවහාරය කියලා කියනවා. කොට කතා කරනවා කියන තේරුම ව්‍යවහාර කියලා කියනවා. අවදානික තමයි චේතනාවෝකාර. චේතනාවෝකාර කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ ලෝකයේ තියෙන දේවල් ඇතින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් පිටින් දැනගන්නා දේවල් පිළිබඳව අන්න එයාගේ එතුමාගේ උතුමියගේ ආකල්පය මොනවද ඒකත් කොහොම හිතාද කොහොම දැකලාද කොහොම තේරුම් අරගෙනද කොහොම ඒ පිළිබඳව හිතාගෙනද කතා කරන්නේ අපි දන්නවා වෙලාවට අපි කියනවා මේක මහර සිද්ධිය වුණාට පස්සේ ඔයාලක හරියට දැනගෙන නෙවෙයි කියන්නේ ඔයාලට තේරුනේ නැහැ නේ මම කියන එක මොකද්ද කියලා අන්න ඒක තමයි ඒ පුද්ගලයේ සංසිතියක් දැක්කට පස්සේ දුරට පස්සේ කරාට පස්සේ ඒක තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා ඒක අවබෝධ කරගන්න ක්‍රමයක් ඒක සමහරට හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන් මේ පුද්ගලයා. ඉතින් මෙන්න මේක තමයි ව්‍යවහාරය කියන්නේ. කොහොමද කියන්නේ මොකක් ගැනද? මෙහෙම කියන්නේ මොකටද? කොහොම හිතලද ඔය කියන්නේ? මොන විදියෙ මෙන්න මේක තමයි චේතනා ව්‍යවහාරය. යම් කිසියක් තමන් දැකලා, අහලා, එහෙම නැත්නම් දැනিলা ඒකට දැන් අපි කියනවා විස්සේ. උදාහරණයක් දෙන්න තියෙනවා විස්සේ ඉස්තවාදී. යම් කිසියක් දැක්කම යා කියනවා දැක්කයි. එතකොට දැන් මේක අපි බලන්න වෙනවා. දැන් මේ මොකක්ද දැක්කේ? එයා දැක්කේ කොහොමද? ඔබ දැක්කේ කොහොමද? දැක්කේ දැක්කේ දැන් ඒ දික්කේ දික්වායිත. සාමාන්‍යයෙන් අර කියන එක දේවල් එක එක කියලා ඒක විදියට දකින්නේ. සමහර කෙනෙක් සමහර රූපයක් දිහා හොඳයි කියලා කියනවා. සමහර කෙනෙක් නරකයි කියලා. සමහර ආහාරයක් සමහර භෝගයයි, සමහර කෙනෙකුට ඒක අප්‍රියයි. මේ ඒ කෙනාට රස කන නාසය දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් ලබා ගන්නා වරණුව පිළිබඳව ඇතිවෙන හැඟීම ඒ උච්චරයන්ට වෙනස් වෙනවා. ඒකට ඒ ඒ ඒ කියන එක එක විදිහට දැනගන්නවා කියන එකේ හැමතිස්සෙම කියවෙන්නේ නැහැ ඒකේ නියම සත්‍ය ප්‍රකාශ වෙනවා කියලා කියන එක. දැන් සමහර කෙනෙක් මම දැක්කා. ඔව් දැක්කයි කියලා කිව්වා. ඔබ මොකද්ද දැක්කේ? ඒකට දැන් අපි දැන් උදාහරණයක් ගන්න තියෙන කෙනෙක් ඉන්න කොරණක් දැක්කා. ඉතින් අපි යනවා වැඩි හිටියේ යනවා ළමයි යනවා කට්ටිය කියලා තොරනවා. ඉතින් අපි ගිහලා පුතාගෙන අහන පුතා තොරන දැරුවද කොහොමද ලක්ෂණ විදුලිය. ඒක අයලා දැකලා තියෙන්නේ අර කියන ලයිට් එක. එතකොට එයා අර පින්තූර වලවත් නැහැ. ඉතින් සමහර කෙනෙක් පින්තූර දිහාසෝ පින්තූර ටිකක් තිබුණා කියලා. තවත් සමහර කෙනෙක් කියනවා හරි හොඳ කතාවක් වුනේ. එක එකනා අර තොරණ දැකලා තියෙන එක එක විදියට. එතකොට මම ඔව් තොරණ දැක්කා ඔව් දැක්කා. දැන් මම සමහරලාවට අත්තරේ බැලුවා. කොහොමද බැලුවා? ඉතින් එතකොට මොනවද තියෙන්නේ? නමුත් මම දැකපු දේ ඒ ඒ මමහනේ කියලා දැකලා නැහැ අත්තරේ. අපි දැක්කයි කියලා කිව්වට ඒ අපි ඕන කරන හැමදේම දෙලා ඉන්නේ නැහැ. අපි එක එක දකින්න ඕන විදියට දකින්නේ වෙනස් විදියකට දකින්නේ. ඕකට කියනවා අපි අර දන්නවනේ. චිත්ත විපල්ලා, දිට්ඨි විපල්ලා, ප්‍රඥා විපල්ලා කියලා කියනවනේ. විපර්යාස ක්‍රමයටයි වාක්‍යව දකින්නේ තියෙන විදිහට නෙමෙයි අපි දකින්නේ වෙනස් විදිහකට. මෙන්න මේ නිසා මම දැක්කයි කියලා කෙනෙක් කිව්වම කියන්නේ එයාගේ සංහාවන් මානයන් දිට්ඨියෙන් එහෙම නැත්නම් ඒ කියන සංකල්ප ඔස්සේ තමයි කියන්නේ ඔකට ලක්ෂණ කතා බුදුරජාණන් දේශනා කරනවර නිබ්බේදී සූත්‍රයේදී. නැතේ කාමා යන් චිත්‍රාන් ලෝකේ සංකප්ප රාගෝ පුරිසත් කාමෝ මේ ලෝකේ තියෙන දේවල් මේ ලස්සනයි මිහිරි කියලා කියන මේක කාමය. ඔය අපි කැමති වෙන්නේ ඔය මිහිරි රසයි මිහිරි කියලා කියන්නේ. ඒක එක්කෙනාගේ කාමය කියලා කියන එක මිනිසුන් ඉතේ තියෙන එකක් ඔය කියන වස්තු වල කාමය නැහැ කියලා. ඉතින් ඒ වගේ මේ එක එක දේවල් වෙනවා අපි දකින්නේ. මෙන්න මෙන්න මේක තමයි මේ රෝහාර කියන්නේ. ඔබ දැන් දිත්තේ විච්ච වාස දැක්කම දැක්කරන. ගොඩක් වෙලාවට අපි ඇත්ත දැකලා තියෙන දේ හොඳට පිළිපෙළ. දැන් මෙතන මේ දැන් මේ රහතන් වහන්සේ ගැන කතා වෙන්න ඕන එකක් තියෙනවා. අපිට හොඳටම පේනවා රහතන් වහන්සේ කෙනෙකුට නොබැලපෙන මුගා දේවල් තියෙනවා. ඒක දැක දැක කිහිල්ල වැදගත් රහතන් වහන්සේ කියලා කියනවා. ඒක රහතන් වහන්සේ දැක්කද කියලා ඊට පස්සේ අපි අපි ආ දැකලා තියෙනවා. නමුත් දැකලා තියෙන්නේ කවුද මොනවා කියලා දැන් උකට ලස්සන කතාවක් තියෙනවා අතුවාව. රහතන් වහන්සේ කෙනෙක් ළඟ ඉන්න කෙනෙක් අවුරුදු ගානක් සේවයේ තමයි පුරිහාමුදු කෙනෙක් උනාමුදුනේ ඉන්න. යා තමයි මේ පුරිහාමුදු දවසක් ආනවා. රහතන් වහන්සේ රහතන් වහන්සේ කියලා කියන කවුරුහාමේ රහතන් වහන්සේ කියලා. එතකොට මේ ආමුදු කියන ඕක තමයි පුරිහාම. කොච්චර ගානක් රහතන් වහන්සේ කෙනෙක් ළඟ හිටියත් ඕක තේරුම් ගන්න හරි අමාරුයි කියලා. ඉතින් ඒක තමයි කාරණේ. ඉතින් එතෙන්දී ඒ ඒ අතුහාරම කියනවා මේක තේරුම් ගන්න දකින්නවායි කියලා කියන්නේ රහතන් වහන්සේ තිරිසන්නුත් දකින්නවා රහතන් වහන්සේ. හැබැයි තිරිසන් රහතන් වහන්සේ දැක්කට තිරිසන්ුට රහතන් වහන්සේ කියන තේරුම් ගන්න එක දෙන්නේ. කොහොමවත් බැහැ. මිනිස්සුත් දකින්න රහතන් මිනිස්යාගෙන් බොහෝ දෙනෙකුට තේරුම් ගන්න බැරි වෙනවා. මෙන්න මේ ආකාරයෙන් නිසා මේ රහතන් වහන්සේ කියන කෙනා තේරුම් ගන්නවා කියන එකත් එකට. දවසක් මේ කුසලයන් දිරු බුදුරජාණන් වහන්සේලාට එනවා. මොකද්ද මොකක්ම සත්‍ය යකල සූත්‍රය. උදාන පාළි සත්‍ය යකල සූත්‍රය. කුසලයන් දිරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේලාට වාඩිලා ඉන්නවා. වාඩිලා ඉන්න ගමන් උතලින් වෙලාවේ යනවා. ආයතනයේ හත් දෙනා ඒ නිගන්ඨයේ හත් දෙනා ඒ කොහොම විශාල පිටසක් යනවා. අජිරෝ අර තමයි කලු ඒකාන්ත කරලා බුදුමාමුලා ඉඳෙන්නේ. මේවා රජුම ටිකක් තිබුණා මේ ජාය. ටිකක් ඉස්තරම බුද්ධිමත් කෙනෙක් නෙවෙයි කියලා මේ සමාජ ක්‍රියාකාරකම් තියෙනවා. ඉතින් අච්චර බුදුමාමුලා ඉඳගෙන අර කුක්කිරයන්ට වගේ නේද ගැලපෙන්නේ නැහැ. නමුත් ඉතින් ඉඳගෙන බුදුමාමුලා ඉඳෙද්දී අර පැත්තට වැහැරිලා වැඳලා මම මේ මෙතන ඉන්නේ මේ කොටල් කියලා කොටල් රජු තමන්ගේ නම අපේ මම මේ කඩේ නැදී කියලා එයා ගහලා රජුත් මම ඉන්න තමන් ඉන්නවා කියලා රහතන් වහන්සේලා ඉස්සර වැන්දා. ටිකක් වෙලා ගියාට පස්සේ රජුන්ට මණිගියක් කියනවා. පස්සේ බලන කවුද මේ? අර අර මේසේ. ඒ කියන්නේ ශ්‍රාවක වේද අරගෙන, ජගිල වේද අරගෙන කියලා තියෙන රජුගේ දායකත්වය. ඒ රජු මහරජාගේ මුදල තියෙනවා කියන්නේ ජාගෝදයන් සඳහා යොදලා තියෙන මේ වේදේ, ශ්‍රමණ වේදේ. ඉතින් ඒක නම් මොනවද ප්‍රතිපින් වදාරන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඒගොල්ලෝ තමයි යා වැදලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයන් ඒ දෙකම එකතු කරලා මොනවද වදා කරනවා මහරජය සයා ගීනා කාම භෝගිනා ඔය කිවි කාම භෝගී වෙ ඉන්න පුත් සම්බාන සයනා දරුවන් පිළිවරාගෙන නිදා ගන්න මේ කියන ආශිතර කරන කටි සමුන් හොවා පරිභෝග කරන ඔබ වගේ කියන්නේ. තාත් මේ රාහතන් වහන්සේට දැන් පිළිගන්න ගන්නේ කටි දෙන්නේ නැහැ කියන්නේ. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණාත් එක්ක මේ දිත්තේ දිත්තවාදීලා දැක්කම දැක්කයි කියලා කිව්වට ඇත්තටම එයා දැකලා තියෙන්නේ මොකක්ද? මෙන්න මේක තමයි ව්‍යවහාරයේ දිත්තේ දිත්තවාදී. දැන් මේකට අනිත්‍යක ඔබට පැහැදිලි සුතේ සුතවාදීතා ඇහුවා ඇහුණා මොකක්ද ඇහුනේ කියන එක ඒ කියන්නේ මොන විදියට දැරිලා තියෙන්නේ මොකක්ද එකෙන් අහලා තියෙන්නේ යා මොන මොනද අහලා තියෙන්නේ කියන්නේ ඊළඟට මුතේ මුත කියලා කියනකොට විත්ත කියලා කියන්නේ ඇති උත කියලා කියන්නේ කනින් රණාසයෙන් දිවෙන් ශරීරයෙන් දැනගන්න ඒවාට කියනවා මුත කියලා. එතකොට මේ කියන දේවල් වලින් දැනගත් ඒවා අවසාන කියනවා විඤ්ඤාති විද සිතින් දැනගත්. ඔව් මම දන්නවා. මම මම මම දැනගනි. ඒ ඇත්තටම ඇත්ත දේ දැනගෙන තියෙන්නේ. මෙන්න මේක ඊළඟට මේ කියන මේ මේ කියන කාරණාව ආපහු අපිට හම්බ වෙනවා අමුත්තර විකාරයේ අටක විකාරයේදී මේ මේ නිත්‍යවිත වාර්තා කියන මේ පුදුම පිළිබඳව අරියෝහාර අරියෝහාර කියන සූත්‍රයක් තියෙනවා. ඒ අරියෝහාර අරියෝහාර කියන සූත්‍රයේදී මේ අරියෝහාර සූත්‍රයේදී ව්‍යවහාර අටක් වශයෙන් මේ කියන දේ දැන් ඔය මම කියාපු කාරණේ. දකින්න දේ දකින්න අසන කියන මේ දේවල් ගැන එක එකනා ප්‍රකාශ කරන ක්‍රම විදි 16ක් තියෙනවා. ඒක ඒ දාසේ මෙන්න මෙහෙමයි කියන්නේ. දැන් ඔන්න අනර්ය වෝහාර. වැරදි විදිහේ කියන්නේ අනාර්ය අධාර්මික ධර්මයකට දදා වැටෙන්නේ නැති අධාර්මික ව්‍යවහාර අටක් තියෙනවා. කොහොමද? අනිත්‍යීත්වයි. සමන් හරියට නියමාකාරයෙන් ඇත්ත ඇති හැටි දැක්කේ නැතුව කෙනෙක් කියනවා දැක්කයි. අකුතේ හුතවාදිතා. සමන් හරියට ඇහුවේ ඇහුනේ නැතුව ඒ කියන්නේ සමහරට ඇහුනේ නැතුව ඇහුණයි කියලා කියන්නේ නෙවෙයි මෙතන කියන්නේ ඒකම නෙමෙයි. යම් කිසියක් ඇහුණාට පස්සේ අහපු දේ මේක සත්‍යයක්ද අසත්‍යයක්ද මේක මෙහෙම නෙවෙයි කියලා විනිශ්චය කරගන්නට තීරණ ගන්නට බෑ. දැන් එහෙම හරියට අහර නැතුව ඇහුවයි කියලා තීරණය කරනවා. අමුතේමුත වාචා දැනුමුදේ හරියට දැනුනේ නැතුව සත්‍ය හරියට දැනුනේ නැතුව දැනුණයි කියලා කියනවා. අවිඥාතේ විඥාතවත් හරියට තේරුම් ගත්තේ නැතුව මම දන්නවා ආය මම ඉතින් දැනගත්තායි කියලා කියනවා. මෙන්න මේ කියන මේ අවියෝ අනවියෝ හතර ආපහු කියනවා දිත්තේ අවිද්‍යාව. හොඳටම කාරණය පිළිපෙණි විදිහට දැකේ නැහැ කියලා කියනවා. ඒක දිත්තේ අවිද්‍යාව අනික. සුදේ අවිද්‍යාව හොඳටම ඇඳලා දිත්තේ ඇහුන්නේ නැහැ කියලා කියනවා. මුගේ අන්තවාදය දැනෙන්න තියෙන්නේ දැනෙන්නේ නැහැ කියලා කියනවා. මින් අවිඥාඥාඥාඥාඥ දැනගෙන ඒකට මෙන්න මේ කියන කාරණා පිළිබඳව. දැන් මම කියේ ප්‍රාතන් වහන්සේලා පිළිබඳව කතා කරනකොට අපිට ලොකු ගැටලුවක්. දැන් මේ ප්‍රාතන් වහන්සේලා කියලා කියන්නේ ලංකාවේ ඇතිලා තියෙන මේ කියන මහා විලෝපේ, සාසන විලෝපේ කියන එක කියන්නේ. සාසන විනාශකාරී සිද්ධියේදී මේ රාතන් වහන්සේලා කියලා කියන පිරිසගේ තියෙන විශේෂත්වයක් දැන් අපි කල්පනා කරනවා මේ මිනිස් ඇයි මිනිස්සු මේ තරම් මේ වට වෙලා යන්නේ කියලා. ඒකලෝ ඉතාම සරල ලෙස ඉතාම තේරුම් ගන්න පුළුවන් විදිහට බොහෝම උපමා රූපක අරමුණේ අදාළ බොහොම ලස්සනට බණ කියනවා. ඒ බණ කියනකොට තේරෙනවා. දැන් උදාහරණයක් විදිහට කියනවා දැන් කෙනෙක් කියනවා ප්‍රාණ පාණාති පාඨා වේරමණී සික්ඛාපදං කියලා සමාරම්භ වෙනවා නැහැ. සමහරවිට මම ඔබ ප්‍රාණඝාත සතු හිංසාව නොකරන කෙනෙක් කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තියෙනවා. දැන් අනිත්‍යය කියන සංකල්පය අනිත්‍යයි කියලා කියන එක වෙනත් සම්මේක සමගලා එහෙම නෙවෙයි. විතරම අනිත්‍යයි තමන් මේ අනිත්‍ය භාවය මම අනිත්‍යයි මගේ මේ රස අනිත්‍යයි අනත් අනිත්‍යයි රූප මේ මේ මෙහි කියන්නේ ඉන්නෝ. ඉතින් මෙහෙම කියනකොට මේගොල්ලෝ ධානය යනකොට මිනිස්සු හිතන ඇත්ත තමයි මේ කියන්නේ කියලා. පුර ධර්මයේ කියනවා. ඒක කියන්න පාවිච්චි කරනකොට සමහර වෙලාවට ඒකට පාවිච්චි කරන වචන. ඒ වචන සඳහා ධර්මයේ හරවන. දැන් උදාහරණයක් විදිහට අරිය කියන වචන. අරිය කියන වචනේ කාම ආර්ය කියන එක ඒගොල්ලෝ කියනවා මේ අරිය කියන වචනයට ආර්ය කියලා තේරුම් දෙන එක සංස්කෘත මේක මේක පාලි වචනයක් මේ මානවි වචනය මේකට ආර්ය කියන එක තේරුම් ගන්නවා. එහෙම කියලා මෙයා කියනවා මේගොල්ලෝ කියනවා සිය ගමන නැවැත්වූ යයි. එතකොට මේ රිය කියලා කියන එක එතකොට මෙයා කියන හැටියට මේ සිංහල රිය කියලා කියන්නේ දැන් භාෂාවකින් වචනයක් දීලා එන ක්‍රමයක් තියෙනවා. සම සද්භව නිස්පන්න කියලා භාෂාව වචන තියෙන ප්‍රමුඛ තුනක් කියලා. ඒ භාෂාව කියන වචන ඒ විදිහටම මේ භාෂාව වෙන්න පුළුවන්. දැන් මරණ කියලා කියන එක ඒ භාෂාවේ මරණ, මේ කියන භාෂාවේ මරණ, සිංහලේ මරණ. ඒ වගේ හිතනවා. දැන් බස් කියන එක අපි අරගෙන බසේ කියලා අපි පාවිච්චි කරනවා. එතකොට ඒ කියන වචනේ එහෙම පාවිච්චි කරන එකක් තියෙනවා. තත්සම්. තත්භව කියලා කියනවා. ඒකෙන් අරගෙන බින්දගෙන පාවිච්චි කරනවා. දැන් හස්ත කියන එක අත කියලා අපි පාවිච්චි කරනවා. ඒ වගේ මේ අන්‍ය කියන එක ඔය බින්දේලා අපේක මේ ප්‍රිය කියන රස කියන වචනේ සිංහට බෙදලා එනවා ප්‍රිය කියන. එතකොට ප්‍රිය කියන එක සිංහල වචනයක් මිසක් පාලි වචනයක් නෙමෙයි. නමුත් ප්‍රිය ගමන නැවැත්තුවේ හරිය කියලා සිංහල වචනේ දාලා පාලි වචනේ දැන් මේක පැහැදිලිව දැන් කරගෙන කියනවා මෙහෙම එහෙම කිව්වම තමයි තේරෙන්නේ ඒ අහන් ඉන්න මිනිස්සුත් ඒවත් එහෙම කිව්වොත් තේරෙන්නේ දැන් වෙලා තියෙන්නේ මම තේරෙන්න කියලා කියනවා මොකද වෙලා තියෙන්නේ තේරෙන්න කියන්න මනපදය වෙනස් කරලා තියෙනවා ඔතන බුදු අපේ කියන අපි වැඳලා බෙර ගහලා දෙවියන්ට ආරාධනා කළා කියන චතුරාර්ය සත්‍ය දේශිත මංගල ධර්ම දේශනාව වන සද්ධාම් සම්ප්‍රක්ෂවතුන් සූත්‍ර දේශනාවේ කියන අරියෝ වට්ටන්දිකෝ මග්ගෝ අරිය කියන වචනේ මේ කියන ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් ගිය ගමන ආසන්නයේ කියන බුදුබණේ බුදු බුද්ධ වචනේ බුද්ධ වාදයේ මංගල වාදිතේ නක්ක සංකෝපන වික්‍රේ කියන තැන පණ කියන එක නිසා කියන්නේ ඒක භාෂාවක කොටාරද නිපාත අනනාම ක්‍රියා ප්‍රත්‍ය න්‍යාය විවිධ දේවල් තියෙනවා. එතකොට ඒ නිපාත උදාහරණයක් වශයෙන් මම ඔබෙන් අහන්න පුළුවන්. ද බෝයි කියන්නේ. ද බෝයි කියනකොට පස්සේ මට නේ ද කියන එකේ තේරුම කියන්න පුළුවන් දකාට. ද කියන එකේ තේරුම කියන්න පුළුවන්. එතකොට මේක නිපාතයක්. මේ ද කියන එක දැම්මට පස්සේ වෙන අර්ථයක් වෙනසක් වෙන බව ඇත්ත නමුත් ඒක තනියම තේරුමක් කියන්නේ. ඔන්න ඔය වගේ වචනයක් පණ කියලා කියන්නේ පාඩයක්. වනාය කියලා තේරුමක් කියලා තියෙනවා ඉන්නලේ මේක වෙනා කියන්නේ තෝ කියනවා පණ කියන එකේ නයන්න වෙනස් කළ මුහුද නෑන්දා කියන බුදුහාමුදුරු මේකට පණ පොවල කියනවා ඒකට සම්පෝමන විස්තරය කියන එකේ සත්‍වාකර්තයේ මේ පණ පොවල තියෙන විදිය මොන්ගෙන බලන්නේ ධම්මාලංකාර කියන දෙවියන් වහන්සේගේ පොත තියෙනවා පරමපවිත්‍ර ජීව ධර්මයේ කියන පොතේ මේ සඳහන් කරලා තියෙනවා මම ඒ කිව්වේ මෙන්න දැන් මේව දැකලා එයා දැක්කේ නැතුව වගේ පිළිසක් කර වන්දනාවයක්. ඒක දිත්තේ අනිත්‍යවයි. දැකලා දැක්කේ නෑ වගේ යනවා. ඉතින් මෙන්න මේක තමයි මේ ව්‍යවහාරයේ තියෙන කාර්යය තුල. ඒකට දිත්තේ අනිත්‍යවාදිකා, සුත්තේ අසත්‍යවාදිකා, මුත්තේ අසත්‍යවාදිකා මෙච්චර කර්මකාරණා මේවා වැරදි කියලා කියද්දි ඒව ඇහුන්නේ නැති වගේ මාර්ගතුන් වහන්සේ කියලා වගේ. ඊළඟට ඊළඟ ක්‍රමය. ඒ තමයි අරිය අනරිය වූ හර අට. අදිත්‍ය විද්වානික අහුතේ සුදවායික අමුතේ මුදවායික අවිඥාතේ විඥාතවායි. දිත්‍ය විද්වායික අහුතේ අමුතවායික අමුතේ අමුතවායික අවිඥාතේ අවිඥාතවායි. ඊළඟට කියනවා අරිය වෝහාරක. හරි ඒක කොහොමද? අරි එයාට දැක්කේ නැත්තම් දැක්කේ නැහැ කියලා කියනවා. ඒක අවංකව කියනවාම දැක්කේ නැහැ. ඒ කියන්නේ මට ඔය කියන විදිහට පේනුන්නේ නැහැ. ඔබ දකින ඔබ කියන දේ මට තේරුන්නේ නැහැ. මම ඒක දැක්කේ නැහැ. මට මට පේනුන්නේ නැහැ. එහෙම පේනුන්නේ නැහැ. ඉතින් අනිත්‍ය දැකලා සම්දැකේ. අකුසේ අකුත වායස ඇහුනේ නැත්නම් ඇහුනේ නැහැ කියලා කියනවා. අමුතේ අකුත වායස හරියට මට වැටහුනේ නැත්නම් මට මට දැනුනේ නැත්නම් දැනුනේ නැහැ කියලා කියනවා. අවිඥාතේ අවිඥාත වායස මට මම තේරුම් ගත්තේ නැහැ ඉතින් මට වැටහුනේ නැත්නම් වැටහුනේ නැහැ කියලා කියනවා. ඊළඟට ඊළඟ අතර තමයි දීප්තේ දැක්කනම් යම් කිසි ප්‍රමාණයකට යම් කිසි දෙයක් සත්‍ය වශයෙන් දැක්ක පමණින් කියනවා මෙන්න මේ තරම් මේ ප්‍රමාණය නම් දැක්ක. සුපේ අසුවනම් ඒ අසු ප්‍රමාණය මොන කියනවා මෙන්න මෙතන එනවා කියලා. මුපේ දැන් ඔබේ දැන් පමණින් කියනවා විඤ්ඤාතේ යුද්ධනම ගැටේ. උදාහරණයක් විදිහට ඔබ වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ මෙන්න මේ කියන ක්‍රමවලින් මොනවද කියලා ගවන්නේ කරන්න ඕන. වෛද්‍යවරයෙක් ළඟට ගිහලා රෝගය ගැන කියනකොට රෝගයක් පිළිබඳව කියනකොට අර කියපු අනර්ය ක්‍රමයට කියන දේ නෙවෙයි මේක කිව්වොත් නෝට හම් වෙන්නේ වෙන බෙදයක්. ඉතින් මෙන්න මේ නිසා මේ වගේ දේවල් පිළිබඳ කරගන්න මෙන්න මේ කාරණය තමයි මම කියනවා. පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ අහන්නේ කියලා කියනවා රහතන් වහන්සේ කියලා මෙන්න මේ ව්‍යවහාර ක්‍රමය. මේ ලෝකයේදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දෙන ඉන්ද්‍රියානුභූතියෙන් ඉන්ද්‍රියෙන් දැනගන්නා වූ දේවල් පිළිබඳව ඇත්තටම ඔබ කොහොම දැකලාද කොහොම දැනගනද මේ මොන ව්‍යවහාරයෙන්ද මොන සංකල්පවලින් මොන අදහස් වල පිළිකායදගෙන මොන විදිහට තේරුම් ගන්න අරගෙනද ඔය රහස් වුණාය කියලා කියන්නේ. අපි ඉතින් අංගා කියලා කතා කරන දැන් ඔකට පොඩි මොහොතක් මම ඉඳ දෙන්නම් මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ඔව් ඉතින් දැන් මේ ඉතින් මාත්න මම හිතන අපිට ඉතාමත් පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරේ මේ කරුණු හතර සම්බන්ධයෙන්. හොඳයි, කල්යනා මිත්‍රෙන්ට මම යොමු වෙන්න කැමතියි. මේ තාක් කරපු පැහැදිලි කිරීම තුළ තව දුරටත් යමක් පැහැදිලි කරගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. මට පොඩා ප්‍රශ්නයක් තියෙනවා මේ අපි දැන් මෙතනදී උසිතං භ්‍රමචර්යයන් කියලා කියවහම මෙතනදී අදහස් කරන්නේ මේ ආර්යයන්ගේ භ්‍රමචර්යාව කියන එකද කියන එකයි වගේ ප්‍රශ්නේ. පෙරවන් කරනවා. හොඳයි පෙරවන් කරනයි අපි ආයෙත් බලන්න දැන් හොඳයි. මම හොඳයි මොකද යම් යම් කාරණා කියාගෙන කියාගෙන ගියාම තමයි මම මේකට දුන්නේ. මොකද ඔබ ටිකක් ගුරු සූත්‍රයක් ඉඳලා ගුරු දේශනාවක් කියන මම ඉස්සර ඒකට වචන වලට කියන හැබැයි මේක කියන්නේ මම කියනවා. අ උදිතම් බ්‍රහ්මචර්ය. උදිතම් බ්‍රහ්මචර්යයන් කියලා කියන්නේ මේ මාර්ග බ්‍රහ්මචර්යාව කියලා තමයි මේකට තේරුම දීලා තියෙන්නේ. මාර්ග බ්‍රහ්මචර්යාව උදිතම් බ්‍රහ්මචර්යයන් කියලා කියන්නේ කියන එක තමයි මේ මේකට තේරුම වශයෙන් දීලා තියෙන්නේ. මාර්ග බ්‍රහ්මචර්යාව කියලා කිව්වට පස්සේ දැන් මෙහෙම කියනවා ඒක ඒ පිළිබඳව විවරණයක්. දැන් කෙනෙක් මේ සම්පත සාහිත්‍යයන් වහන්සේලා සාහිත්‍යයන් කියන මා කිව්ව අය සාමාන්‍යයෙන් දැන් අපි සිල් සමාදන් වෙලා සීල සමාධි ප්‍රඥාව කියන මේ සඳහා අපි වඩමින් ඉන්නවා කල්යාණ සුඛඥයන් වශයෙන් සුඛඥයන්වත් යම් කිසි වාරයකට වඩමින් ඉන්නවා. නමුත් ඒක සිල් සම්පජායාවක් නෙවෙයි. මොකද ඒක ස්ථිර නැහැ. Eh, මුලක් වෙලාටම වෙනස් වෙන්න පුළුවන්. දැන් අර දැන් අද මේ දවස්වල මම මේක අදාහ ගන්නවා කියන්නම්. මොන්දර ඉස්සර eh, බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බුදුමාතු ධර්මයේ සංග්‍රහ කරන අය eh, අවසානයේ කිව්වයිද අච්චතරගේ පානුපේතම් පරමන්දක. මම ජීවිතයේ ඔබ වහන්සේ ධර්ම යනවා කියලා. ආලෝකාදී අත්ෝ අ කටිමාරද්වාජාදී අත්ෝ කියන කවුරු කවුරු බුදුමාතු කරන ගියාය අවසානයේ ප්‍රකාශයේ අධ්‍යක්ෂකගේ වානුපේකම් කරණගතන් කියලා මොකද මේ කරණය පිළිබඳව මට වග කියන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතය ගැන විතරයි. ඉතින් ඉහාට මට මගේ කරණය ගැන ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් මම හැමදාම බුදුන් සරණ යන කේවා කියලා. මොකද ඒක වෙන්නේ නැහැ අපි දන්නවා බෝසත්යන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාර්ය වෙනකොට ඇවිල්ලා මේ ජෝතිපාල මානවකයා වෙලා වෙනස් ආගමක් කරන්න ඉගෙන කෙනෙක් කියලා හිටියේ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් ඒ නිසා අපිට ජීවෝ යන්න බෑ. ඒ නිසා දැන් නැගයි අද අද අද සමාදම් වෙන කට්ටිය අද කියනවා යාව නිබ්බාන කරණම් ගච්ඡාමි කියලා. ඉතින් මම දන්නේ ඒකට පුළුවන් ද කියලා විශ්වාස. හරියටම පුරවල් කරන්න හරියටම ඉස්තිර කරන්න මේ මම නිර්වාණ අවබෝධය දක්වා මේ ධර්මයේ ඉන්නවා කියලා ඉන්න පුළුවන් නම් හරි හොඳයි. නමුත් ඒක ඒවා සත්‍ය ප්‍රකාශයක් නෙමෙයි. මොකද සත්‍යය එහෙම වෙන්න බැරි නිසා තමයි අර මුළු වෙලේ පිටිකේ හැමතැනම තියෙන්නේ අජ්ජතග්ගේ පාණු පිළිගන්න තමයි. මම මේක වැරද්දක් කියලා කියනවා නෙමෙයි. අරට ප්‍රාර්ථනාවක් වශයෙන් හොඳ ප්‍රාර්ථනාවක් නමුත් වෙන විද්‍යාකාරයේ සාමයේ අපේ මහත්මයා ආපු ප්‍රශ්නයට කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් සිල් සමාදන් වෙලා මේ ගුණධර්ම පොරමින් යන සාමාන්‍ය අයගේ භ්‍රමචර්යාව අර නියතෝ සම්බෝධි පරායනෝ කියකෝ සංකේතෝ බුද්ධ අවබෝධයේ නැත රහත්භාවයේ කෙලවර වන ස්ථිර එක නොවන නිසා මෙතන බුද්ධම් රක්මචර්යයන් කියලා අදහස් කරන්නේ ඕවාන් මාර්ගස්යාගේ පටන් අර්ථ මාර්ගස්යා දක්වා වූ රක්මචර්යාවයි කියලා තමයි පෙළ වාදී අටුවාවේ සඳහන් කරන්නේ හොඳයි බොහොම පිං කිමත් මහත්මයා යාප්තර ප්‍රශ්න නැත්නම් අපි ඉදිරියට යන්න පුළුවන් ඒ විශ්වාසන ප්‍රශ්න නැහැ වගේ නේද කාටවත්. හොඳයි. දැන් එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ව්‍යවහාර දැන් ඔය ව්‍යවහාර. දැන් අපි දැන් දැනගත්තා මේ ව්‍යවහාරය කියලා කියන්නේ මේ ලෝකයේ කටයුතු පිළිබඳව ලෝකයක් එක්ක කරන ගනුදෙනු. අපි ඉන්ද්‍රිය මාර්ගයෙන් මේ ලෝකයක් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ ගනුදෙනුව එහෙම නැත්නම් මේවා භාවිත කරන විදිය, මේ ගැන කතා කරන විදිය, මේ ගැන හිතන හිතන වචන කතා කරන මේ සියල්ල තමයි විවහාරය කියන්නේ. ඔක්කොම. මේ විවහාරය කොයිතරම් දුරට මේ අවාන්තවම ඇත්තටම මේ සත්‍යය අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය මේ ආදී දේවල් පිළිබඳව හරියටම දැනගෙනද මේක කියන්නේ මේ කියන කාරණය තමයි ඒකම ඒක හරියට මේ පුද්ගලයා මේ සාධන වාසය කියන පුද්ගලයා මේ ලෝකයේ දෙස බලන ආකාරය පිළිබඳව කරන්න ඕන දෙයක්. දෙක. ඊළඟට කියනවා දැන් මෙහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙන්නවා. දෙවිදේදී දිත්තේකෝ අර පුද්ගලයාට බුදුහාම වදානවා කීනාදවස් දික්කේ දික්කොන උහිතවතෝ කත කරන්නේ අත උහිත පාරක් සම්පත් හදාස්සත් පරික්කේ බව සංයෝජනස්ස. සම්බරණ අලුත්පත් අයනම් අයනම් ගම්මෝටි විචාර කරන මෙන්න මේ කියන්නේ කවුද මුදිනවා අන්න එතන තමයි මම කිව්වේ සත්‍ය දේකෝ පුදුජනෝ කල්යාණෝට බ්‍රහ්මචර්යයන් වසන්ති නාම කියලා කියනවා සත්‍යයිච්ඡ පුත්‍රඥයන මුදිතවා කියලා කියන්නේ එතකොට මේ සාහිත්‍ය භාවය අවසන් කරලා අසේක භාවයටපත් වෙච්ච පුද්ගලයා සතර කාණියෝ කියලා කියන්නේ සතර මාර්ගඥානයෙන් පරිපූර්ණ කාරණා අවසන් කරලා කියනවා කියන්නේ දැන් සෝවාන් මාර්ගයෙන් අකාලී විචිකිච්ඡා ඊළඟට පරාමාස නැති කරන්න ඕන. අපදාන මාර්ගයෙන් අපදාන පටකාරාව කටයුතු නිරන්තර ඒ වගේ කියනවනේ නැති කළ යුතු ධර්මදයා ඒව නැති කරලා කරන්න ඕන දේවල් කරලා අවසන්. ඕනිත මාර්ග කෙලස් වල සමස්කන්ධ බාර කියලා කියන මේ බාර දෙකක් තියෙනවා කරගන්න යන. මේ පංචස්කන්ධ භාරයක් කියනවා ඒකම ඉලයක භාරයක් කියනවා මෙන්න මේ කියන බාර නවත්තලා තියෙනවා ඒවා බිම තබලා තියෙනවා ඒවා අතහැර දාලා තියෙනවා බර සම්පූර්ණ ඉවත් කරලා ඒ වගේම අනුස්වාද සදක්කෝ සදක්කෝ කියන එකේ තේරුම් දෙකක් තියෙනවා සුන්දරාර්ථයේ නියම අර්ථයේ යහපත් අර්ථයට එහෙම නැත්නම් තමන්ගේ තමන්ගේ වැඩ තමන්ගේ ප්‍රයෝජනය තමන්ගේ කාර්යය අවසන් කළා තමන්පත් වෙන්න ඕන නැහැපත් වුණා පරික්කීන භව සංයෝජන භව සංයෝජනය කියලා කියන්නේ භව සංයෝජනයෙන් සංඛාව සංඛාව අවසන් කළා සම්මදඤ්ඤයන්තු මේ ආකාරයෙන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා සමාජා සම්මා සමාධි කියන මෙන්න මේ කියන න්‍යායට අනුව මේ න්‍යායට අනුව සියල්ල අවබෝධ කරගෙන කෙලෙසුන්ගෙන් මිදුණු පුද්ගලයාට කියන්න පුළුවන් මේ කාරණේ කියන්න පුළුවන්කම තියෙනවා. මොකද කියන්නේ දිත්තේ හෝ අහං ආවුතෝ මම දැකපු දේවල් පිළිබඳව අනුපයෝග අනුපයෝ දැකපු දේවල් පිළිබඳව අනුපයෝ රාගාදී වශයෙන් එළදීමක් නැත අනුපයෝ කියලා කියන්නේ රාගාදී වශයෙන් එළදීමක් නැහැ කියන්නේ මේ දුක්ද දැක්කාය කියන දේවල් පිළිබඳව රාගාදී එළදීමක් නැහැ අනුපයෝ අනපායෝ අනපායෝ කියලා කියන්නේ කටික වශයෙන් ගැටීමකුත් නැහැ මම දකින දේවල් පිළිබඳ වලදී මගේ රාග වශයෙන් ඇලීමකුත් නැහැ මගේ ස්පටික වශයෙන් නැත්නම් වේද වශයෙන් මගේ ගැටු ගැටුමකුත් නැහැ. ඒක තමයි විස්තර කරලා තියෙන්නේ අනුපයෝ අනපාය. ඒ වගේම අනිසිතෝ දිත්තේ දැකපු දේවල් පිළිබඳව අනිසිතෝ අනිසිතෝ කියන්නේ සංහා වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ මගේ අසුරම් බැඳීමක් එහෙම නැත්නම් ආශ්‍රයක් නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි දැන් නැගී සිටින යම්යා දේවල් පිළිබඳ අපි තීරණය කරන නිගමනය කරන ක්‍රම තියෙනවා. සමහර අය තීරණය කරන්නේ තෘෂ්ණාව. සමහර අය කියන්නේ දුස්තිය. සමහර අය කියන්නේ මාන, කන්නා මාන විච්චි කියලා තුනක් අපේ තියෙනවා. සමහර අය උදාහරණයක් විදියට මගේ මගේ මතයක් කියන්න පොලේ මතය, මගේ අදහස. දැන් මම පිළිගන්නවා මම යම්කිසි දෙවි කෙනෙක් විශ්වාස කරනවා. ඒ දෙවියන් පිළිබඳ මගේ තියෙන්නේ මගේ දෘෂ්ටියක් තියෙනවා. එහෙම නැත්නම් මම මේ දෙවියන් මට බල කරනවා දෙවියන් මට මොකද කරනවා කියන සංහාවක් තියෙනවා. ඉතින් එහෙම නැත්නම් අසවල් දෙවියා තමයි අපි ආශ්‍රය කරන්නේ කියලා මානයක් තියෙනවා. මේ හැම දෙයක් පිළිබඳවම එක්ක රණ්ණාව, එක්ක මානය, එක්ක විද්‍යිය කියලා කියන මෙන්න මේ කිසියම් පදනමක් කිසියම් පිළිදා සිටින ඇලී සිටින හේතුවක් තියෙනවා. දැන් අර අර කොහොල්ලෑව පායි කතා කියන්නේ කොහොල්ලෑවල් බැලෙනවා. අපි මේ මේ ලෝකෙට ඇලී සිටින කාරණාවක් තුනක්. ගන්නවෙන සමහර කෙනෙක් සමහර ඒවා අතහරින්න එමාන්නේ නිසා. සංජය වේලාපිපුතුමාගෙන් කතා කරාට පස්සේ පොලිස් කුස්ස දෙදෙනා යම් අපි බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියනවා කියන නෑ නෑ ඔකුල් යන්න මට බෑ පොද මට හැලියක් වෙලා ඉඳලා දැන් කෙනෙක්ක් වෙන්න බෑ කියලා. ඒකට ඒ මාන්නේ නිසා අතාරින්න බෑ. මෙන්න මේ වගේ සමහර දේවල් කියනවා මෙන්න මේ. ඒ නිසා කියනවා අනිත්‍යකෝ. ඒවත් සංහා විස්වාහ විස්වාසයෙන් නිත්‍යයි. අපරිබද්ධ ගන්ධ රාග වශයෙන් බැඳීමක් නැහැ. ඒ වගේම විපනුක්කෝ කාම රාගයෙන් මිදලා කියන විසංයුක්තෝ සබ්බ යෝගේ සියලු කෙලෙස් වලින් සියලු කෙලෙස් වලින් විලා යෝග කියන කාම යෝග, භව යෝග, විත්ති යෝග, අවිද්‍යා යෝග මේ කියන යෝග වලින් විදලා කියන්නේ ඒ නිසා විසංයුක්තෝ විපරියානි කතේන හේතසා. විර විපරියානි කතේ මරියාද කියලා කියන්නේ සීමා. යම් යම් දේවල් වල අපේ සීමාවක් තියෙනවා. දැන් ස්ත්‍රියක් කිව්වට පස්සේ එයාගේ තියෙනවා මා සීමාවක්. මම එයා ඒ ස්ත්‍රියේ ස්ත්‍රී සීමාවක්, පුරුෂයේ තියෙනවා පුරුෂ සීමාවක්. මේ හැම එකේලා තම තමන් යම් කිසි සීමාවක්, තමන්ගේ ඒ කියන ක්‍රියාකාරකම් පිටුම් ගැටුම් මේවා පිළිබඳව සීමාවල් කරනවා කියනවා. එතකොට ඒ වගේම යම් කිසියක් දැක්කට පස්සේ ළඟින දේවල් පිළිබඳව අපි යම් කිසි දේවල් නිර්ණය කරන්න, විගමනය කරන්න ඒවට තියෙන විගමනය කරන සීමාවක් තියෙනවා ඒක යම් කිසි ප්‍රමාණයකට අනුව තමයි ජීවනය කරන්නේ. දැන් ඉතින් මේක තමයි මරියාද කියලා කිලේස මරියාද ආරම්භන මරියාද වශයෙන් කියනවා. ඊළඟට වික්‍රම්බන මරියාද සංකේත මරියාද කියලා කියනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙන දේවල් පිළිබඳව පිළිතුරුකින් අපි ඇලෙනවා. ඒ කෙලෙසුන්ගෙන් ඇවිල්ලා මේවා රසයි, මේවා මිහිරි, මේක ලස්සනයි කියලා කියන්නේ කෙලෙස් මරියා. ඒ කෙලෙස් දෙන්නේ ඒක අපි කවුද? එයා කියන එයා රසයි කොටින් රස තමයි. ඒ සීමාව ඒ ඒ තීන්දුවේ ඉන්නේ. ඒ මරියා සීමා ඒ කිසියම් නිගමනයකට එන්නේ කිසියම් සීමාවක් එහෙම නැත්නම් ප්‍රමිතියක් අරගෙන. මෙන්න මේ ප්‍රමිතියේ මනසම් ප්‍රමාණය ප්‍රාමාණිකත්වයේ තමයි මගේ ආදෙල කියන්නේ. ඒකට කෙලෙස් වශයෙන් ප්‍රාමාණිකත්වයේ ප්‍රමේනවා. අරමුණක් වශයෙන් මේ අරමුණ තියෙන දේ පිළිබඳව රැවටෙන අපි අර ලක්ෂණයි උගයි උගයි කියලා අරමුණ වශයෙන් එනවා. ඉතින් ඊළඟට කියනවා මේ කෙලෙස් විස්කම්බන මරියාද කියලා එකක් කියනවා. ඒ තමයි කෙලෙස් ප්‍රහීන කරලා ධානයෙන් යටපත් කළාට පස්සේ එතනින් කෙලෙස් ඉවරයි කියලා කෙනෙක් නිගමනය කරනවා. ඒකක් මරියාද කියනවා. සම්පූර්ණවම ආරහතන් වහන්සේ සියලු පිළිස් නැරුණාට පස්සේ ඒකද. ඉතින් මෙන්න මේ කියන දෙකෙන් අවසාන දෙක නෙවෙයි මේ කියන්නේ. වික්කම්බන මරියාද හෝ සමුච්ඡේද මරියාද කියන එක නෙමෙයි. අර කෙලෙස් සහ ආරම්භ ආරම්භ පිළිබඳව අපි නිගමනයේ දෙන ප්‍රමිති. ඒ වගේම කෙලෙස් වශයෙන් අපි යම් යම් දේවල් තීරණය කරන ප්‍රමිති වල කියනවා. එතකොට මෙන්න මේ හැම දේවල් මේවා මෙන්න මේ හින්දා මගේ මෙන්න මේ හින්දා හොඳයි මෙන්න මේ නිසා ලක්ෂණයි අපි කියන්නේ නිමිත්තග්‍රාහී අනුපෙන්දන අධ්‍යානි කියලා කියන්නේ නිමිති ගන්නවා, ව්‍යංජන ගන්නවා කියලා මෙන්න මේවා තමයි සීමාවල්. මේ සීමාවල් පිළිලා තමයි කියන එක. ඒකට උදාහරණයක් වදාරනවා. මේ මෙන්න මේ කුසලයක් කියනවා. මම අයත්ලි මම දැකපු දේවල්. පිළිබඳව මගේ නැහැ. කාල වශයෙන් ගැනීමකුත් නැහැ. දේශ වශයෙන් ගැනීමකුත් නැහැ. සංනාවාදී කියලා කියන්නේ මගේ ඒ පිළිබඳව ඒවා අතුරු කරගෙන මම ඉන්නේ නැහැ ඒව වහල් කරගන්නෙත් නැහැ. ඒ වගේම ඒවා සඳරාගෙන් බැඳීමකුත් නැහැ. ආමරාගෙන් මම පිළිලා ඉන්නේ. ඒ නිසා මේ යෝගයන්ගේ මම ඊයත් එක්ක ඉඳලා නැහැ ඒ වගේ ඈත් වෙලා ඉන්නේ. මගේ කිසිම වැට කඩළු සීමාවල් කනවගත්තු කිසිම සීමාවක් මේ ලෝකේ නැහැ. මම මිනිහෙක් මම ගෙනියෙක් මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් මම නායකයෙක් මම මේ ආදි වශයෙන් මගේ කිසිම සීමා පනවාගත දෙයක් නැහැ. මම සියල්ලෙන් පොරවද දුක දේවල් වෙනද ඔන්න ඔය සංකල්පේ අසෝ දැනුණු සියලු දේවල් පිළිබඳව මම ওই විදිහටයි මම අවබෝධ කරගෙන මේ සියල්ලෙන් මිදුනායි කියලා කියන්නේ. ඒක කියන්න පුළුවන්. අන්න එහෙම කිව්වට පස්සේ සාදු කියන අනුවාද අභිනන්ද හොඳයි. ඉතින් මේ විදිහට හොඳයි කියලා කියන්නේ. ආ එහෙම කිව්වහම එනවා හරි. හැබැයි ඒ මනෝදන් වෙලා ඒක වස්තු ඉක්මලයි කියලා ඉවර වෙලා හැබැයි ඉතින් නාතුන්ව තව ප්‍රඥා ගන්න කියනවා. මොකද්ද ප්‍රඥා? පංචකෝණීය උපාදාන කන්දා වේන භවෝදාඥානතා කපතර කතා සම්මා සම්බුද්දේ. ඒ භාග්‍යවත් බුදුජානක වහන්සේ විසින් උපාදාන ස්කන්ධ පහක් පිළිබඳව දේශනා කරනවා කියනවා. මේ උපාදාන ස්කන්ධ පහ පිළිබඳව මොනවද උන්වහන්සේ දේශනා කළා කියන්නේ? රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඤ්ඤා උපාදානස්කන්ධේ සංඛාර උපාදාන විඥාන උපාදානස්කන්ධේ ඉබේ හෝ ආවුපන්නේ කියන භාග්‍යවතුන් වහන්සේ දැනවදාල දැකවදාල මේ තමන්ගේ සර්වඥතාඥාණයෙන් අවබෝධ කර වදාලා වූ මේ උපාදාන කියන්නේ ඉවට පස්සේ මේකයි වැදගත් වෙනවා මොකද මේ අපිට කියනවා පංචස්කන්ධය හැබැයි පංචස්කන්ධයක් තිබුණාට ඒ පංචස්කන්ධය අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. මේක අපි හොඳට දන්න කාරණයක්. ඉතින් ඒක පොඩ්ඩක් මම මතක් කළේ. ඒකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ මේ බුදු ධර්මයේදී කිසිම ධර්මයක කිසිදෙනෙක් දේශනා කරපු ප්‍රකාශ කරපු නැති දෙයක් සාධුවාම මේ මතකවල පෙන්නන්නේ. මේ සත්‍යය මේ රූපය මේ රූපේ රූපස්කන්ධය මට කියන පංචස්කන්ධයක රූපස්කන්ධය හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ රූපයට මමය මගේ කියලා මම සීල් කරගෙන තියෙනවා. එහෙම නැත්නම් මම මේක මගේ කියලා මම මේක ලියාපදිංචි කරගෙන තියෙනවා. ඔන්න ඔය මමය මාගේ කියන ලියාපදිංචි කියන තමයි ප්‍රධානයි. එතකොට මේක මගේ නෙවෙයි මේ මමත් නෙමෙයි නම් මට මේවා මේ රූපස්කන්ධයේ ඉවෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකට මෙන්න මේකනේ උපාදාන කියන්නේ. ඒකට මේ පංච උපාදාන සංකල්ප බුදුරජාණන් වහන්සේ වදාළා කියනවා. දැන් එතුමාගෙන් අහන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කියන පුද්ගලයාගෙන් අහන්න හොඳයි මේ පංච උපාදානස්කන්ධය බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මේ පංච උපාදානස්කන්ධය ඔක්කොම දැකලා අසම්පත්තතු මේ උපාදානස්කන්ධය ඔබ දැකි කොහොමද කොහොම ඊළඟ ඔබ ඔය රහත් වෙන්න පුළුවන් මේ කොහොම දැක්ක නිසාද ඒ පිළිබඳව ඔබ අදහස මොකක්ද ඔබ දැක්කේ කොහොමද කියලා කියන්න කියලා ඉතින් බුදුහාමුදුර කියනවා රහතන් වහන්සේට මේකක් කියන්න පුළුවන් කියන්න පුළුවන් කාරණයක් කියලා හරිනම් රහතන් වහන්සේ කියන්න පුළුවන්. මොකද එයා එතුමාට මෙහෙම කියා කොහොමද? රූපං කෝවාං ආවෝ අබලං විරාගං අනස්සාතිකන්ති විදිත්වා ඒ රූපේ උපාය උපයෝගාදාන හේතු අදිඨානා විවේචාන්තය තේ සංඛයා විරාගා යෝදාචාරවණ මුක්ති මේ සංකේත කියන්න පුළුවන්. මේ රූපය කියලා කියන එක වැරදි. මම තේරුම් අරගෙන තියෙන විදිහ නම් අබලක් බලයක් නැති එකක්. මේක උදාහරණයක් කියනවා මේ හරියට මේ ගහක තියෙන කොත්ත වගේ. ගහක තියෙන එළය වගේ බොහොම මේ බොහොම ඉක්මනින් විනාශ වෙලා යන්න පුළුවන්, දෙන්නේ යන්න පුළුවන්. ඒක කුමිය සුබේක්ෂණීයම් බල විරහිතම් කියලා කියනවා. ඒක කියලා කියන්නේ එළය. දහස ඔක්කට යකින් කියනවා කෙලෙය කියලා. ඒ කෙලෙය අන්දාර තමයි අපි අරසු ගන්න. ඒකට කෙලෙය කියලා කියන එක නියපොත්තෙන් කරන්න පුළුවන් සමාජගතව කියන ඉලෙය නියපොත්තෙන් කරන්න පුළුවන්. ඒ තරම් බොහොම දුර්වලයි. අන්නේ ඒ දුර්වල මේ රූපේ කියලා කියන්නේ අන්නේ වගේ දුර්වල දෙයක්. දැන් අපි දන්නවා මේ රූප කියලා කියන්නේ මොකද කියලා. උපදී බය රූප. එතකොට සීතල උෂ්ණාදී මේ කියන ඕනෑම මේ ලෝකේ තියෙන මේ සාමාන්‍ය දේවල් වලට මේක විලාපයි. වැස්සකට විනාශ වෙනවා. වතුරකට විනාශ වෙනවා. උලකට විනාශ වෙනවා. ඉතින් ඒ නිසා අපි අවුවට ඉන්න කැමති නැහැ. උදේ අරගෙන යන්න ඕන. සීතලට ඉන්න කැමති නැහැ. සීතලට මේ ආදී මේ කොච්චර මේ සාමාන්‍ය මේ ලෝකේ තියෙන සාමාන්‍ය ධර්ම වලින් විනාශ වෙන එකක් මේ රූපේ. හිත එහෙම වෙනස් වෙන්නේ නැහැ. විඥානේ නැහැ. වේදනාමඤ්ඤා සංඛාර කියන මේ නාම ධර්ම එක වෙනස් වෙන්නේ නැහැ. රූපේ කියන එක තාම දුර්වල එකක්. එක. ඒක බලන්න ගන්න රූපේ තමයි දුර්වලේ වයින් අපේ ළඟ තියෙන දුර්වලම එක. ඒකට මේක දුනා මේ මේ රහතන් වහන්සේ කෙනෙක් කෙනාට කියන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක ආවරණ මේක දුර්වල එකක්. විකාරයක්. විනාශන කියලා කියන්නේ විනාශ වෙන ස්වභාවය විනාශ වෙන. මේක විනාශ කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවය. මේක විනාශ වෙලා යනවා. දැන් අපි දන්නවා උන්ති කාලේ ඉඳලා මේක වැළලා ඉතින් මේක දැන් නිදන් නිරතුරුව වෙනස් වෙලා වෙනස් වෙලා ගිහලා අන්තිමට අර ආපීරුකේ කියන විස්තර කරනවා මේක අන්තිමට වෙනස් වෙලා කොහොමද කියලා. මහා දුක්ඛානන්ද සූත්‍රයේ බුදුහාඳුරු පෙන්නනවා. අර කියපු සොරසොයාට කුමාරිකාවක් ඉතින් ඒ වෙලාවේ ඉතාම සුන්දර රූපකින් යුක්තව ඉන්නවා. ටික කාලයක් යනකොට මේ මම අවුරුදු 70 වෙනකොට දුරවල වෙලා දිලාපත් වෙලා යන හැටි ඉතින් මේ කියන්නේ රූපය කියන එක අන්නේ වගේ විනාශ වෙලා යන එකක් විගතන භාවයක් විනාශ වෙනවා. ඊළඟට අනි ඊළඟට අනස්සාරික. අනස්සාරික කියන්නේ ආස්වාදයක් නෑ. ධන පිළිලා ගෙන දෙන්නේ නෑ. හිතට ධනතුමා කියන දෙන්නේ නෑ. හිත සතුට කර සතුට වෙන්න ධානය පුළුවන් එකක් නෙවෙයි. මේකේ සතුට වෙන්න පුළුවන් නෑ. අනිත්‍ය දුක්ඛ විතරන අපතේ හේතුවද අනිත්‍යයි දුකයි විපරිණාම වෙනස් වෙන ස්වභාවය. ඒකාත් ආස්වාද මේකෙන් සතුට වෙන්න පුළුවන් කියලා ලේස මාත්‍රයක්වත් නැති නිසාලු මේකට කියන්නේ අනාස්වාදකම් කියලා. මේක සතුට වෙන්නේ කියලා දැන් උදාහරණය කරන් බලුවොත් එහෙම දැන් අපි තුන්දෙනාගේදී විතරන් සම්මේ කරනවා අන්තිම ජරාව පාමතර කරගෙන ඉන්නේ මිනිස්යන් කරා. දැන් අපි කරගෙන බැලුවට පස්සේ අපි යගේ ආදාන දෙයක් කියන්න පුළුවන් බලන්න. ගාවයාගේ ඉන්න දෙයක් අහලා නැහැ. වෙන ටිකක් ගන්නවා මරු ගන්නවා සමත් ගන්නවා එතකට ගන්නවා මේ හැම එකක්ම ගන්නවා නමුත් මෛත්‍රියෙන් ගන්න පුළුවන් දෙයක් කියන්න පුළුවන් මන පිටින් ඉඳී ඇහක් කරක් මොකක් හරි එකක් මහක් වගේ දෙයක් වෙච්ච බද්ධ කරන්න පුළුවන් වේ නමුත් ඒවා නරක වුණාට පස්සේ එකක් හරි ගන්න බෑ ඒක උදාහරණයක් මම ඉතින් මම ජීවිතයත් එක්ක වල නැතත් මේ කතා කරන්නේ මොන වගේ ගැන විතරක් නෙවෙයි මෙතන රූපේ කියන්නේ එතකොට මේ කියන සියලුම රූප වලදී ලක්ෂණය තමයි මේවා මම කියනවා වෙන වෙන කරපුළු. ඒ නිසා මේක දැනගෙන උපාය උපාදාන උපාය උපාදාන මේ කියන උපාය කියලා කියන්නේ අන්හා දිට්ඨි කියන දෙකට අදාළයි. හරිද? මේ කියන දැන් දේහූමක ධම්මේ උපේතිටි උපාය. මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වලින් කර්ම රැස් කරන පුද්ගලයා නැවත කාම රූප රූප කියන මේ ත්‍රිවිධ භවයට අමුණුවන නිසා කියනවා උපාය කියලා. උපය. කියන උපාදාන කියලා කියන්නේ උපාදියන් මේක මමයේ මගේ කියලා අල්ලා ගන්න නිසා උපාදාන කියන උපාදේ. ඒ සම්මන ඒකෝමන්නේ. මේ මමයේ මේ මගේ මේ මාගේ ආත්මය කියලා ගන්න නිසා කියන එතකොට මේ රහතන් වහන්සේ කියනවා මේ රූපය දුර්වලයි මේක වෙනස් වෙන තුරුයි විරාගයි අනස්සාපිකං මේ කිසිම අත්‍යතිල්ලක් දැනතිල්ලක් එහෙම නැත්නම් අපිට කරන්න වෙන්න පුළුවන් දෙයක් නැහැ ඒ නිසා මම මේක සංහානිච්ච වශයෙන් අල්ලගන්නෙත් නැහැ ඊළඟට නැවත සමාවයට යන කියන උපාය මම ළඟ ඇත්තෙත් නැහැ දැඩිව අල්ලාගෙන ඉන්නුත් නැහැ අවසාන කියනවා අදිත්‍යාන අභිනිවේෂාන්තය මේ කියන කියන්නේ මේකමයි අදිත්‍යාන අභිනිවේෂාන්තය කියලා කියන්නේ අවිඥාන කියලා කියන්නේ මේ සිත කියන එක අන්හා දිට්ඨි කියන මේ කාරණා වලින් සක්කාය ධර්ම වල දිට්ඨි අවිචිත්තය. සක්කාය ධර්ම කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ කියන ධර්ම වල. එනේ මේ සිත මේ කියන වචන මේක දැසගෙන ඉන්නවා මේක පිළිචාරක මේක අල්ලගෙන ඉන්නවා මේක නැගිටිනවා අපි මම ඒ කියලා මම උපන්න දවසේ ඉඳලා මැරෙන දවස වෙනකම් මම මේ රූපේ අල්ලගෙන මේකෙම රැඳිලා ඉන්නවා මේකම අල්ලගෙන ඉන්නවා කියන්නේ මේක කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් අල්ලගෙන ඉඳලා වෙන මොකද කරන්නේ මේකම ලැබිච්ච එක තමයි ඉන්න තියෙන්නේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක නිසා මම ගහ ගන්නවා දැන ගන්නවා දැන් මේ වල ඉතින් මෙන්න මේ වගේ දේවල් කියනවා මේ කටිචිත්ත මේක නැතිව මේක පිටාසිතු නිසා අනිත්‍යන කියලා කියනවා සිතින් මේක මට සතියට අභිනන්දන භූතාන් කියලා කියනවා. මේක මේ ලැබිච්ච එකෙන් සතුටු වෙනවා. දැන් අර තත්ත්‍ර තත්‍රාහි නන්දිනී කියලා මේක විස්තර කරනවා සතර සත්‍ය දේශනාවේදී. ඒ ලැබෙන එක සතුටින් බාරගෙන ඒකේ සතුට වෙනවා. ඊළඟට එන එන අරමුණු අරගෙන ඒවල සතුට වෙනවා. ඉතින් අවසානයේ කියනවා අභිනිවේෂ. අභිනිවේෂ කියලා කියන්නේ ඒකට දැක වෙන. සිත මේක දැහැගෙන ඉන්නවා මේක මේ හා සම්බන්ධ දැන් රූපේ කියලා කියමු වේදනාව කියමු සංඥා සංඛාර විඥාන කියන මේ කියන දේවල් පිළිබඳව එතන ඇත්තට කම් වෙන දකින්න දේ කියන පිළිබඳව මේ කියන විදිහට මේ අන්දපා පිළිබඳව මේකේ ඇලිලා ගැලිලා මේකේ පිළිදල මේකේ බැසගෙන මම ඉන්නේ මේක මොකද මගේ කියන පදනම අනුස්සේ කියලා කියන්නේ සංඛාරයේ මේ කියන රූප වේදනා සංඥා සංකාර කියලා කියන මේ සංකාය ධර්මයන් පිළිබඳව සිත ඒකේ ඒවා අල්ලාගෙන ඒකෙන් ක්ලේශයන්ගෙන් කන්නා මානාදී ක්ලේශයන්ගෙන් යුක්තව ඒකේ යම්සි දවසක මේ පිළිබඳ රාග ආදියක් ඇති වුණා නම් ඒ රාග ආදිය මගේ සිතේ දැන්පත් වෙලා ධානය වෙලා තියෙනවා. ඒ අනුසය දැන් කොච්චර මම හිතින් මගේ හිතෙන් මේ කියලා දේවල් යටපත් කරලා දැන් උදාහරණයක් විදියට සමහර වෙලාවට දැන් ඔය මම කියන වෙලාවට පුතත් යන කියන වචනේ. පුතත් යන කියන වචනේ දැන් මේ අපි ඔය අරිහතුන් වහන්සේලා කියලා කියන මෑතක පහළට පුද්ගලයෝ පොතු උද්‍යාන කියලා විස්තර කරනවා කියන්නේ. ඒ කියන්නේ පොත්ත වගේ කියන දේවල් ගලවලා දාන නිසා පොතු උද්‍යාන කියලා මේ මේ වචනේ කරනවා. දැන් පොතු උද්‍යාන කියලා කියන පුතු කියන එකේ පාලි තේරුම් දෙකක් තියෙනවා. එකක් ප්‍රධාන වශයෙන් පුතු කියලා කියනවා මහත්කාර. කෙලෙස් රාහිය බොහෝ බොහෝ කෙලෙස් වලින් යුක්ත නිසා බොහෝ කෙලෙස් බහුල නිසා පුතඥාන කියලා කියනවා. ඒකක් තියෙනවා. පුතු පුතු පුද්ගලයව වෙන වෙනම ඉන්නේ. තම පුද්ගලයෙක්ම මේ ලෝකෙ කොච්චර කෝටි පෙළ කෝටි ගණන් වෙන සත්‍යයන් කිය ඒ හැම එකනාම වෙන වෙනම කෙලෙස් වලින් වෙන වෙන පුද්ගලයෙක්. කවුවත් එක වගේ නෑ. විදම මේව සංඥා නාසඤ්ඤායතන දක්වා යන යන්න පුළුවන් මේ ලෝකේ කෙලෙස් සම්බන්ධ ප්‍රහාණය කර. හැබැයි එහාට ගියාම කියනවා ඒකස්ස ඒකස්ස කායා ඒකත් සංඥා කියලා කියන සංඥාවෙන් එක වගේ කියලා කිව්වට ඒ සංඥාව ධ්‍යාන සංඥාව විතරයි. නමුත් කෙලෙස් වලින් මේගොල්ලෝ ඒක වගේ නෑ. දේව සංඥා ආසන්නයයි කියන පුද්ගලයන් සියයන් සික්සා සියයන් දතින් සිය දෙනා කෙලෙස් වලින් වෙනස් වෙනස් පුද්ගලයෝ. හැබැයි ධ්‍යාන සංඥාවෙන් එකයි. ධ්‍යාන සංඥාවෙන් එක වුණාට පුද්ගලයන් අපේ මේගොල්ලෝ වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ නවක නිපාතේ තියෙනවා බල සංධාවස්තු සූත්‍රය කියලා. බල සංග්‍රහවත් මේ බල සංග්‍රහවත් සූත්‍රයේදී වදාරනවා මේ මේ ලෝකේ එක සමාන පුද්ගලයෝ සමානාත්මතාව කියන පුද්ගලයෝ හතර දෙනා ඉන්නේ. කවුද හතර දෙනා? සෝවාන්, සකදාගාමි, අනාගාමි, හැබැයි ඒ ඒ ඒ වර්ගයේ පුද්ගලයන්ට පමණයි. සෝවාන් පුද්ගලයා සෝවාන් පුද්ගලයා හා සමානයි. සකදාගාමි පුද්ගලයා සකදාගාමි පුද්ගලයාට සමානයි. අනාගාමී කුලයේ අනාගාමී කුලයට සමානයි අරහත් කුලයට අරහත් කුලයට සමානයි කොච්චරයි ලෝකෙ සමාන කුලයෝ ඉන්නේ අනිත් සියලු දෙනාම එක්කෙනා එක්කෙනා සමානයි පෞද්ගලිකව තනි තනි මිනිස්සු ඉන්නේ තනි තනි මිනිස්සු වෙන තේරුමෙන් තමයි ඔය පුදුජන කියලා කියන්නේ ඉතින් මෙන්න මේ නිසා මේ කියන මේ පුද්ගලයන් අර කියන දෙලෙත් මේ කියන සංහා විද්ධි කියන දේවල් කවදා හරි දවසක ඒ කුක්කලා දැන් අර මම කියපු අර නේව සංඥා නාසඤ්ඤායතනයේ කියන උද්ගලයාගේ උඩින් පේන ධානයෙන් සමාන වුණාට අනුසය වලින් බය වෙනවා. මෙන්න මේ අනුසය කියන වචනේ විස්තර කරන්නේ මම දැන් කිව්වේ අනුසය ධර්ම වලින් ඉදී කියන වෙලා අනුසය කියන්නේ. ඉතින් මෙතුමා මේක විස්තර කරලා කියනවා මං අන්නේ නිසා මේ කියන උපාය උපාදාන හේතු අනිත්‍යන අනිර්මේ කියන අනුස්සයන්ගෙන් අනුස්සයක් නැති කරවලා අනුස්සය ධර්මයක් නැති කරලා මම කය ඒවත් කය ඒවත් දුරු කරලා විරාගා ඒවයි කවුරුලා බැලීමක් නැතුව නිරෝධය කියලා නැති කරලා දාගා කටිසංගා අක්ෂරනිකා මම විදුනාය කියලා මම දන්නවා කියලා කියන්න පුළුවන් ඒ පාඨ විදාතු ආපෝ ධාතුවත් එහෙමයි හේතෝ ධාතුව වායෝ ධාතුව කියලා කියන මේකට මෙතනදී මේ පරිදි ධාතු විස්තර කරනකොට කියනවා අනේ පරිදි ධාතු කියන්නේ පරිදි ධාතු කිපටිස්ථාන ධාතු. මේකේ තියෙන දේවල් සියලුම දේවල් අනිකුත් සියලුම ධාතුන් පටිස්ථාන ධාතු කියලා කියන්නේ මොකද? පටිස්ථාන ධාතු කියලා කියන්නේ හේත භූතත්වේ උපාදාන වූ පංච පටිස්ථාන. උපා දැන් පරිදි ධාතු ගත්තට පස්සේ තවත් තියෙනවානේ සතර මහා භූත තුනක් සතර මහා භූතන් තුනක් තියෙනවානේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ආපෝ තේජෝ වායෝ කියන ඒවා පිළිබඳ තියෙන්නේ. මේ සෝදමයි මොකේද? පඨවි ආපේමයි. ඒ වගේම අනෙක් උපාදාය රූප 24ම පිළිලා තියෙන්නේ. මේකමයි අන්නේ ඒ සියල්ල පිළිබඳ නිසා පටිච්චාර ධාතු කියලා කියනවලු. පඨවි ධාතුවට දැන් ඊළඟට ජීව කියන තේරුම කියනවා ජීවියක් නැති ධාතුව වශයෙන්. මොකද පටිච්ච පඨවි ධාතුවේ ස්වરૂපයක් තියෙන පඨවි ධාතුවේ කිසිම දෙයක් කරන්න බෑ. පඨවි ධාතුව ක්‍රියාකාරී ධාතුව අපි නෙවෙයි. ආවෝ ධාතුවට ප්‍රතිරේණ පුළුවන්. තේජෝ ධාතුව රක් කරන්න පුළුවන්. වායෝ ධාතුවට හමාගෙන යන්න පුළුවන්. පඨවි ධාතුව දැම්මොත් දැම්මම තමයි ආයෙ විපස්සනා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊළඟට පටිච්චාන ධාතුව ඊළඟට ආවන්දන ධාතුව වෙන්නේ ඒක. ආපෝ ධාතුව කියනවා ආවන්දන ධාතුව කියලා. ආපෝ ධාතුව කියන්නේ ආවන්දන ධාතුව. ආබන්දන ධාතු කියලා කියන්නේ ඇඟේ මොනවා මොනවා හරි ගෑවම ක්‍රීම් එකක් ගෑවම ඇඟේ ඇල්ලලා තියෙනවා වගේ මේ සියලුම රූප ධර්මයන් එකට එකක් බැඳිලා පවතින්නේ ඇලිලා පවතින්නේ කියන උදාහරණයක් විදිහට කෙස්තික උඩ ගියනකොට අපි තෙල් ටිකක් දාලා පිළිවට පස්සේ කෙස් තුන යන්නේ දූවිලි ඇවිත් එනකොට වතුර ටිකක් ඉස්සරට පස්සේ දූවිලි ඇවිත් එන්නේ නැහැ අන්න ඒ සෙසු ධාතුන් බැලසබන ධාතුව තමයි මේ ආපෝ ධාතුව කියලා කියන්නේ ආබන්ධන ධාතුව කියලා කියන්නේ ඔබ දන්න දේවල්. ඔව් මම මේ කාරණයට වැඩක් කියනවා මෙතන කියන්නේ තවත් අලුතෙන් කෙනෙකුට අවස්ථාවක් දැනගන්න. ඊළඟට කියනවා ආ තේජෝ ධාතුව කියන්නේ පරිපාලන ධාතුව පරිපාලන ධාතුව කියලා කියන්නේ සෙසු භූත ධර්මයන් සමගම අනිත් සියලුම ධර්ම පැසවන්නේ. ධම්මයක් වැඩෙන්නේ දැන් ගහක මල් පිපෙන්නේ, ගෙඩි වැටෙන්නේ මේ තේජෝ ධාතු නිසා. මොකද ඒ ඒව වැඩවන්නේ ඒව වර්ධනය වෙන්නේ තේජෝ ධාතු නිසා. ඉතින් මේ පරිපාලන ධාතු කියලා කියනවා. ඊළඟ අවසානික තමයි වායෝ ධාතුව. මේ වායෝ ධාතුව කියලා කියන්නේ විස්සම්බ ධාතු මේක තියෙන ධාතු ගන්නවා. ඒ ඒ පාඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඊළඟට කියනවා ආකාශ ධාතු, විඥාන ධාතු කියලා විද්ධාතු හයක්. මේ ධාතු හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ආකාශ ධාතු කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා අසම්පූර්ණ ධාතු කියලා. අසම්පූර්ණ ධාතු කියලා කියන්නේ ස්පර්ශ කරන්න බැරි. හැබැයි මේ කියන දේවල් අතර තියෙන තමයි එකක් අතරම ඉඩකට සපයන්නේ අවකාශයේ සපයන්නේ මේ ධාතුවේ නිසා සියලුම ධාතු වලට පොදු එකක් ආකාශ ධාතු කියන්නේ හැබැයි ඒක ඒකට අල්ලන්න බැරි නිසා අසම්පූර්ණ ධාතු කියලා කියනවා. අවසානයේ විඤ්ඤාණ ධාතු කියලා කියනවා අවසානයේ ඔය පඩවි ධාතු ආපෝ ධාතු තේජෝ ආකාශ ධාතු විඥාන ධාතු විඥාන ධාතු කියන්නේ විඥානන ධාතු ආරම්භණය අරමුණු හඳුනා ගන්නා වූ ධාතු මෙන්න මේ කියන ධාතු හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනෝ මේ හය පිළිබඳව ඔබ මොන ආකාරයෙන් දැකගෙනද මොන ආකාරයෙන් දැනගෙනද මේ කියන සියලු කෙලෙස් උනතර රහත් උනායි කියලා කියන්නේ එතකොට මෙන්න මෙහෙම ඇහුවට පස්සේ එතුමාට කියන්න පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේ වෙනවා මෙන්න මෙහෙම තාත්තලිකේ විකුණෝ ඒ වික්ෂුව මෙහෙම කියනවා එහෙම ඒකට එතුමා කියනවා මම මේ කියන දේවල් පිළිබඳව මම අර කියපු විදියට මේ පටවි ධාතුවට අත්තරූප දැක්කා මම මේක ආත්ම වශයෙන් මම මේක අල්ලගත්තේ නෑ මම ආත්ම වශයෙන් හිතුවේ නෑ මම එහෙම හිතලා නෑ ය පරිණාම නිශ්චිතන් අත්තාන මාගේ ආත්මය කියලා එකක් එහෙම නැත්නම් මමයේ කියලා කෙනෙක් මේ පඩවි ධාතුව ඇතුළු කරගෙන ඉන්නවා කියලා අපි පිළිගන්නේ නැහැ. ඒ වගේම මේ කියන පඩවි ධාතුව ආශ්‍රය කරගෙන යම් කිසි ඇති වෙලා තියෙනවා නම් ඇලීම් කියනවා නම් උපාදාන දැනෙන්න බැරිව ගැනීම කියනවා නම් දේශ වනිස්ථාන සිතෙන් ඒ මත පිළිදා සිටීම දැඩිව ඒක අල්ලගෙන සිටීම ඒකට වැටගෙන සිටීම ඊළඟට මේක තුලේ මමේ මගේ ආදී වශයෙන් මේ ඇතිරිච්ච ක්ලේශ ධර්මයන් යට තැම්පත් වෙලා නිතිගත් ක්ලේශයක් තිබුණා නම් ඒ සියල්ල මම දුරු කරලායි දුරු වුණාට පස්සේ තමයි මම පිළිගන්නාය කියලා. මෙන්න මේ කාරණේ දෙවෙනි කාරණේ. එතකොට මම මේ කාරණේ දෙකේ පැහැදිලි කියනවා අතල ඔබට මොකක්ද වෙනවා අවසරයි ඉතින් ඉතින් මහත්මයා කාර්යාල මිත්‍රයනි අපිට කාරණා දෙකක් පැහැදිලි කරගත්තා අපි මේ එකක් තමයි පංච උපාදානස්කන්ධය ගැන කොහොමද දැක්කේ කියලා ඊළඟට එතනම නවතින්න නැතුව තවත් ප්‍රශ්න අහන්න කියලා කිව්වේ මේ ධාතු සම්බන්ධයෙන් මේ කරපු විස්තර කිරීම සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට අත්තරම් කරන යසමාත්මය උතුමාගේ පැහැදිලි කිරීම තමයි අදගත්. දැන් මෙතනදී මට පෙනෙන විදිහට මේ මේ සූත්‍රය ඇත්තම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වික්ෂුන් වහන්සේලාට. එතකොට මේ අපි දැන් දැනට දැන් පවතින සත්‍ය හැටියට කෙනෙක් අරහත්ත්වය විදිහට ප්‍රකාශ කළොත් දැන් ගිහි කෙනෙකුට පුළුවන් ද එහෙම ගිහිල්ලා එහෙම ප්‍රශ්න අහන්න එහෙමනම් මේ ඒ ගිහිය වුණත් සෑහන මේ මේ ධර්මයේ ගැන ලොකු අවබෝධයක් තියෙනවා ත්‍රිපිටකයේ කියවලා ඒ පිළිවෙල ලොකු අවබෝධයක් තියෙනවම නැත්නම් තවත් දෙයක් වෙනවා මේ සමාජයට තවත් විශ්වාස කියන්න පුළුවන් මේම පිළිවිල කතා කරන විදිහට ආර්ය ස්වාදයට ආවෙන්න පුළුවන් කියලා ඒ වගේ අවස්ථාවක කොහොමද ඒකෙදි පොඩක් පැහැදිලි කරලා දෙන්න මේක අපි එහෙමනම් සෑහෙන දැනුමක් තියෙන්න ඕන මේ ත්‍රිපිටකය කියවලා මේ ධර්ම කර්ම ගැන ලොකු ගිරවසනකට ලොකු දැනුමක් තියෙන්න ඕන කියලා ඒ ගැන පොඩි පැහැදිලිකමක් දෙන්න ගමන් කරනවා. පෙරවතානයි ඇත්ත වශයෙන්ම එහෙම කවුරු හරි හිතනවා නම් ඒ ප්‍රශ්නය ඇහුවට පස්සේ ඒක ලියු නිහිතයි කියලා ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ නෑ මොකද අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ඔය ප්‍රශ්න අහපුවා ඒක තමයි ඔබ වහන්සේ සුවස්ත අවබෝධ කරගත්තේ කුමක් දේශනා කරන්නේ මේ මේ දෙපිට මේ මානෙ කොහොමද වහන්සේ බුදු වුණා කියලා කියන්නේ කොහොමද මෙයාගේ කර්ම කාරණා පිළිබඳව බුදුහාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරලා ඉන්න බුදුහාමුදුරුවෝ ඒ අයට දැන් පළවෙනි කෙනාට හම්බෙන්නේ උපසලින් දැන් උපසලට බුදුහාමුදුරුවෝ පෙන්නනවා නේ මම සබ්බා විදූ සබ්බ විදූ නමස්මි සබ්බේ ධම්මේ සෝනුපලිස්සෝ සබ්බංජලෝ ගන්න ඒ මුතු කියලා ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ අහනවා ඔබ කවුද ඔබ කියන්නේ එතෙන් ඉන්නවා විස්තර කරනවා ඔබ කවුද දැන් තව දුර බ්‍රාහ්මණයෙක් අහනවා ඔබ යකේ ඔබ දෙවියෙක්ද ඔබ රන්දාරුවෙක්ද ඉතින් බොහෝ කරුණායි බුදුහාමුදුරුව දානවා නැහැ මම දෙවියෙක් නෙමෙයි. මම යක්ෂයෙක් නෙමෙයි. මම ගන්ධාරයෙකුත් නෙමෙයි. මිනිස්සෙක් මිනිස්සෙකුත් නෙමෙයි. හරි බුදුබලයන් වහන්සේ මේවා ගැහුවා කියන්නේ නෙවෙයි යක්ෂයෙකුත් නෙමෙයි කියනවා. ගන්ධාරයෙක් අන්තිමට කියන මිනිස්සෙකුත් නෙමෙයි. ඒක තමයි. මිනිස්සෙක් වෙන්න නම් මගේ නම් මිනිස්සෙක් වෙන්න කියලා දැන් ඒ නිසා ඔබතුමා අහන ප්‍රශ්නේ සාධාරණයි දැන් ඉන්න රහතන් වහන්සේලාට කියන්න පුළුවන් මොකද කියලා. දැන් ඉන්න රහතන් වහන්සේලා හිතනවා මේ එන ඒ නිසා වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට ඒක වෙන්නේ නැහැ. මොකද මේ මෙතේ කියා කාරණා වලින්ම පේනවා උන්වහන්සේලා කියනවා කියලා එකම ලක්ෂණ වචන කීපයක් මෙතන තිබුණා. අනුපයෝ ඒ කියන්නේ මේ ආගන් වහන්සේ මේ කියන කාරණා පිළිබඳව උන්වහන්සේගේ දේව පිළිබඳව අනුපය වාක්‍යවල වචනයක් කියන අනුපය අනුපය කියන්නේ රාග වශයෙන් මගේ බැඳීමක් නෑ ඒක මට අසාරින්න ඕ මට තියෙනවායි කියලා කියන්න ඕන නැtei කියන්න මට කිසි ප්‍රශ්නයක් නෑ මේවා පිළිබඳව මොකද මගේ එහෙම අරමුණක් නෑ අනුපය මේ පටිඝ වශයෙන් මගේ ගැටුමකුත් නෑ ඒ නිසා මේක ඇහුවාය කියලා මේ කිව්වාය කියලා ගැටෙන්න කිසිම හේතුවකුත් නැහැ. ඉතින් අර ඒ නිසා දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් කරන් කියනවා නම් ඒ කියන දෙකෙන්ම පේන කාරණයක් තමයි රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියන්නේ. ඉතින් ඔය කියන සමහර උත්තර සහ සමහර ඇතරින් වලින්ම ඒ අය දෙන්නුම් කරනවා ඒගොල්ලෝ රහතන් වහන්සේලා නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා උදාහරණයක් විදිහට දැන් මම එකක් කියන්නම්. මේ මේ එකම මම කැමති මේක ඒ විකෘතිය පිළිබඳව පොඩි හැඳින්වීමකුත් දෙන්න. මොකද දැන් මේ පහුගිය දවස්වල නිවන කරානේ කියන ස්වාමීන් වහන්සේ විශේෂ ත්‍රිපිටක ධර්ම හෙළිදරව් වූ කියලා වැඩසටහනක් කළා. ඔබට ඕන නම් මේක බලන්න පුළුවන්. ඒකෙදී එතුමා කියනවා ඔය ත්‍රිපිටකයේ පරිවර්තනය කරපු උසස්ඥානිය කොහොමද අර්ථම් යුක්ත පරිමාණ කියන්නේ ඈ බෞද්ධ ත්‍රිපිටකේ පරිවර්තනය කරපු දානවා ත්‍රිපිටකේ පරිවර්තනය කරන කාය කවුද කියන හොයාගන්නේ මහා වංග පාළිය කියන පොත අපේ බුද්ධජන ත්‍රිපිටකේ ඥාන මාලාවේ මහා වංග පාළිය කියන විඥාපනයේ ලක්ෂම බලා ගන්න පුළුවන් ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ඒ කියන්නේ 1955 අ සර්ජෝන් පොතලාවල නැතිතුමා තමයි මේ සම්මාදේ පත් කළේ. ඒ පත් කරපු වෙලාවේ පත් වෙච්ච පිරිස හිටියා 33 දෙනෙක්. ඒ 33 දෙනා අතර ඔය බලංගොඩ නායක ආර පොඩ්ඩක් විදිහට නායක හඳුවාදී මහා කාර්යයක් හිටියා. දැන් මේ සියලුම දෙනා වුණාට කියනවා ත්‍රිපිටකේ පරිවර්තනය කර කුකුතයන්. ඒනේ මේගොල්ලෝ දන්නේ නැහැලු මොකද? අර්ථ අනුලිප්තයි. ඒගොල්ලෝ කියලා කියන්නේ කියලා උදාහරණයක් කියනවා. මේ මේ මේක නැවත ඔබ අහන්න මේ විශේෂ ත්‍රිපිටක පරිවර්තන ත්‍රිව. එදිලා. කියලා මෙහෙම. ඒ අය මේ පජානාති කියන වචනේවත් හරියට තේරුම් කරලා නැහැ. නොදන්නේ, දන්නේ නැත කියලා තමයි ඉස්තර කරලා තියෙන්නේ. දැන් පජානාති කියන්නේ දන්නවා, දැනගනි. නප්පජානාති නොදැනගනි කියලා ඉස්තර කරලා තියෙන්නේ. කියලා මම කියනවා. මොකද්ද පජානාති කියන්නේ? පජානාති කියන්නේ ප්‍රඥාණය වෙනවා කියන්නේ. නාසය වෙනවා ඒකට අලුත් තේරුමක් පජානාති කියන්නේ ප්‍රජානනය වෙනවා අලුත් තේරුමක් අලුතෙන් සිතිවිලි සිතට පහළ වෙනවා කියන එකයි පජානාති කියලා කියන්නේ දැන් ඔහොම කියලා හරි දැන් පජානාති කියන්නේ ප්‍රජානනය වෙනවා කියන එක හරිද වැරදිද කියන එක ප්‍රශ්නේ තියෙමු ඊට පස්සේ එතුමාගේම පොත කියනවා 226 වෙනි පිටුවේදී එතෙන්දී කියනවා පජානාති යනු පිළිසිත දැනගැනීමයි කියලා පදානාති යනු පිළිසිත එතුමාටම කියාපේ කවුද කියලා. අර පරම වෛත්‍ර ධර්ම සීසබ්ධර්මයේ කියන පොතේ 226 වෙනි පිටුවේ තියෙනවා පජානාති කියලා කියන්නේ පිටුව දැකීමයි කියලා. අරහාමුදුරු කියලා කියන පජානාති කියන දැනගනි කියලා ඒගොල්ලෝ පුතඥයෝ ඔය පුතඥයෝ කොහොමද දන්නේ කියලා මෙන්න මේ වගේ තමයි. ඉතින් ඒ නිසා මේ රහතන් වහන්සේලා කියලා කියන අයට කියන පොළොව ගැළුවක් තියෙනවා දැන්. දැන් ඔය කියන රහතන් වහන්සේ තමයි කියන්නේ ලංකා දුහම උපන්නයි කියලා. ඒ රාහුලෝගේ පොතේ මට ඉතිරි කියනවා ඊට මොන රහතන් වහන්සේ දු සමේ කෙනා උදවස් ඉඳලා විවිධ වෙනස්කම්කට මහජනෙක් නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකේ පොත ලංකාවේ ඉපදිලා උ දේශනා කරපු කියන හාමුදුරුවෝ කියනවා හේතු මහරහතන් වහන්සේ උදාහරණ ලංකාවට ගෙනමයි. ඉතින් මේ මේ හාමුදුරුවෝ රහතන් වහන්සේ මුලින්ම හරි ප්‍රශ්නයක්. ඒක මම ඉතින් ඉස්තේරික්වාදී අනුව මිනිසු දැකගන්න මේක මේ දැකින වගේ කොහොමද කියන්නේ. හොඳයි. තවත් කියන කරුණ ඔබට කියන්න පුළුවන්. මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාට. ඔය ආර්ය උපවාදය ගැන මම කල්පනා කරනවා චේතනහම් වික්‍රේ කම්මම් වදාමි මගේ චේතනාව නම් මගේ කර්මය වෙන්නේ මේ ආර්ය උපවාදය ගැන බුදුසජනන් වහන්සේ දේශනා කරලා තියෙනවද එහෙම නැත්නම් මේ ඔය වගේ ඔය දැන් මේ කතා කරපු රහතන් වහන්සේලා වගේ උදවිය තමන්ගේ තමන් ගෙනියන බොරුව වහගන්න අදහසින් ඉදිරිපත් කළ දෙයක්ද මේ ආර්ය උපවාදය කියලා කියන්නේ කියලා මම ඔබතුමාගෙන් අහනවා. සරුවන් සරණයි. ඔව්. හා වත්මාත්මිය අපි කරන්නේ නායක මහත්මයෙක් තිබුණා සම්තෝෂයි ඔතුමේ කරාහන්න දීවා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම ඒ අතෝ එකක් නෙවෙයි කරලා තියෙන්නේ නැතිනේ. ඔය කියන දේවල් වහගන්නකොට මුලා දේවල් කරලා තියෙනවා. එකක් තමයි අටුවා සම්පූර්ණයෙන්ම බුද්ධ ഘോഷ බමුණාගේ කියලා ප්‍රතිචේප කරලා තියෙනවා. එතකොට අපිට අටුවාවෙන් තේරුමක් ගෙනල්ලා දෙන්නම බෑ. පිළිගන්නේම නෑ අටුවාව පෙන්වන්න බෑ. ඒ නිසා ඒ රහතන් වහන්සේලාගේ අරහත ඥාණයෙන් අහුවෙලා විතරයි කවුරුත් පිළිගන්නේ එහෙම නැති ඒවා එන්නේ නැහැ. ඒකට ඔය අයෝපවාද කියන කතාවක් ඒ ඇත්ත ආර්යයන්ය අනිත් මේ ලංකාවේ ඉන්න සියලුම මෙතෙක් ඉඳලා තියෙන ආමුදුරු දැන් ඉන්න ආමුදුරු දැන් අර ත්‍රිපිටකය පරිවර්තන කරපු පුද්ගලයෝ සත්‍යඥයෝයි කියලා කියනකොට ඔබතුමාට මම කිව්වා ලැයිස්තුවරම බලන්න. කවුද ලැයිස්තුවේ ඉන්නේ කියලා. ඒක මේ යුගයේ හිටපු 1955 වෙනකොට ලංකාවේ තිබු ඉතා විශිෂ්ටම එනමෙ මෑතක වෙනකම් කිව්වා මම හිතන්නේ අද එකනහක්වත් මම හිතන්නේ ජීවිතුම කරන ඌවටේ කියලා මම හිතෙනවා. එතකොට මේ විශිෂ්ටම උත්තරයන් වහන්සේ අපි උන්වහන්සේලා ඉදිරි උන්වහන්සේගේ නමවත් කියන්නේ නැහැ මේ ලංකාවේ සම්පත් ජීවිතේමයි දැන් දැන් මේ ඉතාලම පෛරාටික නරක මිනිස්සු ඌ කියලා මොවා ඒ නාමතුරුන්ට බලා කරනවා. ඒක මේ අත්කන් ඇති කරපු මේ ප්‍රවණතාවය මේ අත්ව මේ මේ විදිහට ප්‍රඥාණයෝ විගන්ඨයෝ ආදී වශයෙන් මේ අත්ව දීපු වචන මේගොල්ලෝ ප්‍රතිරාවය කරනවා වෙනස් ඒවත් ඒගොල්ලෝ කැමති වචන වලින් ඉඳලා මේ නිසා මේක තමයි මේ අභියෝපවාද කියන කතාවක් එහෙමයි ඒ ඇත්ත ආරේය මේ ඉන්න ඔක්කොම ස්වාමීන් වහන්සේලා පොතක් යන්නේ ඉතින් ඒ ඇත්තන්ට බලනකොට අර මෙතනින් හරියටම කිව්වා කියන්නේ ඒ අයට බයින් එක ආර්යවාදයක් කියලා ඒ අයත්ගේ දායකයන් ලවා පාඩම් කරවල ඒගොල්ලොන්ට තියෙනවා මේගොල්ලෝ හරි ආර්යවාද කරන්නේ නැහැ. දැන් අපි සමහර වෙලාවට යම් ක්‍රියාවක් පිළිබඳ විවේචනය කරනකොට අපිටත් එහෙම දේවල් ඇවිල්ලා කියනවා මේ ආර්යවාද කරලා කවුරුත් කරගන්න එපායි කියලා. ඉතින් ඒක තමයි කාරණේ. ඉතින් ඔය කියන ඔය අටුවාව පහලා තියෙනවා. ඊළඟට ත්‍රිපිටක පරිවර්තනය දැන් ත්‍රිපිටක පරිවර්තනය වෙලිකරව කියන එකේ කියන්නේ ඒගොල්ලෝ පෙන්නනවා මේ ත්‍රිපිටක පරිවර්තනය කියලා කියන්නේ 1880 සුද්ධ ඔක්කොම ඔක්කොම ගරන් ගියා ඉංගලන්තේ ගරන් ගිහිල්ලා ඉංග්‍රීසියට වෙරලා ඒගොල්ලෝ හදුවා මේක ඒ ත්‍රිපිටකය තමයි මේ පරිවර්තනය කරලා මේ ලංකාවේ කියන්නේ ඔක සුද්ධාවේදී කියලා දැන් සාර්ථකාරය කියලා කියනවා. නියු නියු නේවිස් කවුද කියන එකේ පුස්තකාලයක් පෙන්නනවා ඒක. එතකොට මෙන්න මෙහිම විශාල එකක් කරලා ත්‍රිපිටක පරිවර්තනයක් දැන් සම්පූර්ණයෙන් බලා ගන්නවා. හරි බලන්න. එතකොට ඒ ත්‍රිපිටක පරිවර්තනය බැහැර කරන්න ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ඒක උද්දාමි කියලා. දැන් ඔබට මහා වර්ග පාළිය පොත අරගෙන බැලුවට පස්සේ පේන පේනේදී මහා වර්ග පාළිය පරිවර්තනය සඳහා යොදාගත්තු මූලාශ්‍ර හයක් ඒකේ තියෙනවා. උත්පලයක් තුනක් තියෙනවා. ඒ වගේම ප්‍රාණස්තරණ දුරුම ධර්මංගායනාව ආශ්‍රය කරලා තියෙනවා. ඒ වගේම ඒකේ හයෙන් එකක් විතරයි සීතිය කියන්නේ. නමුත් මේක පෙන්නලාරන අසරණ මිනිස්සු නොදන්න මොකට මිනිස්සුන්ට පෙන්නනවා ඔය ඊටිඑස් එක බලන්න ඔය තියෙන මේ තමයි ඉංග්‍රීසි එක බලන්න. එතකොට මේ අය කියන අර විකාර වචන විකාර අර්ථ කතන සමාජගත කරන්න ඒවා සාධාරණීකරණය ඒවා හෙළටුවා පාඩය එහෙම නැත්නම් ඒගොල්ලෝගේ නිරුක්ති අර්ධකම් නිරුක්ති ප්‍රතිභාණයෙන් කියන වචනේ කියලා පෙන්නුම් කරන්න අටුවාව වහලා කියනවා ත්‍රිපිටක පරිවර්තනය වහලා තියෙනවා මේ සියල්ල යටපත් කරලා තියෙනවා ඔය ඔය කියපු අඩියෝක වාදකතාවක් එහෙම වහලාගෙන අපිට මේ තාම සූක්ෂම විදියට සැලසුම් කරලා ආපු වැඩ පිළිවෙලක් මේ යන්නේ ඒක තේරුම් අරගන්න ඕන හොඳයි තවත් ඔබට අදහස් තියෙනවා කියන්නේ ඒක තමයි තව එකතු කරනවා නම් මට සන්තෝෂයි වතුමා මේ වැඩහත් සටහන තාපු බව දකින්න ඒකටම එකතු කරනවා නම් දැන් බුදුරජාණන් වහන්සේනේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙන්නේ. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් කියනවා මම ඔබේ පයෙන් අල්ලලා පොළවේ ගහනවා කියලා. ඒ වගේම එහෙම කියපු එක්කෙනත් රහත් බව ලබනවා නම් බුදුරජාණන් වහන්සේට අනන්ත අපහාස කරපු අයට රහත් බව ලබනවා නම් මේක සාමාන්‍ය පුතුග්ජනය බය කරන්න කියන කතාවක් වගේ තමයි මට මේක පේන්නේ මේ කවදා හරි මේක ඇවිල්ලා තියෙන්නේ කියන එකයි මගේ අදහස. පෙරුවන් සපතයි. අපිට කාටවත් අනුබල දෙන්න හෝ උපදෙස් දෙන්න හෝ කියන්න බෑ මේ කාටවත් අපහාස කරන්න පාස කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බල පොරේ ගන්නවා කියපු මිනිස්සයා සත්‍ය කවුරු හරි ආලෝකයක් හරි මිනිස්සයා හරි ඒ මනුස්සයන් පෙරවස්තරණගේ පාපේ කොටපත් වෙලා ඉතින් කවදාහරි යානියම් දකින්න කෙනෙක් කොටපත් වේ. ඒක ඔබතුමිය කතාව ඇත්ත අනුලි මාලාවේ නිකම්ම නෙවෙයි ආදරේ නෙවෙයි පස්සේ පන්නගෙන ආය මරන්න අය. ඇවිල්ලා හැබැයි ඉතින් ඒක වැරදුනා. ඉතින් ඒ නිසා අපි දන්නවා එහෙම විදේශයෙන් ආපු අය නම් ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඔබතුමී කියන කතාවමයි හැබැයි ඒ ගැටලුව ඒ උද්දේශයාගේ දැන් දැන් අපිට වෙනවා අපේ දුකසානන් වහන්සේ දැන් මේ දැන් කියනවානේ මේ විකුණියාම බීජනියාම කන්න කම්මනියාම ධම්මනියාම චිත්තනියාම කියන ඔය චිත්තනියාම කියන එකත් එක්තරා විදිහේ ප්‍රශ්නයක් නේ අපිට තියෙන්නේ එතකොට දැන් ඔය බෝසතාණන් වහන්සේගේ පාත්‍රය පුදයන් වහන්සේ කාලේ වෙනකොට මිත්‍යා දෘෂ්ටික වශයෙන් කියන්නේ මේක දැන් උඩින් සිද්ධ වෙච්ච කාරණයක්. කියන්නේ ඒ උඩින් වෙච්ච කාරණයක්. ඔතන යට මම ඉස්සලා කිව්ව අනුසය. අනුසයනම් දැන් ඕක බුදුජානක මහන්සිය හරි ලස්සනට විස්තර කරනවා. ඒක අපි දවසක සාකච්ඡා කරන සූත්‍රයක්. පුරිසින්දේ ඥාන සූත්‍රය. අනුත්තර නිකාය හතර හතරේ පාඩ තියෙන්නේ. පුරිසින්දේ ඥාන සූත්‍රය. පුරිසින්දේ ඥාන සූත්‍රයේ තියෙන පුද්ගලයාගේ හිතට පේනවා කුසල් නැත යට තියෙන කුසල්. අර අකුසල් යටපත් වෙලා කොහේලා කරි කුසල් මුල් බලන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ පුද්ගලයන්ගේ මේක තමයි ඉන්ද්‍රිය බලය. ඒ පුරුෂින්ද්‍රිය ඥාන සූත්‍රයේදී වදකන්නේ ඒකයි. දැන් බුදුහාමුදුරුවෝ කියන දවසක් විසුණුහන්ස කෙනෙක් අහනවා ආනන්ද හාමුදුරුවෝ දේවදත්ත හාමුදුරුවෝ ආපායකෝ දේවදත්තෝ අදේ විච්ඡෝ අප්පට්ඨෝ කියලා දේශනා කරලා කියන දේවදත්ත හාමුදුරුවෝ අපායට යනවා කල්පයක් ඉන්නවා ඒක නම් වළක්වන්නම බෑ අපේ කිච්චෝ. ඒකට පිළියමක් නෑ කියලා. ඉතින් බුදුහාමුදුරු මේ ප්‍රකාශ කළේ කිසියම් ඥානයකින් දැනගෙනද එහෙම නැත්නම් දැකලාද මොකද්ද කියලා අපි අහනවා මේ හාමුදුරුවෝ මොකද්ද මේ කියන්නේ කිම කිව්වේ කොහොමද? එතෙන්දී බුදුහාමුදුරුවෝ දානවා මේ ඔය කියන ඔය ප්‍රශ්න අහපු එක්කෙනා එක්ක මේ මොඩේ වෙන්නේ නැති නැත්නම් එන්නේ නැති වෙවිච්ච මානසික විදික් වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියන එක මොහොම තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට කියලා ඉතින් කියලා තියෙන තමයි උන්වයි උත්තරේ කරන්නේ. ඒ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය විස්තර කරන ගමන් ඒ ෘෂින්ගේ ඥාන සූත්‍රයේදී විස්තර කරනවා කුජලයේගේ අන්තර්ගතව තියෙන කෙලෙසුන් ඒ ඥාන තියෙන දේවල් යටපත් වෙලා තියෙනවා පිටින් ප්‍රේත වෙනසක්. ඒ නිසා ආලෝකයක්ෂයා ඒ විලාවේ පිටින් පෙනෙන කුඩයක්. අඟුලිමාල ඒ වෙලාව විශේෂයෙන් අඟුලිමාල. අඟුලිමාල ඒ වෙලාව කිසි පෙන්නෝපු දේ සහ එතුමාගේ යටපත් වෙලා තිබිච්ච දේවල් අතර ලොකු පරතරයක් තිබුණා. ඒක හරියට කියනවා නම් ගහක අරටුවයි එළයයි වගේ. පිටින් දෙන්නේ එළය පමණයි. ඔබ දන්නවා එළය කියන්නේ මොන පොඩකට ඉඳලා ඉස්සර කරා ඒක දරවල දාන නියපොත්තට දරවල දාන. ඒකෝන නියපොත්තට දරවල දාන්න පුළුවන් පස්තේක තමයි ඔය කියපු අකුසල මට්ටම තිබුණේ. කුසල මට්ටම තිබුණේ රහේ අරටුව වගේ ඒක වෙනස් වෙන්නේ ඒකින් දැනෙන්නේ. ඒ වගේ පුද්ගල මේ ලෝකේ ඉන්නවා එහෙම ඉන්නා තමයි පස්සිය බලික සත්‍යෝ කියලා කියන්නේ. එහෙම පුද්ගලෝ නිවන් දකින බුදුමහාරුවන්ගේ පස්සෙන් පන්නගෙන මරන්න ඇවිල්ලා නිවන් දැක්කේ එහෙම අය තමයි. බොහොම පිං මම හිතනවා මම ආශිර්වාද කරන ඔබතුමාගේ මේ වහන්සේගේ මේ දේශනාව අපේ ධර්මය බෞද්ධ ආගම ආරක්ෂා කර ගැනීම පිණිසම හේතු වේවා කියන සර්වන් සර්ණයි. සර්වන් සර්ණයි. සර්වන් සර්ණයි පින්වත් මහත්මයා මේ මට මේ පිටිබඳ කුඩා ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ විදිහට මේ අපි කතා කරනවානේ දැන් රහතන් වහන්සේ කියන කට්ටියට ගිය කෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙනවද කියලා. මොකද මේ ඊටාම සංවේගීජනක කතාවක් කියනවා මේ අපේ බොහොම හිතවත් කෙනෙක් මේ මෑත යුගයක ඉඳලා මේ මම නංගම් මොකුත් සඳහන් කරන්නේ විදේශයේ ඉන්න කෙනෙක් මෙවැනි ආයතනයකට ගිහිල්ලා ඉවර වෙලා දැන් එයා මේ අනාගාමී වෙලා. ඉතින් මට තේරිච්ච දේ තමයි එයා ඉතින් හදන්න බෑ. දැන් මම දන්නේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවමාන වැඩ වාසය කළත් හදාගන්න පුළුවන්ද කියලා එයාගේ ඉවසීම අඩුයි විමසින් නුවණක් නැහැ නෛර්යානික සී සද්ධර්මයේ අහන්න තරම් වාසනාව ලැබිලා නැහැ එකම සිද්ධිය මොකද ඒ ඉදිරිපත් කරන්නේ දැන් අපිට වුණා කතා කරපුවාම ඉදිරිපත් කරන්නේ අනේ ඔයගොල්ලෝ මේ අවුරුදු ගානක ඉඳලා බණ භාවනා කරනවා නේ ලැබිච්ච දෙයක් නෑනේ අන්න දැන් එයාට ලැබිලා අනාගාමි වෙලා ඉතින් දැන් විශාල සංවේගයක් ඇති වෙනවා ඉතින් මේ මට අහ දැනගන්න ඕනේ දැන් මෙයා ඇත්ත වශයෙන්ම මේ නියත මිත්‍යා දෘෂ්ටියට වැටිලාද ඉන්නේ කියන එක. තෙරුවන් සරණයි. ඔව් හොඳයි. මේ සුබ සරණයි. ඇත්ත වශයෙන්ම දැන් අර මේක කියනවානේ දැන් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටියට ගත්තට පස්සේ නැති දින්නා නැති ඉස්සා නැති උතන් නැති සුඛ දුක්ඛතාන සම්මාන බලන් විපාකෝ නැති අයන ලෝකෝ නැති කරෝ ලෝකෝ නැති දෙන නැතිලාට නැති ලෝකේ තමයි ප්‍රාර්ථනා කියන මේ කියන කාරණා අතර තියෙනවා ඒකම කාල දැන්නා දින්නා ඉස්සන් උතන් සුඛ දුක්ඛතාන කියලා කියන එකේ තියෙන මේ ආ අභිචාර විදි වන්දනමාන පුද පූජා විදි ආදී වශයෙන් මේ පුද්ගලයන් පිට කරසා ගැනීම සඳහා කරන මෙලෝ සත්වයේ සඳහා පරලෝකයේ සඳහා සහ සාංසාරික කුවේ සඳහා කරන සාමාන්‍ය දේවල් වැඩක් නැහැ කිය. ඔතනින් හොරව, එතනින් පටන් අරගෙන බුදුහාඳුරෝ පහාරා සූත්‍රයේදී වදාරනවා මේ ශාසනය එක සැරේටම අර මහමුද වගේ එක සැරේ වගේ තමයි. මහමුද එක සැරේට ගැඹුරු වෙන්නේ නැහැ. වෙරළ එක එක එක දීලා ගැඹුරු වෙනවා වගේ මේ ශාසනය අනුකූප පිටා අනුකූප පියා අනුකූප පිටා අනුකූපයෙන් ගමන් කරනවා. ඉතින් ඒ නිසා මෙහෙම මේ විදිහේ ගමන් කරන සාසනයක් මේකෙන් එකතරේ පහක් වීමක් උන්වහන්සේ වදාරන්නේ නැහැ. මේ නිසා මෙහෙම යන්න ඕන කියලා පිළිවෙලක්. ඉතින් මේ පිළිවෙත්ත කවුරුහරි විශ්ලේෂ කරලා මේනවා. මේක තියෙන හරි ප්‍රශ්නයක් තියෙන්නේ. අර කියනවා දැන් අය ඒ නියම වෙලක් නැහැ. දැන් ඔබේ එක්තරා මිනිරහතන් වහන්සේ කෙනෙක් කියලා කියන කෙනෙක් කියනකොට කියනවා ඒ පුද්ගලයා දැන් ඔය රහතන් වහන්සේලාගේ ඉතිවත් වෙන සංඥාවෙන් පළමුවෙන්ම පහළ වෙච්ච එක නම් ඉඳවුනේ ඉස්සරහට කියලා ඉතර වෙලා පහළවෙනි පව වැඩ ඉන්නවා. එතුමන් කියනවා මේ ඔය දාන සීල භාවනා බුදු පූජා විකෝපෝන්නේ ජෛන ආගමෙන් ආපු දේවල් ඒවා බෞද්ධ නෙවෙයි. ඒවා හරියට බෞද්ධයෝ වගේ හොඳ ලස්සනට පිටකේ දීලා තියෙනවා ඒක පිළිගන්න මේකද. මහා සම්පූර්ණ පිටකේවත් පිළිගන්න කරනවා. ඔය කියන කායાનුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ සමත. ඊළඟට අනිත්‍ය දුක්ඛනාත්ම පිළිබඳව කියලා කියන විදර්ශනා මේ ඔක්කොම යයිඥාන්ගේ ඒවා. මේ සමත විදර්ශනා බෞද්ධයම නෙවෙයි කියලා. මේ ආදී වශයෙන් මේගොල්ලෝ වෙන ඔය කියන හැටියට ඔබතුමා කියන හැටි. ඕක දැන් විශ්වාස කරන මිනිස්සයා මිත්‍යාදියේ වෙන්නේ නැද්ද? දැන් ඒ දේශනා මට පෙන්වන්න පුළුවන් මම ඕනනම් පොතේ නම කියන්නම් ඔබට ගන්න පුළුවන් පුද්ගලයාගේ නම නොකියම ඉන්නම් ඔබතුමාට වැඩි කැමති නැතුව වැඩිනවා කියලා. ඉතින් ඒ නිසා මේ මේ මේ මේ කියන වැඩසටහනට මේ මේකට සුචිත මහත්තයලා වුණා සම්මාන කැමති වෙන එකක් නෑ. මම පොතේ නම කියන සම්මාදිට්ඨිය කියලා පොතේ නම තියෙන්නේ. ඒක පොතක් වල දාන්න තියෙනවා. මේ සම්මාදිට්ඨිය නම් කියන එක පුද්ගලයාගේ පොතක තියෙන සම්පූර්ණයෙන් ඔය කියන්නේ ඔය සියල්ල ප්‍රතික්ෂේප කරලා ඉතින් එතකොට මේ සියල්ල ප්‍රතික්ෂේප කරපු දේශනාවක් කරන පුද්ගලයා හදන්න කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ වගේ ඒකේව පිළිගන්න කට්ටිය මිත්‍යා දෘෂ්ටිකයන් නොවන්නේ කෙසේ? එතකොට මෙන්න මේ කියන කාරණා දෙක මේක වෙනවා. ඉතින් අනිත් එක තමයි තව කාරණයක් මම මේ සමගදගත් කියන්න මම නම් නොකියා ඉන්නවා. හොඳයි මම ඒක කරගෙන නමුත් ප්‍රඥා සංකාරේ මේ වෙනකොට භයානක සත්‍යයක් ඇති වෙලා කියන මොකද්ද සැකය කියන එක. මිනිස්සුන්ට බොහෝම ධර්ම විදියට කියනවා. ඒ පුද්ගලයන් පස්ස යන අයලා කියන සැකයක් නොයන එකක් තියෙනවා නැදහත් ඉන්න එකක් තියෙනවා දැන් මගෙනුත් සමහර වෙලාවට වෙනුත් අහනවා ආමුදුරු පවාන මේ මේක ඇත්ත වගේ පේනවා එතකොට මේ දැන් බුදුහාමුදුරු ලංකාවේ උපන්නා කියලා මේ ඇත්ත නෑ ගිහිල්ලා බලලා ඇත්ත වගේ පේනවා දැන් මේ සියලු දේ දැන් ඔබ හිතනවාද පැත්තේ තියාගත්ත මිනිස්සෙකුට සෝවාන් වෙන්න පුළුවන් කියලා ඒකට මේ ඇත්ත සෝවාන් වීමට අවශ්‍ය කරන දේයන්ද පතුරන්නේ පතරන්නේ සෝවාන් වීම නැති කරන දේයන්ද පතුරන්නේ මෙන්න මේක. ඒකට මේ ලංකා පුරාම හැම දෙනා කෙරෙහිම සැකයක් ඇති කළා. ධර්මයේ කුද්ධියාවිකක් කියලා ධර්මයේ පිළිබඳව පරිවර්තනයේ වැරදි කියලා ධර්මයේ පිළිබඳව බුදුහාඳුරු බුදුහාඳුරු දැන් මුත්තේ අන්තය. බුදුහාඳුරු කෙරෙහි සැකේ දැන් ඇති වෙලා තියෙනවා. එතකොට බුද්ධාදී අටපැන්නේ සැකයෙන්. බුද්ධේ අංකති බුදුහාඳුරු ගැන දැන් සැකයක් ලංකා පුරාම. අන්තිමට දැන් ඇවිල්ලා තියෙන මහත්මයෝ බුදුහාඳුරු හිටියද කියලා නොහිතියද කියන එකත් දැන් කතා කරන එකක් තියෙනවා. ධම්මේ සංකති ධර්මයේ පිළිබඳ රැකයක් කරලා තියෙනවා. සංඝේ සංකති සංඝයා පිළිබඳව මේ සාර රැකයක්. ශික්ෂාය සංකති ඔය කියන උපසම්පදා වැඩක් නැහැ, ශික්ෂාපද වැඩක් නැහැ, පංචශීල කීවේ කියන්නේ ඕවා නෙමෙයි. සීල සමාදන් වීමෙන් වැඩක් නැහැ කියලා ශික්ෂා පිළිබඳ රැකයක්. එතකොට මේ කියන බුද්ධාදී අටතන් නිස්සකය කියන කල් විචිකිච්ඡාව දුරු කරන්න පුළුවන්ද? සෝවාන් වෙන්නේ කොහොමද? එතෙන්ද ගිහිල්ලා ආවෝ උපාද කම්මල සෝවාන් කියන්නේ කොහොමද කියන එක තමයි ගැටලුව. හොඳයි. තවත් තියෙන ප්‍රශ්න අහන්න ඕනේ. බොහොම පිං පින්වත් මාසී. ආ එදෙස්සිංහ මහත්මයා කෙටියෙන් ප්‍රශ්නයක් අහන්න දැන් මේ අභිශෝධන සූත්‍රය ගත්තාම එතනදී මුලින්ම පංච පාදානස්කන්ධය කොයි විදිහටද අදිට්ඨසතමතු විඤ්ඤාස විදිහට කොයි විදිහට පැහැදිලි කරන්නේ කියලා අහපු තැන ඒ පැහැදිලි කරන විදිහත් ඒ වගේම දැන් ධාතු ගැන කියනකොටත් ඒ නොඇලී නොගැටී ඉන්න ඒ විදිහේ වචන වලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා කොහොමද රහත් අරහත් භාවයේදී ඒක දකින්නේ කියලා. ඉතින් දැන් ඔය ඔහොම වචන ටිකක් දීලා තියෙන තැනකදී යම් කෙනෙක් ওই විදිහට අද කාලයේ ප්‍රශ්නයක් ඇහුවත් බුදුහාමුදුරුවෝ ওই දීලා තියෙන පිළිතුරු වලින්ම උත්තර දෙන්නත් පුළුවන්. ඒක නිසා මේක ප්‍රශ්න අහලා දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලායි මට හිතෙන්නේ විශේෂයෙන්ම ඒ චර්යාවෙන් සහ මෛත්‍රී කරුණාව කොයිතරම් දුරට වර්ධනය වෙලා තියෙනවද උපශාන්ත භාවය වගේ දේවල් පිළිබඳව යම්කිසි මැනීමක් අවශ්‍ය වෙනවා කියන එක හිතෙනවා මොකද අර වචන ටික කොහොමද කියලා දිනින්ද ඒ වචන ටික ওই විදිහටම අපිට ප්‍රකාශ කළොත් එතනෙමුත් අපිට පිළිතුරක් ලැබෙන්නේ නැති නිසා ඒ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඔබතුමාට දරුවන් සර්මන් හොඳයි දරුවන් සර්මයි ඇත්ත දැන් මේ කරා ජීවිත මම පොඩ්ඩක් අපි මේ මේ කාලීන ප්‍රශ්නයක් නිසා අර ඒකත් දැනුවත් කරගෙන යන හොඳයි කියන මම කාරණේක දැස්සේ නමුත් දැන් සූත්‍රේ තව ගොඩක් කොටසක් තියෙනවා. ඔබතුමා කියන තැනට සූත්‍රේ එනවා අන්තිමට. මම කියන්නේ මේ කප්පිතෝදනේ සාරිසෝද. සාරිසෝද කියන්නේ අය ආකාරයේදී සිද්ධ කරලා තියෙන්නේ මේ ප්‍රකාශය. මේ රහතන් වහන්සේ කියලා කියන කෙනාගේ රහත් භාවය කියන කතාව ඇත්තද මොකද කියලා විනායක 6 වෙනි නිශ්චය කරගන්න ඕනේ. දැන් මේකෙන් අපි තාම තුනයි කියලා තියෙන්නේ. ඒකෝර තවත් තියෙනවා තුනක් කියලා. ඉතින් ඒ තුනක් කියන විදිහට වෙනකොට මම හිතනවා අයවෙනි කියන්නේ ඔය කියන බුදුමා කියන කාරණේ වෙනවා. මේක ඊළඟට මම ඊළඟ විවරණයක් තියෙනවා අපිට අද වෙලාව ලැබුණොත් අපි බලමු බුදුමාගේ ප්‍රශ්නේ දෙකේ මම පොඩ්ඩක් කියලා මේ ඊළඟ කාරණේ කියන්නම්. මේකට මම කියන බුදුමාගේ කාරණා අපේ දෙකක් නැහැ. ඒක එතෙන් අපි එනවා. ඊළඟට කියනවා හොඳයි. දැන් අර කියපු විදියට මෙතෙක් වේලා කියපු අවෝහාර ව්‍යවහාර පිළිබඳ කතා කළා. පංච උපාදාන ස්කන්ධ ගැන කතා කළා. ප්‍රශ්න කළා. ඊට පස්සේ මොනවද මේ පංච පංච ස්කන්ධය ගැන කතා කළා ඕකාදාන ඊට පස්සේ ධාතු ගැන කතා කළා දැන් ඊළඟට කියනවා ආයතන තාත්මිකයේ විකුණු කාදී හොඳයි කියලා පිළිතුරු දෙන්න පිළිතුරු දීලා ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. ශෛමානිකෝ අධ්‍යාත්ම බාහිරයන් ආයතන. ආධ්‍යාත්මික ආයතන හයක් සහ බාහිර ආයතන හයක් තියෙනවා. මොනවද ඒ රහතන් බුදුරජාණන් වහන්සේ දැන දේශනා කරපු මොනවද අතමානි චක්කුන්ට රූපායි සෝතන්ට සද්දායි දානන්ට ගන්ධායි ජීවහාට රසායි ආයෝනි පොට්ටබ්බායි මනෝට ධම්මායි ඉමානිකෝ ආවසෝච අධ්‍යාත්මික බාහිරයන් ආයතනානි පේන වගේ බුදුරජාණන් වහන්සේ දැන දැක සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන වදාරලා කියනවා. දැන් මේ ස්ථිතිපාමුදුරෝ මේ සියල්ල බෙදා ගන්න උපේක මානසික ඥාණයකින් කරපු වැඩක් නේ. එතකොට දැන් ඔබ වහන්සේ ඔය කියන දේ ධර්මය මේ එකක්නේ ආත්මය ආධ්‍යාත්මික සහ බාහිර කියන ආයතන හය පිළිබඳව උපාදානයකින් තොරව දැනගෙන වාසදා ගැලු අල්ලා ගැනීමක් නැතුව ආශ්‍රයයෙන් සිත මෙතුණායි කියලා කියන්නේ මොන පිටියේද ඔබට ඇත්තද බුදුහාමුදුරුව දැකලා කියන ක්‍රමයට බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා ඔබ කොහොම දැකලාද මේක කලේ කියලා අර කොහොමද කියනවා ඒකට උත්තර දෙයිලු දෙන්න පුළුවන් කමන්නේ බුදුහාමුදුරුව වදාරනවා ඒ පුද්ගලයා රහත් නම් මෙන්න මෙහෙම කියන්න පුළුවන් කොහොමද චක්කුමින් ආවූපේ චක්කු විඥානේ චක්කු විඥාන විඥාන සංවේද සම්මේතු යෝතන්දෝ. ඇස ඒ වගේම රූපය සහ චක්කු විඥානය. අපි දන්නවා මේ තමයි ස්පර්ශය දැකීම කියලා කියන එකේ මූලික අවස්ථාව. දැක්කාය කියලා කියන්නේ ඔතෙන්දී. ඇස රූපේ සහ චක්කු විඥානය. ඊළඟට චක්කු විඥාන විඥාන අපේ ධර්මය. එතකොට මගේ මේ දැකීම කියන සිද්ධිය සම්බන්ධව ගන්නකොට කාරණා තුනක් තියෙනවා. ප්‍රධාන කාරණා තුනක්. අනිවාර්ය කාරණා තුනක්. මොකද්ද? ඇස, රූපය සහ චක්කු විඥාන. මේ තුන අනිවාර්යයි. අනිත් ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට චක්කු විඥාන නම් නේද? ඒ එන රූපයක හැද ගන්න පුළුවන්, එක එක දේවල් වෙන්න පුළුවන්. එතනද එතකොට මේ කියන ඇසෙන් දකින්නකොට ඔය කියන ඇස පිළිබඳව. ඇස ගැන ඔබ හිතලා තියෙන්නේ කොහොමද? ඇස කියන්නේ දැන් රූප දැන් අර ප්‍රතිපත්තාන සූත්‍රයේදී වෙනවානේ රූපේ රූපේ කියන එක මේ ඇස පිළිබඳව අපි හැලෙනවා ඈ රූපේ පිළිබඳව හැලෙනවා චක්කු විඥානය එතකොට මේ ඇසෙන් දකින්නට හැන් තියෙන එක ගැනත් අපි සතුටු වෙනවා රූප දකින්න ගැනත් අපි සතුටු වෙනවා මේ ගැන හිතන්න මට මගේ හිත මට මෙහෙම තිබිච්ච එක ගැන සතුට වෙන දෙයක්. මගේ හිත සතුට කරනවා කියන්නේ ඕකනේ. චක්කු විඥානය සතුට කරන එක තමයි හිත සතුට කරනවා කියලා කියන්නේ. ඒකට මේ කියන දේවල් පිළිබඳව ඔබ කොහොමද හිතාගෙනද කොහොමද කියලා කියන්නේ. එතෙන්දී එතුමා උත්තර දෙනවලු මෙහෙම. මේ එකක් රූපයක් චක්කු විඥානයක් ඒ චක්කු විඥානයේ දසයෙතු යම්සා ඒ කියන්නේ ඇසෙන් දැන දැක ගන්නා වූ යම්සා දේවල් තියෙනවා නේද? ඒ සියලුම දේවල් පිළිබඳව යෝචන්ද යම් කිසි ඡන්දයක් තියෙනවා නම් කැමැත්තක් ආසාවක් තියෙනවා නම් යෝ රාගු යම් කිසි රාගයක් ඇලීමක් තියෙනවා නම් ඒ වගේම යෝ ඡන්දෝ යෝ රාගු ඒ වගේම ඒ කියන දේවල් පිළිබඳව යෝ නම්ලි යම් කිසි කුලිය ආසාවක් තියෙනවා නම් යා ගන්න යම් කිසි උත්සාහයක් තියෙනවා නම් මෙන්න මේ කියන දේවල් යෝ ඡන්தோ යෝ රාගය අකන්නා ඒ උපාය උපාදාන අර කියපු උපාය උපාදාන උපය කියලා කිව්වා එතකොට මේ උපය කියලා කියන්නේ මේ භවයට ගෙන යන භවය කරා ගෙන යන ධර්ම උපාදාන දැඩිව අල්ලා ගැනීම ඉතින් මෙන්න මේ කියන දේවල් හේතුක අනිත්‍යං සිතින් ඒ පිළිබඳ පිළිදා සිටීම එහි නැති සිටීම එහි දැඩිව කය ගහගෙන සිටීම ඒ වගේම එකට නැරගෙන සිටීම ඒ වගේම අනුසය මේ යට තැන්පත් වෙලා තියෙන මේ ධර්ම තියෙනවා නම් මේ කියන ඇසෙන් රූපයක් දැකලා ඇති වෙන ඔය සියලුම ධර්ම පිළිබඳව මම ඒ සියල්ල දුරු කළා. විරාම ආයි නැවතත් ඒකත් ඇලීමක් නැහැ. නිරෝධ අනිරුද්ධ කරලා තියෙන්නේ දුරු කරලා තියෙන්නේ දැකලා තියෙන්නේ සමම් දුනායි කියලා කියනවා කියලා. එතකොට මේ කියන ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි මේ ආයතන 6 පිළිබඳව මම මොනවයි විදිහටයි කියලා කියනවා. ඊළඟට මම අවසානයකට එන්නම් පස්වෙනි එකට පස්වෙනි කීරි කියනවා හොඳයි ඒකටත් හොඳයි කියලා පිළිතුරු දීලා ඊළඟ ප්‍රශ්නේ අහන්න කතං ඥානතෝ කතං පනායතෝ කතං පාදතෝ ඉමස්මින්ච කවිඥානිකේ කායේ මහින්දාට කම්පනීත්තේ සහිතයන් මෙතර වෙලා කියලා කියන්නේ හතරයි හතරයි මෙතන තියෙනවා දෙකක් එකක් තමයි ඉමස්මින්ච කවිඥානිකේ කායේ මේ තමා පිළිබඳ වූ ආධ්‍යාත්මික වූ මේ විඥානයේ සහිත කාය සහ බහිද්ධාය බාහිර කාය දැන් මෙතන කාය දෙකක් තියෙනවා එකක් තමාහා සම්බන්ධ වූ ආධ්‍යාත්මික හිත කය සිත හා බැඳුණු කය එතකොට අවිඥානික කය සිත් ඇති කය ඊළඟට බාහිර සත්‍යයන්ගේ මාහා ඉදේන ඔබ ඇතුළු මේ සියලුම තර කියන අනිකුත් සවිඥානික කායයන් සහ ඒ කියන ආධ්‍යාත්මික කායයයි බාහිර කායයයි කියන මෙන්න මේ දේවල් පිළිබඳ සම්බ නිමිත්තේ ඒවා හා සම්බන්ධ නිමිති දැන් අපි කියවනේ බුදුහාමුදුරුවෝ දානමානෙන නිමිත්තක් ගාහී වූ නාම පෙන්ජන කායක කොට අපි සාමාන්‍යයෙන් යම් දෙයක් ගත්තට පස්සේ හැම එකක්ම නිමිති වශයෙන් තමයි ඒවා පිළිබඳව අපේ නිගමන වලට එළඹෙන්නේ. එතකොට මේ රබ්බ නිමිත්ත කියලා කිව්වට පස්සේ ඒ කියන රූපයක නම් ඒකේ තියෙන ඒ රූපේ වර්ණය, පැහැය, හැඩය, අලංකාරය ඉතින් ඒකේ තියෙන දැන් මිනිස් රූපයක් නම් මිනිස් රූපේ තියෙන හැඩය ඒකේ තියෙන ප්‍රේජාන මෙයාගේ සියලුම නිමි. සමහර වෙලාවට හොඳ නිමි. සමහර නරක නිමි. හොඳ නිමිති නිසා හිත ඇලෙනවා, නරක නිමිති නිසා හිත ගැටෙනවා. මෙන්න මේ කියන මේ කියන හේතුව නිසා වදාරනවා සම්පනිත්තේසු අහිංකාර මමින්කාරාන්තය සමෝමතාති. ඔබ වහන්සේ ඔය කියන අහිංකාර කියලා කියන්නේ මානය, මමින්කාර කියලා කියන්නේ සංහාව. මමය කියලා කියන අහිංකාරය. අහංකාර කියන්නේ අහිංකාර කියන්නේ දෙකම එකයි. අහංකාරය මම අහංකාර. අහංකාර කියලා කියන්නේ අර අකාරය අකාරය යකාරය වකාරය මකාරය කියුවා වගේ කාර කියලා කියන්නේ කීම කියන එක. අහංකය අහංකාර කියන්නේ අහං කීම. අහං කියන්නේ මොකද්ද? මානෙ. මමය කියලා කියනකොටම මානෙ. මොකද මානෙ කියන්නේ? මායයක් දැනගත යුතු දෙයක් තියෙනවා. මානෙ කියලා කියන්නේ විතරක් විතර හිතන්න ඕන මානෙ කියලා කියන්නේ ආඩම්බරය නෙමෙයි. ආඩම්බරය කියන්නේ වෙනස්කම් එතකොට මානයක් ආඩම්බරයක් මානයේ ඉස්සර අකොටක් තමයි. ඒක එනවා ඔබේ අර ප්‍රේමාසය නමුත් මාන කියන එකේ මූලික තේරුම මැනීම කියන එක. එතකොට මමයේ කියලා කියන්නේ ඔබෙන් මා වෙන් කර ගැනීම සඳහා මා පාවිච්චි කරන වචනේ මමයේ කියලා කියන්නේ. එතකොට මමයේ කියන එකත් එක්ක දැන් මගේ දැන් අර සෝමා භික්ෂුනි. සෝමා භික්ෂුණිය නෙවෙයි උපරාණ. හේම උපරාණ භික්ෂුණිය. භික්ෂුණිය ඉන්නකොට කැලේ ඉන්නකොට නෑ සෝමා භික්ෂුණිය. ඉන්නකොට ග්‍රාමාරය ඇවිල්ලා කියන ඔබතුමියට මේ මේ වගේ මේ වගේ ලස්සන සුන්දර රූපයක් තියෙන කෙනෙක් මේ කැලේ ඉන්න බය නැහැ. එතෙන්දී දුමිය කියනවා ඕක ගිහිල්ලා කියන්න මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියලා හිතන්නේ නැහැ. මම දැන් ඔය ස්ත්‍රියක් කියලා මම පුරුෂයෙක් නෙවෙයි. දැන් ඔය ස්ත්‍රියගේ කියන ලක්ෂණ රූප හැඩරුව අරවා මේ වදාළ වෙන්නේ ස්ත්‍රිය කියලා හිතන්නේ කෙනෙක්. මම දැන් ඔය දෙයක් තමයි නෙමෙයි. මම ඔය කවුරුවක් නෙවෙයි. ඒ කියන්නේ මගේ සියලුම මායයන් දැනුම් කරලා ඉවරයි. මාන කියන්නේ නිලුම් දරු වලට දැන් අල්ලන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මම. මේ ලෝකේ තියෙන අරිරූල් වලට මේ මේක මේ ලෝකේ තියෙන ඒස් වලට මේක තියෙන මෙනුම් දරු ඒකට දැන් මාව හසු වෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මෙන්න මේ කාරණේ මානෙ කියලා කියන්නේ. ඒකට මේ අහිංකාර මමින්කාර. මමය කියලා කියන මානයක් මගේ කියලා කියන සංහාවක් කියන මේ මේ දෙක මත තමයි සියලුම ධර්මයන් ඇති වෙලා ඒක ධර්මයන් ඇති වෙලා ඊළඟ අවසානයේදී ඒව දැන් දැන්පත් වෙලා කියනවා ඒකට තමයි මෙතන කියන්නේ මානානුසය. ඒවා ඔක්කොම අනුසය වශයෙන් දැන් දැන්පත් වෙලා කියන්නේ. මේක අමාරුම වැඩි අන්නේ අනුසය ටික ඇතර දානක පූර්ණ දානයක මේ පකට බැඳිච්ච පහත පූර්ණ දානය. ඔබ හන්සි කොහොම දැක්කලද මේක කලේ කියලා අහනවා. ඒකට තමන්ගේ රූපේ සහ ඒ රූප කය සහ විඥානය සම්බන්ධව ඇති වෙන දේවලු බාහිර කාය සහ විඥාන සම්බන්ධ පුද්ගලයන් සහ විඥානයන්ගේ විඥානික කායයන් පිළිබඳ. යන්නේ මෙතන ජීවී තමා කියන කියා බාහිර ජීවීන් සියලුම දෙනා අතර මේ සම්බන්ධතාවය කොහොමද විඥානික කාය. වැඩියෝ මෙතන කියලා කියනවා වැඩියෙන් අපි දැනෙන්නේ සවිඥානික කාය තමයි. විඥානයේ කියන කාය. අනිත් ඒවාන් කියන අපි ඒවට විමුල දාන්න පුළුවන්, නැති කරලා දාන්න පුළුවන්. ඒකම නමුත් මේ අපි බැඳිලා සංස්කාරේ කරන් යන්නේ දැන්. ඊයේ වශයෙන් ඊළඟ භවයට යනකොට දූදල්වන් මේ කියන දේවල් වල බැඳීමක් අපි අරගෙන යනවා. මේ අරගෙන යන්නේ පරිඥානක කායයන් කියලා දෙනවා කියනකොට මේ අනිත් ඒවා මේ විදිහට හිතම මට ඊළඟ භවයට හම් වෙන්නේ නැහැ. නමුත් මේ ඉන්නේ මේ මේ gedare ඉන්නේ කෙනාට ඊළඟ භවයට හම් වෙනවා. ඒ මොකද පරිඥාන කායවල තියෙන බැඳීම අවිඥාන කාය බැඳීමත් එක්ක වැඩි වැඩි. ඉතින් මෙන්න මේ පිළිබඳව ඔබ හන්සේ කොහොමද දැනගත්තේ කියලා කියනවා. එහෙම ඇහුවට පස්සේ එතුමාට පුළුවන්කම තියෙනවා විස්තර කරන්න. එතුමා මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. දැන් අපේ මහත්මයා වහන්සේට උත්තරේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේ කාරණය පිළිබඳව මෙතුමා උත්තර දෙනවා නම් උත්තර දෙන්න වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔය කියන මමය මගේය කියලා කියන මේ දැනීම අර කියපු ඉස්තරලා කියාපු වගේ ලේසියෙන් අතාරින්න පුළුවන් කමක් නැහැ. දැන් අර සංස්කෘත ධර්මයේ කියනවා තියෙනවා ලෝභ ධාරුමයයි පාසයි බද්දෝ සෛව මුක්ති උත්තලාරාමයයි පාසයි බද්දෝ නයිව මුක්ති යකඩ මාංශු වලින් දව මාංශු වලින් වැඩිච්ච ඒ කියන්නේ ඉරේ සංකේ වැඩිච්ච මිනිස්සු කවදා හරි දවසක මිදෙනවා ඒ වගේ මිදෙන වෙලාවක් තියෙනවා හැබැයි කුත්තදාමයයි පාසයි. අමුදරුව නැමැති බන්ධණයෙන් අහුවෙච්ච මිනිහෙක් කවදාකවත් මිදෙනවා කියන එක ලේසියෙන් සිද්ධ වෙන්නේ දෙයක් නෙවෙයි කියලා. ඒක මෙන්න මේ වගේ. මේ කියන දේවල් නිදීම අරතරන් ලේසි නෑ. ඒ නිසා උන්වහන්සේ කියාවි මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? ඔන්න මම මේක කළේ මෙන්න මේ විදිහට. දැන් මෙතෙන්දි කියනවා මේකට මෙතෙන්දිට කියන එකට කියනවා තේරුම මේකට කියන වචනේ තමයි ආගමන පටිපද. ඔය රහතන් වහන්සේ කියන එකම කෙනෙකුටම කියන්නට ඕන ඒ දක්වා ආපු පිළිවෙලක්. ඔය හැම රහතන් වහන්සේ කෙනෙක් පිටපස්ස ඒ සඳහා ආපු පිළිවෙලක් කියනවා. ආගමන පටිපදාව. මෙන්න ආපු පිළිවෙත. මෙතුමා කියනවා කොහොමද මේ ආපු පිළිවෙතට සකස් වෙන්නේ? ඉතින් ඒක නිසා මෙහෙම කියනවා මේකේ විදිහට උපේකෝ අහනවා ඊයේ පදේ ඉන්නකොට මා අවිද්‍යාවාදී මට මම ඉතර ඥානවන්තේ අවිද්‍යාව. ඒ නිසා මට බුදුහාමුදුරුවෝ නැත්නම් බුදුහාමුදුරුවෝගේ ධාරාවකේ මට ධර්ම දේශනා කළා. ඒ ධර්මය අහලා බුදුහාමුදුරුවෝ කෙනෙක් මට ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒ ශ්‍රද්ධාව නිසා මම මෙන්න මෙහෙම කල්පනා කළා. ඔබ කල්පනා කරේ සංවාදෝ කරාවා සෝයාපතෝ මේ කිහි කිය වාසය කරනවා කියන එක බාධා කරදර වෙන එක කෙලෙස් වලට මාර්ගයක්. අම්මෝපාදෝ වචන ඒ කමනක් වගේ තමයි පැවිද්ද කියලා කියන්නේ. දැනීම, ඇලීම, දැනීම නැහැවක්. ඒ නිසා මේ කිහි වාසය කරන කෙනෙකුට මේ සම්පූර්ණ පිළිසුදු වූ මේ විවිධ විවිධ අග්නියට කොටාපු වගේ පවිත්‍ර වූ බ්‍රහ්මචර්යයේ හැදෙනවයි කියන එක මොනවා. ගන්න බෑ ඒකවත් කිසි නිගියනක් ඒකව බාල නිගියන කවිදිනවා කියලා කියන. කොහේද මැස්සේ පුද්ගලයා මේ කියන පුද්ගලයාගේ කවුරු හරි කෙනෙක්. එතන මේ කියන උත්තරේ දෙන අය කවුරු සමහර වෙලාවට කෙනෙක් වෙනවා. අප්පන් වාහුවක් ගන්නවා. ධනෙ ටිකක් ඉන්න කෙනෙක් වෙන්නේ. එවැන්තම් අහංකම් මහෝගයක් නැත්නම් මහා ඥානීය පිටදේ කිසි කෙනෙක් වෙන්න පුළුවන් ගොඩක් කිසි කෙනෙක් වෙන්න පුළුවන් ඒ සියල්ල අතහැර දාලා ඉල පැවිදි වෙනවා පැවිදි වෙලා ඊළඟට වන විසුණු වහන්සේ සමග ශික්ෂාකාර්ය සමාපන්නෝ ශික්ෂාවෙන් විසුණු වහන්සේලා සමග එකට වාසය කරනවා දැන් ඔය අලුතෙන් ලැබිලා තියෙන රහතන් වහන්සේලාගේ අපි දකින විශේෂ ලක්ෂණයක් තියෙනවා අදාළ ඔන්නේ ශික්ෂා සාජීව සමාපන්නෝ කියන එක නෑ දැන් අනිකුත් භික්ෂුන් වහන්සේලා සමග එකට මහා සම්පූර්ණ නැහැ. ඒ අත්තන් තමයි එකට එකතු වෙලා නැහැ. දැන් සාමාන්‍යයෙන් දැන් ඔය මම කියවන ඉස්සර වෙලා අර මේ වැඩිහිටි මහා එළවලුන් වහන්සේලාට ওই පුසත්ඥයෝ දන්නේ මොනවද කියලා කියනකොට ජේතවනාරාම පූජාව සිද්ධ කරන වෙලාව ඒ පූජාවට බුදුහාමුදුරුවෝ සංඝයා වැඩියේ රජගහන වෛද්‍ය කරගත්තා. දැන් ජේතවනාරාම දූදානන් කළා අනේ සිතුමා බුදුහාම මහා විහාර පූජාව කරන් දූදානන් කියලා දැන් පෙරහැරෙන් බුදුහාමුදුරුවෝ වඩිනවා. ඒ වඩින වෙලාවේදී හරිඋත්හාමුදුරුවෝ යන මහාසංඝයා විශාල දුරක් යන තියෙන යන ගමන් සියලු දෙනාට උපස්ථාන කරමින් වඩිනවා. දැන් මහා වග්ගපාලි කියන එතකොට වඩිනකොට ඊළඟට මේක කියනවා ඉස්තිර ජාතකයේ කියන ඔබට ජාතක පොතෙන් බලා ගන්න පුළුවන් ඉස්තිර ජාතකයේ වර්තමාන කතාව විදිහට කියන්නේ මේකවත්. එතකොට දැන් මේ අනකොට මේ රාජන් වහන්සේලා හා සියලු දෙනාගේ උපස්ථාන කරමින් වඩින්නේ කවුද සරියුත් මහ රහතන්. ඔහොම යන අතරතුරේදී අර අනිත් චම්බන්ගේ ඉතුරු මහදලා ටිකක් ඔය අමාරු කරලා බිඳු කියන්නේ ඒගොල්ලෝ ගෝලේ යවන අපිට සාහත් දැන් ඒකවනාරාම සියලුම සත්පහත්ම සහිත හදලා අන්තරම ආරාමයේ පළවෙනි ආරාම ඉතින් ඒකදී දැන් අපිට භාවනයක් කරලා කියන්නේ අපේ භාවනයෙන් කවුරු කවුරුත් ඒක ඒකේ තියෙන භාවන ඕන භාවන හරි එහෙම නැත්නම් මේ ආවාස ඔක්කොම අල්ලලා දෛව සාමුදුවර සියලු දෙනාගේ සැපදුම් බල බල පිටපස්සෙම ඉන්න උන්වහන්සේට ඉන්න තැනක් තිබුණේ නැහැ රෑ වෙනකම් උන්වහන්සේ ගහක් යටි බුදුහාමුදුරුවෝ මේක එලිපහාන වලට වැඩි වෙලා දැකලා බුදුහාමුදුරුවෝ මොකද නිමුනේ ඊට පස්සේ ඉඳලා පිළිසරක් කරලා බුදුහාමුදුරුවෝ අහනවා මහා සංඝයාගේ ඔබ හිතන්නේ අත්‍රාසනය අබ්දභෝයනය මේ ශාසනය දීයුක්ති ඉස්සෙල්ලාම දීයුක්ති කාටද දැන් අර අර කවුරුත් ප්‍රශ්නයක් මෙතන පිළිතුරක් තියෙනවා කාටද ඉස්සර වෙලාම අත්‍රාසනය අබ්දභෝයනය කියන්නේ සමහරව රහතන් වහන්සේට සමහර අනාගා අරහණ එහෙම නැත්නම් රහතන් වහන්සේ එහෙම නැත්නම් පිළිසුකු පිළිසිරියා රහතන් වහන්සේලා ඔය ආදී වශයෙන් ඉතින් කියන ඉහළ ඉහළ තනතුරු කිව්වා බුදුහාමුදුරුවෝ දානෝය කාටවත් නෙවෙයි වැඩි හිතියාටයි කියන්නේ. මේ පිළිස අතර වැඩි හිතියයි. වැඩි හිතියාට තමයි පළවෙනි ආශ්‍රය. ඒක රහතන් වහන්සේලා ලක්ෂයක් හිතියත් එක ප්‍රසඥ වෙන්න පුළුවන් නමුත් ඒ සියලු දෙනාට වැඩි වැඩි නම් අර ස්වාමීන් වහන්සේ අර සියලු රහතන් වහන්සේලා උන්වහන්සේට වැඳී යුතුයි, පිළියෙ යුතුයි, ගරුස්ථාන කළ යුතුයි, අත්‍රාපණය දිය යුතුයි, අර්ථ භෝජනය දිය යුතුයි. නමුත් මේ රහතන් වහන්සේලාගේ මට පේන ලක්ෂණයක් තමයි ඔය කියන කතාවේම පැහැදිලි වෙනවා මේ වැඩිහිටි වික්ෂුන් වහන්සේලා ඉතාම පල්ලෙහාට දාලා කතා කරනවා විතරක් නෙවෙයි උන්වහන්සේලා ඕඩියන්ස් එකේ නැත්තම් පල්ලෙහා ආලාවේ කියාගෙන ආසනයේ උඩට නැගලා පණක් කියනවා. මෙන්න මේවා රහතන් වහන්සේලා සිද්ධ කරන දේවල් නෙවෙයි කියන එකක් කියනකොට ඉතින් මේකත් එක්ක දැන් මේ කාරණේ තමයි කියන කියන්නේ මෙතනදී ඒ නිසා මේ ආගමන ප්‍රතිපදාව. ඒ ශික්ෂා සාහිත්‍ය සමාපන්න වික්ෂුන් වහන්සේලා සමග ආචාර්ය උපාධ්‍යාය අන්තේවාසී සංවිධානය වශයෙන් ඒ ගුරු ගෞරවයෙන් ගුරුවරුන්ලා ඉඳලා එහෙම මේ කියන ශික්ෂා පදවල සාමණේර ශික්ෂාව, සම්පදා ශික්ෂාව, මෙදී ශික්ෂාවද මේවා ගරු කරමින් රැකලා තියෙනවා. ඊට පස්සේ සික්කානම් පාණාති කියන කියන එතන ඉඳලා ආනගතාදී මේ කියන දක එරෙන් වෙනවා ඊළඟට බීජ ග්‍රාමූත ග්‍රාම කියලා කියන අනෙකුත් සාමාන්‍ය කල්පාපල කියන්නේ විද්‍යෝගයට දෙවයි කියන නොගැලපෙන කාරණාවලින් වෙන්දලා වාසය කරනවා ඒක තමයි එතකොට ඊළඟට කියනවා සෝහන් බුද්ධමේ ඉතින් සිට හේදී මොකද කියලා කියන්නේ අර කියන කුජලයා දස අකුසල අර ප්‍රාණඝාත ආදී දස අකුසලෙන් වළකිනවා ඊට පස්සේ ඒ ඊළඟට කර්තියපු පැවිද්දේකට නොගැලපෙන ජීවිතාවල් වලින් වළකිනවා. ඊට පස්සේ පුද්ගලයා එතන සිට අල්පේකතාවෙන් යුක්ත වෙනවා සංකුචිතාවෙන් යුක්ත වෙනවා මෙන්න මේ කියන ආර්ය වූ සීල සංයෙන් යුක්ත වෙනවා. ඊළඟට ඇසෙන් රූපයක් දැකලා නිමිති ගන්නෙ නැහැ, අනුග්‍රහණය ගන්නෙ නැහැ. ඒ කියන ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඊළඟට යනකොට එනකොට ඉරියව් පැවැත්ීමේදී අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජාන සම්පජාන එතකොට ජන සම්පජාන්නේ වඩන අභිසම්පජාන්නේ වඩන ඊට පස්සේ පංච නීවරණය දුරු කරලා ප්‍රථම ධ්‍යාන ක්‍රියා ධ්‍යාන ක්‍රියා ධ්‍යාන චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන වලට පස් වෙනවා ඊට පස්සේ උන්වහන්සේ එතෙන් සිට සතර ප්‍රබුද්ධ ධ්‍යානයේ පස්සට පස්සලා ඒ එතෙන් සිට උන්වහන්සේ මේ සූත්‍රය සඳහන් වෙන විදිහට දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ මේක ගැන අර මොකද මේ මේකේ අර ලෞකික ධ්‍යාන ලෞකික ඥාන ගැන කතා කරලා නැහැ මේ කියන්නේ මොනවද ඔය සිද්ධි විදල සිද්ධෝදාදී ඥානයන් ගැන විස්තර කරන්නේ මොකද ආර්ය මාර්ගය ගැන විතරයි අහලා තියෙන රහත් භාවය ගැන නිසා රහත් භාවයට අදාළ කාරණා විතරයි මේ සූත්‍රය විස්තර කරන්නේ ඒ නිසා දෙලින්ම අරහත් තේරෙන ආසවක්ඛේ ඥාණයටපත් වෙනවා ඒ පුද්ගලයා දැනගන්නවා මම මෙන්න සහන්භාවයටපත් වුණාය කියලා. එතකින් මම සූත්‍රය කටි කරලා ඔබට සමෝහයක් දෙනවා මේ පිළිබඳව. ඔබගේ අදහස් ප්‍රකාශ සාදසන් බොහොම පින් මාතන හොඳයි කෙටියෙන් කාටට ප්‍රශ්නයක් තියෙනවා ඔච්චර තමයි යටි බුදුසිංහ මහත්මයා ඔබතුමාට අප්‍රමාණ පින් අපහාසම යලිත් එකතු වුණාට අපිට කෙටියෙන් පොඩි ප්‍රශ්නයක් අහගන්න යටි බුදුසිංහ මහත්මයා සමාජ යටි සිංහ මහත්මයා මේ අපිට කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ අරහත්ත්වයේ ප්‍රකාශ කිරීම බල පිළිබඳවත් යම් කිසි ක්‍රීති සමුදායක් තියෙනවා ඒ සම්බන්ධවත් අරහත්ත්වයේ ප්‍රකාශ කරන්නේ කොයි අවස්ථාවේද කාටද ඒ කියන්නේ ඕන කෙනෙකුට නැත්නම් බුදු කෙනෙකුට විතරද කියන වගේ වගේ ප්‍රශ්නිකුත් තියෙනවා නැත්නම් ඒ සම්බන්ධව ක්‍රියානුකූල යම් කිසි මේ දේශනා කරන මහත් නේතරව ගන්න. ආ බොහොම හොඳයි සමතරයි මේ එහෙම අසවලාට කියන්න අසවලාට කියන්න එපාය කියලා කතන්දරයක් නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ දැන් තමන්ගේ ළඟ තියෙන දෙයක් තමන් ඇත්ත වශයෙන්පත් වෙලා නම් ඒක කිව්වට වරදකුත් නැහැ බුදුරජාණන් වහන්සේ කියනවා. සෝවාන් වෙච්ච කෙනෙකුට තමයි සෝවාන් කියලා කියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒක තමන්ලන තමන්ට අවබෝධය තියෙනවා. හැබැයි ඉතින් අර එතන අල්පේක්ෂතාවය අධිකම අපිච්චතාව කියලා අපේ සඳහන් වෙනවා. මේ අල්පේක්ෂතාවයේදී කියනවා ඒක මේ ඕකම නීතියක් නෙවෙයි. සම්ප්‍රදාය සමහර දේවල් කියන්නේ අපේ නීති කියනවා සමහර ඒවා කියනවා සම්ප්‍රදායවල කියනවා. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලාගේ මාර්ගඵල ආගීන්ගේ සම්ප්‍රදායක් තියෙනවා. ඒගොල්ලෝ අල්පේච්චයි. ඉතින් ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ උන්වහන්සේලා අපි අල්පේච්චයි කියලා. ඒක ආවේනික. උන්වහන්සේලාට ආවේනික ලක්ෂණයක් තමයි අල්පේච්ච භාවය. ඒක ඕන කිය කිය ඉන්න ඒගොල්ලෝ ඩාටියක් වල මූලික දැන් මේ ලෝකේ තියෙන අර කලින්ම කියවනේ මට අර මාන නැහැ දැන් ඒ මා තමන්ව පෙන්නුම් කරන්න තමා මානයක් වශයෙන් මේ කියන්නේ කිසි ඕන කමක් නැහැ මොකද මානය සම්පූර්ණයෙන් නැති කරලා ඉන්නවා ඒ නිසා එහෙම නැහැ දැන් සෝවාන් සමහර වෙලාවට සෝවාන් කෙනෙක් සාගාම කෙනෙක් අනාගාම කෙනෙක් සමහර කෙනෙක් කියනවා ඒක පුරාණ රහතන් වහන්සේලා කියන්නේම නැහැ නිසා ඒකවත් නැතුව බුදුහාමුදුර ළඟට ඇවිල්ලා සමහර කෙනෙක් කියනවා ස්වාමී මේක ලැබුණයි කියලා ඒ කියන්නේ ඉතින් බුදුහාමුදුරන්ට කෙරේ විපස්සනාවක් දැක්වීමක් වශයෙන් ලෞකික දැක්වීමක් වශයෙන් කියනවා එහෙම නැතුව සාමාන්‍යයෙන් කියන සිරිතක් නැහැ අපිට පතන්දරේම හම් වෙන්නේ නැහැ මහරහත් කියලා කීකියයිද පුකවවත් එහෙම එහෙම නැත්නම් ඉන්නවා කියලා. ඒකට ඒක ආයේ ප්‍රශ්නය අසන්නට අවශ්‍ය වෙන්නේ නැත්තේ හේතුව තමයි ඕක අදාළව නැහැ රහතන් වහන්සේට උන්වහන්සේට මේක කියන්නේ කිසිම හේතුවක් නැහැ. ඉතින් ඒ නිසා ඒකත් එහෙම බුදුරජාණන් වහන්සේ තේන්සා ඔය පිළිබඳව එකක් කියලා නැහැ හැබැයි අර ඔය නීතියේදී පනවල තියෙන එහෙම නැතුව කියන ආරාධිකාවකුත් වෙනවා. එහෙම නැතුව කෙනෙක් දැන දැන කිව්වොත් දැන දැන එහෙම තියෙන එකක් කිව්වොත් එහෙම කියන්නේ. ඉතින් සමහර දේවල් තියෙනවා. දැන් දැන් විද්‍ය බව ඉඳලා දැන් අර චිත්ත ගෘහපතිය. චිත්ත ගෘහපතිය ආගෙනඟ මේ ආශ්‍රය කරු හතක් කියනවා කියලා සූත්‍රේ සඳහන් වෙනවා. අනේ හත්තාල. හත්තාල. එතකොට ආචාර්ය ඒ කර්ම හතක් කියනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒක මේ කාරණේ බුදුහාමුදුරු දේශනා කළාට පස්සේ බුදුහාමුදුරු මේ හාමුදුරුනේ කියලා ඒක එතුමාට කියනවා නෝ ඔබතුමා ගැන මෙහෙම බුදුහාමුදුරු වතාලයි. එතුමා එක පෙරේතම ගන්නවා ඕක කියන වෙලාවේ කවුවත් අහගෙන හිටියද කියලා. ගියේ කවුවත් අහගෙන ගියේ කවුරු යහගෙන හිටියද කියලා. ඒ මොකද එතුමා ලැජ්ජාවෙන් අහන්නේ. අවුරුම ගියේ කොට මේ ගැහුණා නම් ඒක එයාට නිකන් හොඳ හොඳ නෑ කියලා. ඒ කියන්නේ අර සාහෘදෝ දැනගත්තට කමක් නැහැ මේ කිසිම නැති මෙන්න මේ වගේ ඒවා එයාගේ තියෙනවා හිම ලක්ෂණය. ඉතින් මේක අපි හුඟක් නැවල් දකින්න හම්බ වෙනවා. දැන් මේ ලංකාවේ සිද්ධ සිද්ධියක් අර කියනවා මහා මහා සමේ සූත්‍ර අටුවාවේ සහ මහා ධම්ම සමාදාන සූත්‍ර අටුවාවේ තියෙනවා එක්තරා දෙවියෙක් ඔය කියන සූත්‍රේ අධ්‍යයනා කරන වෙලාවේ ආගෙන ඉඳලා බුදුහාමුදුරුවෝ කියලා ඒක සාදුකාර දීලා ඒ පාරේ ඒ වෙලාවේදී හාමුදුරුවෝ දේශනා කරපු හාමුදුරුවෝ ඇහුවට පස්සේ මම මේ බුදුහාඳුර කීර්තනාරාම දේශනා කරනකොට ඕක අහගෙන හිටියායි කියලා ඉතින් ඉස්තර කිව්වට පස්සේ අන්තිමට ඒ හාඳුර අහනවා. ඉතින් මේ මාර්ගඵල ආදී මොකක්ද ලැබුණාද නැද්ද කියලා කියනකොටම ඒ බුදුහාඳුර වෙලා යනවා ඒකට උත්තර දෙන්නේ නැහැ. ඒකෝට මෙන්න මේ හැම සාධකයකින් පේන කාරණයක් තමයි රහතන් වහන්සේලා කියන කියන කප්පිය ඒක කියන්නේ නැහැ. ඔබට ඔබ මම මට තමහම් වෙලා නැහැ මම රහත් කියලා කියපු ආදාන මහන්සිය කෙනෙක් පිළිබඳව. ඉතින් ඔබත් එහෙම කියනවා නම් ඔයලා බලන්න මම දන්නේ නැහැ මට විශේෂයෙන්ම ওই මාර්ගඵලලාභී කවුරුව එහෙම මේ මම මාර්ගඵලලාභී කියලා කියන සිතක් නැහැ. ඉතින් මෙන්න මේක තමයි කාරණේ. ඉතින් ඒකත් ඕක කියන්න ඕන මෙතන මේ පුද්ගලයාගේ කියන්න ඕන නැති මේ පුද්ගලයාගේ කියලා සමාදු වතාවක් නැහැ එහෙම. ඊට තමයි මට දැනට තියෙන මගේ දැනුම හැටි හැබැයි මේක 100%ක්ම එහෙමද කියලා දැන් මම දැක්කම කියන්න පුළුවන්. ඒව තියෙනවා නම් මම ඒක ටික කියලා දැන් මම ඒක ඒ අදහස නවත්වා ගන්නවා. ඉතින් හොඳයි ඒවන් සම්මේ බොහොම සිනායි සම්ප්‍රමණයෙන් මම හිතනවා සුත්ත මහත්මයා අපේ කාල වේලාව ඉක්මනින් තියෙන නිසා අපි අවසන් කරමු කියලා ඔබතුමා කාට හරි අවරණවද අපිට පිටුපුණ නමෝදනාවක් කරන්න සුස්ස මහත්තයා. දැනට මහත්තයාට පුළුවන් අපිට අවසන් කරන්න මම හිතන්නේ අද අපි මේ සුත්‍ර දේශනාව අපිට එතුමා හොඳට ලස්සනට විස්තර කරා. ඒක මම හිතන අසුණත් නැවත අහුන් කන් දෙන්නේ මේක සම්පූර්ණ අවබෝධයක තේරෙන දැක් මහත්මයා. ඒක නිසා අපි හිතමු එතුමාගේ මහාන බලන ලබන දේශන මාර්ගයේදී කියන එතුමා අපි දාගෙන තියෙන දැන් මම හිතන්නේ හැම මාසිකව පළවෙනි සතියේ තමයි දැන් එහෙමයි දැන් ඒක තියෙන්නේ පළවෙනි සතියේ මේ ඉරිදාවේ ඒත් මා සම්බන්ධ කරගන්න. ඒක ලබන ඉරිදා මේ සම්බන්ධය ඇයි සාකච්ඡාට ගන්නවා කියන ප්‍රශ්න කොහොමද අහගෙන ඇවිල්ලා ඒක නැත්තම් ඒක සුත දේශනා කරනවා කියලා දැනගෙන සාකච්ඡාවට සම කරන්න පුළුවන් යන්ති මාත්‍ය ඒක තමයි. ඒකේ වාස්තව නයි සමාජන ඔබතුමාට ඒ තරමත්ම තින් අපි මේ ආකාරයට සම්බන්ධ කරලා මේ ධර්ම අපේ ධර්ම ඥානය වැඩි කර දීමට ප්‍රමුඛත්වය ගන්න ඒ වගේම ශාසනයේ ජීවණය සඳහා උතුම් ආධාරණ විශේෂ උත්සාහයක් ඒක සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන එකටත් බොහොම පිං ඒ වගේම අද අපි කතා කළා වගේම විශේෂම සිද්ධියක් උනේ අපේ කාලයක් පුරා අපිට සම්බන්ධ වෙන නොහැකි වූ තාමත් විශේෂී කල්යාණ මිත්‍රයන් දෙපළක් අද අපිට සම්බන්ධ වුණා ඒ පූජ්‍යපාද පාලගම දීපානන්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේම ජයසේන දිසිංහ මහත්මයාත් ඉතින් ඒ වගේම අපිට ශබ්ද සෝදන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය ශබ්ද සෝදන සූත්‍රය සම්බන්ධයෙන් ඊ타මාත්ම කාලීන කාලයට ගැලපෙන විදිහට කරුණු මත කරමින් එතුමා අපිව මේ ධර්මයේ පෝෂණය කළා අද දවස් තුල ඒ හැම වෙනුවෙන්ම ඒ දෙපළටම අපගේ සවනට සිසිලස වෙනුවෙන් අපි ඊටමත් කෘතවේදී පුණ්‍යානුමෝදාමේ පුණ්‍යානුමෝදනාමේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා එහෙමනම් මම ඉතාමත්ම කැමති ජයසේන දිසිංහ මහත්මයා ස්වාමීන් වහන්සේ හෝ ඉදිරිපත් කර අද සාකච්ඡාව නිමාවටපත් කරනවා නම් බොහොම පිං නැවතවරක් ඔබ දෙපළට යොමු වෙනවා අද සාකච්ඡාව නිමාවටපත් කරන්න පෙරවන් සර්ණයි පෙරවන් සර්ණයි ඔව් සුසිත මහත්මයා ජයන් මහත්මයා ආදී සියලු දෙනා තමයි ඒ වගේම සහභාගී වෙච්ච සියලුම දෙනා මගේ ආශිර්වාදයේ පිරිනමනවා ඒකට එන්න සූත්‍රයේ දැන් අර අපි අර ඉස්සෙල්ලා ප්‍රශ්නයක් මගේ සුසිත මහත්මයාම කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවා ඒ කියන්නේ මේ ප්‍රොපර්ටිකම් මේක පෙන්වන්න පුළුවන් හැබැයි ඒ කොටසම අද කිව් දැන් මෙතනින් කියලා ඒ වුණාට තව කොටසක් මේකේ තියෙනවා ඒ කියන්නේ අකුවාව කියනවා කොහොම කපටි සූත්‍රකාරයෝ ඉන්නවා මේ මේ සියල්ල හරියට රහතන් වහන්සේ කෙනෙක් වගේම කරන්න පුළුවන් අය ඉන්නවා ඒගොල්ලෝටත් කරන්න වැඩ තියෙනවා කියලා අකුවාවේ සහ අපේ සම්ප්‍රදායේ තිබිච්ච කාරණා වෙනස් කාරණා හයක් අකුවාව. ඊට පස්සේ අවසානයේ තවත් උපක්‍රම වගේකුත් තියෙනවා. ඒ ටික අපි ඊළඟ දවසේ ආරම්භයේ ඔබතුමාලා ඇහුවනේ ඊළඟ දවසේ මේක කරනවා. ඒ නිසා ඊළඟ දවසේ මා කනකී ඔය ඔය කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන කාරණා අය. ඊට පස්සේ අපේ සම්ප්‍රදායේ අටුවා සම්ප්‍රදායේ තියෙන තවත් කාරණා හයක් තියෙනවා. තව වෙන ප්‍රශ්න හයක් තියෙනවා. ඒ ප්‍රශ්න හය උනත් අපිට විදියට මගහැරියෝකින් ඒගොල්ලොන්ට කරන්න පුළුවන් වෙනස් උපක්‍රම. ඒ කියන්නේ ඒවට කියන්නේ සම්‍යක් ප්‍රයෝග. සම්‍යක් ප්‍රයෝග වගේ කුට්ටියක්. ඉතින් අපි ඒව ගැන ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ඒ සාකච්ඡා කරන කියන මතක් කරමින් ඊළඟ දවසේ එන සූත්‍රය මම දුසි සාහිත්‍යයක් කතා කරලා යථා කාලයේදී දන් දෙන්න. අද දවසේදී මේ කටයුත්ත කාලයකට පස්සේ ආරම්භයක් වශයෙන්ම මේක අත්‍යවශ්‍ය කාලයක්. ඒ කියන්නේ කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා මේ පද පවා දැන් විකෘති කරලා තියෙන්නේ මේ රහතන් වහන්සේලා කියන කතිය. එතකොට මෙන්න මේ වගේ වෙලාවක තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා සුදුසු වෙලාවේ උචිතම වෙලාවට සාකච්ඡාවක් පැවැත්වේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව සාභාගී වෙන්න ලැබීම ඔබ දැනුවත් කරන්න ලැබීම බොහොම සතුටුයි. මම දැක්කා මේ කියන ඔය අවන්ත පිටිලා එන්නේ යන්නේ බලනතුරු වැඩ සටහන සම්බන්ධ මේ මාධ්‍යවල බොහෝ දෙනා වේදනාවෙන් මේ පිළිබඳව ප්‍රකාශ දාලා තියෙනවා මම දැක්කා. ඉතින් ඒ සියලු දෙනාටම දෙයක් කොහොමවත් මේ අධර්මයේ ලෝකෙ පහළ වෙන වෙලාවේ ඒ අධර්මයෙන් ධර්මයේ යටපත් වෙන වෙලාවේදී අපි අනිස්ථානයක් ඒ වගේ අනුසිතමත් මේ විකාම වැඩලා උත්තරීතර ඒ කියන්නේ අනන්ත මේ ධ්‍යාන කරන්න බැරි මහ විශාල ආයාමයක් කරලා විශාල වැඩ සටහනක් කළා. ඒක ලොකු සාර්ථකත්වයක් වුණා. ඒක ඔබ සෑම දිනකටම මේ පිළිබඳව සිවන්ත වෙන්නේ මම සිංහල පුණ්‍ය ආනෝදනා කරමින් අද දවසේ අපි නායක ආරෝණ්‍ය වේලාවේ නෑ උන්වහන්සේ වැඩකට ගිහිල්ලා උන්වහන්සේ ඒ වගේම සහභාගී අනිකුත් ස්වාමීන් වහන්සේලාට දුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතරතුරේදී මේ සඳහා මේ මෙහෙවන උත්සමහත්මය ඇතුළත් අපේ අතිරවාදී සහ දුක් නිරෝගී සුව පතනේ අද සහභාගී සියලු දෙනාටම මේ ධර්ම සාකච්ඡාවේ ලැබුණු සියලු පින්වල පරිදි අප සියලු දෙනාටම ධර්ම මණ්ඩලයේදී ධර්මාවබෝධය කිරීම දක්වා මේ කියන ශක්තිය මේ ශක්තියක් වේ සාධුව වර්ධනය කරගෙන යන්නට ඒවාගේ අපි සියලු දෙනාගේම සුබ ප්‍රාර්ථනාව එහෙම නැත්නම් අපේ තියෙන අනිස්ථානය මේ අධර්මයට දීගෙන යන මේ විපත්යෙන් ගලවා ගැනීමට හේතු වාසනා වේවා ඔබ සමට සේවා කරන්නයි සම්මා සම්බුද්ධයි. සාදු සාදු